අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තුන්වෙනි දවසටත් ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් පොදු කමඨහන් සුද්ධ කිරීම සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සභාවට අවශ්‍ය ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් අවස්ථාව හැටියට ඉදිරිපත් කරන්න කියලා සාදර වෙනවා ගරුතර ස්වාමින් වහන්සේ පසුගිය දින කිහිපයේ නිශ්ශබ්දව නිශ්ශබ්දව නිශ්ශබ්දතාව සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය පිළිබඳ සමාජ අධ්‍යක්ීම් සාකච්ඡා කළ නිසා මාගේ අධ්‍යක්ීම්ද ඉදිරිපත් කිරීමට සිටුවෙමි. කරුණ පෙළ ගැස්සීමේදී වරදක් සිදු වී යත්නම් සමාවන සීක්වා. මීට වසර ගණනාවකට පෙර චතුරාර්ය සත්‍ය පිළිබඳ ලියවුණු පොතක පටුන කේවීමෙන් පසු සසර පිළිබඳව බලවත් බියක් ඇතිවිය. එතෙන් පටන් හැකි උපරිම ආයුරින් පංචශීලයේ රකිමින් ධර්මයේ හැසිරීමි. ඔබ වහන්සේගේ ආර්යකාන්ත ශීලයේ හා සතිපට්ඨාන දේශනා මගේ ජීවිතයේ නව මඟකට යොමු කළේය. හැකි සෑම අවස්ථාවකම භාවනා කිරීමෙන්ද ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද කාලය ගත කරමි. නමුත් රාජකාරී ස්ථානයේ පැය 8-9 කාලයක් ගත කරන්නේ ධර්මයේ පිළිමද කිසිදු වැටහීමක් නොමැති ලාමක ජීවිත රටා ඇති අයිස් හොකි ෆුට්බෝල් තරඟ ගැන කතා කරන සතියන්තේ මාල් වැල්ලීම ගැහණු පිරිමේ ආශ්‍රය කිරීම ඊළඟට පැමිණෙන iPhone BMW කාර්ය ගැන කතා කරන පිරිසක් සමගය. ඔවුන් සමග කාලය ගත කරන සම විටම මා දන්නා මේ ගාම්භීර ගාම්භීර ධර්මයේ ඔවුන්ට පහදා දෙන්නේ කෙසේද සහ ඔවුන්ගේ ජීවිත චාර්යාවන් පිළිබඳව අනුකම්පාවක් ඇතිවේ. මේ මාගේ සිතේ ඇති ධර්ම මානයක් වංචනිකව පැමිණිදැයි සැකයක්ද ඇත. යම් දිනක ශ්‍රී ලංකාවට ගියොත් හොඳින් ධර්මයේ හැසිරීමට හැකි වේයයි සිතුවෙමි. මීට ටික කලකට පෙර ශ්‍රී ලංකාවට ගිය ගමනේදී ඒ මුලාවක් බව වැටහුණෙමි. මාගේ ශ්‍රී ලාංකික මිත්‍රයන් ධනයෙන් බලයෙන් උසස්ම උසස්ව සිටියත් ಗುಣධර්මාතින් මේ රටේ අයටත් වඩා පහත් තත්වයක ඇති බව තේරුණි. ඔවුන්ට මේ ධර්මය මා තේරුම් කර දීමට ගියොත් මා පිස්සෙකු යයිද මෙරට අයට ධර්මය තේරුම් කර දීමට ගියොත් මා ජීවිතයේ රස විඳීමට නොදන්නා අයෙකු ලෙස සිතනු ඇත. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යාමට නම් කල්යාණ මිත්‍රයන් සමග සම්මුඛව සාකච්ඡා සම්මන්ත්‍රණ කළ යුතු බව තේරේ. එවැනි මාර්ගයක් ඉදිරියට ගොඩනගා ගැනීම පිළිබඳව ඔබ වහන්සේගේගෙන් අවවාදයක් පතමි. සියලු කරුණු කරුණු දිග වූාට නැවතත් සම අවබෝධනය කරමි. පෙරුවන් සරණයි පසුව ලියමි. ජීවිතයේ ඇති සමහර බැඳීම් නිසා පූර්ණ කාලීනව යෝගාවචරයෙක් වීමට දැනට නොහැකිය. මම හිතන්නේ එහෙම වුණොත් එම ඔයිට වැඩිය භයානක වෙනවා. මේ මේ වැඩේ ඔය හිතන තරම් ලේසි නෑ. ඒ නිසා හැම කටයුත්තම කරන්න අදාළ පෞරුෂත්වය අවශ්‍යයි, පිං අවශ්‍යයි, පරිසරයේ තේරුම් අරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගම්බීර ධර්මය ඌරන් ඉදිරි පිට මුතු දමන්න එපා වගේ දාන්න යන කෙනාගේ දෝෂෙ තියෙනවා. සර්වඥාන්සේ දේශනා කළා තියෙන්නේ ධර්මයේ දෙන කෙනා දෙන්නේ කාටද කියලා දන්නේ නැතුව ගම්බීර ධර්මය නොදරුවන්ට බැරි කෙනාට දෙනවා නම් දෙන කෙනාට අකුසල් සිද්ධ වෙනවා. සාමනීර කෙනෙක් වෙනකොට අපිට ශික්ෂාපද 17ක් අටපාඩම් කරන්න ඕනේ. මෙන්න මේ මේ කට්ටියට බණ කියන්න එපයි. බණ කිව්වොත් මේ තමන්ගේ මහානකමට කැරලක්. ඒ මොකද මේක ඔක්කොටම ගැළපෙන මේ චෝයින්ගම් වගේ ඒ ඉතුරු ලකුරු වගේ එකක් නෙවෙයි. ඔක්කොටම ගැළපෙන එකක් නෙවෙයි මේක. ඒ සුදුසු කෙන එනකන් ඉන්න ඒක නයිනෝ. ඒක පිටවෙන කිසිම සැකයක් නැත්තේ නෑ. ඒක නිසා තමන් ධර්මයේ තේරුම් ගන්නවත් එක්කම ඒ සමාජය කියන්නේ මොකද්ද? සමාජය අපිට ඒකේ අනිත් පැත්ත පෙන්වලා දෙන සාපේක්ෂව පෙන්වලා දෙන දේ ඒකේ වගකීම ගත්තොත් කියන්නේ මේ සමාජය හදන්න ඕන කියන වගකීම ගත්තොත් වහකන එක තමයි ඉතුරු වෙන්නේ. වෙන මොකක්වත්ම ඉතුරු වෙන්නේ ඒකයි ਸਰවචන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ධර්ම ගම්භීරත්වය දන්න කෙනා අනු හදන්න යනවට වැඩිය අත්තාන මේව පටමන් පටිජග්ගේ යනිවාරේ තමන් තමන් ශික්ෂණය කරගන්න Taman වැලකිලා ජීවත් වෙන්න අනුන් හදන්න හදන එක තමයි ලේසි වැඩි. ඒක තමයි අපි උඟ දෙනෙක් හිතන වැඩි. නමුත් ඒකට පිං මදි කට්ටිය. පිං නැති කට්ටිය ඒකට කරන්න ගියාම මේ ධර්මයත් අවුල් කළා දාන. තමනොත් අවුල් වෙනවා. අර අහන කෙනත් නොමග යනවා. ඒක නිසා තමන් මේ සතිය වඩනවා නැත්නම් මේ ආධ්‍යාත්ම ජීවිතයක් ගත කරනකොට ඒ ඒ ශරීරය තුලින් ඒ කය තුලින් ඒ චරිතය තුලින් නිහඬ බණ කොහොමද කියවෙන්නේ. ඔය කතා කරලා කියන බණ වලට වැඩිය ඒ නිහඬ බණක් තියෙන එක සතා සර්පයටත් තියෙනවා, ගාකොටත් තියෙනවා, බෞද්ධයටත් තියෙනවා, පොඩි කටත් තියෙනවා. එහෙම නැතු මේ ලස්සන වාක්‍ය දියලා, සමීකරණ හදලා, කටින් කතා කරලා මේ දෙන එක බොහෝ බොළඳයි. ඒක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. Taman ගත කරන ජීවිතය අපේ ලොකු සංසින්නකම් මතක් කරේ මේ ජීවිත සටනෙන් ජය ගන්නව පරදිනවා කියන එක නෙවෙයි වැදගත් දේ වෙන්නේ මරුණට පස්සේ Taman ඉතුරු කරලා ගිය ආදර්ශය මොකද්ද කියන එකයි. ඒ නිසා මේ සටනෙන් ජීවිත දිනුවත් එකයි පෙරදුනත් එකයි ඉතුරුනට පස්සේ තියෙන ආදර්ශය මොකද්ද කියලා බලන්න බුදුහාමුදුරුවන්වත් කරන්න බැරි දේවල් වලට අපි කරන්න හැදුවොත් ධර්මය ධර්ම ගෞරවය නොදන්න කමයි තේරෙන්නේ. ඒ නිසා ඉක්මනටම කරගන්න මේ ලෝකෙ දිහා බලලා මේ මේ අපිට හම්බෙච්ච මේ ජන සම්පත්තිය පන්න ගත්තොත් අපි ගිහිල්ලා අර සුදු මහත් එක්ක කියලා තියෙනවා අපිට උපදෙන්න වෙන්නේ අපේ මිනිබිරියගේ බඩේ. හොඳටම පින් කරොත් මනුසාත්මය ලැබුණොත්. ඉතින් අපිට පේනවා අපේ දෙවෙනි પરම්පරාව කොච්චර පිළිහිලාද මිනිබිරියගේ પરම්පරාවට යනකොට එතන තමයි උපදින්න අපිට ඒක තමයි මධ්‍යස්ථ වෙන්නේ. ඒක එතනින් පල්ලෙහාට පිරෙහෙන්න පුළුවන් අපිට. අයින් එහාට එන්න බෑ. ඒ නිසා මේ හම්බෙච්ච වෙලාවේ අනුන්ගේ සීනි කිර කිරා ගන්ධබා බිස්නස් කර කර ඉන්නවට වඩා තමන්ට හම්බෙච්ච එකේ වටිනාකම දන්නවනම් හිතා ගන්න පුළුවන් ධර්ම ගැඹීරත්වයේ තියෙනවා. එහෙම නැත්නම් මේ ත්‍රිවිධ රත්නයට පිළිපදින හැටි දන්නවා. එහෙම නැතුව මේ ලෝකයේ තියෙන දේවල් වල ගැන කල්පනා කරලා පශ්චාත්තාප වෙන්න ගියොත් අපිට ඒ කරන ඒගොල්ල කරන හැම වැරද්දකින්ම අපේ පව් account එකට සල්ලි වැටෙනවා. ඒගොල්ල කරන හැම වැරද්දකම අපේ පව් account එකට සල්ලි වැටෙනවා. ඒක නිසා ඒවා දැක්කට නොදැක්කා වගේ, ඇහුණට නැහැ වගේ, දැනුණට නොදැනුණා වගේ මලබිනියක් වගේ ඉඳගෙන මට මේ ලැබිච්ච අවස්ථාව ඒක හරියම ආත්ම ආත්මාර්ථකාමී මේක. ඒ වගේම තනියම නිවන් දකින්න හදන වැඩක් කියලා ඔක්කොම බයිනවා. කරන්න දෙයක් නැහැ. එහෙම හරි කරලා මේක කරගන්න පුළුවන් නම් වටිනවා. එහෙම හරි කරලා ඒත් කරන්න බෑ. ඒ නිසා මේ සෙන් කියමනක් තියෙනවා ගඟ පළල් වුණොත් වේගය අඩුයි ගඟ පටු වුණොත් වේගය වැඩි. නිසා වැඩි පිරිසක් එක්ක මේ කියන්න බෑ. ඉන්නවනම් හොඳයි. එහෙම නෑ කියලා කිසිසේත්ම කනකාට වෙන්න නරකයි. Tamanට හම්බුණා නම් ඇත්තම කියනවා හරියට පණිවිඩ හම්බුණා නම් මේ මේ වැරද්ද වෙන්නේ නෑ. භාවනාව කියන එක විපස්සනා කියන එක සතිය කියන එක හරියට පණිවිඩ හම්බෙනකොට මේ මෙවැනි ප්‍රකාශයකට යන්න දණක් නෑ. අහුවෙන්නේ නෑ. එයා දන්නවා මේ ඉබ්බා කට්ට ඇතුළට ගත්තා වගේ කුම්භෝව සංගාණේ සකේ කලාවේ සමාදහේය බික්කු මනෝවිතක්කේ තමන්ට පහළන මනෝවිතක්ක මේ හිතට එන පිස්සු අදහස් ඉබ්බ කට්ටට එළියට දාන්න වගේ අඩු පුප්පන්න යන්න එපා අකුලට ගා අතුලට දාගන්න නැත්නම් හිවල කනවා හිවල ඉන්නේ අඩු පුප්පන කන් තමයි අඩු පුප්පපුවාන් කෑවා අතුලට දාගෙන ජීවත් වෙන්න ඒකයි බුදුරජාණන් අපිට තියලා තියෙන ආරස්තක යන්තරේ ඒ නිසා මේ තොග බිස්නස් පහින් දෙපා ගාන් සිල්ටර බිස්නස් එකක් කරන ෂේප් වෙලා ඉන්න බලන්න මේක ඒතක බිස්නස් අනේක නෙවෙයි. ඒවනම් බුදුරණාංශේ පහළ වෙච්ච වෙලාවේ හතර දිසාට බණ කියලා ඔක්කොම නිවන් දක්වන්න තිබුණානේ. එහෙම දෙයක් මේ නෑනේ බොහෝම සුළු ගාණයි. කොටින්ම හිතන දැන් ඉන්දියාවට මොකද වෙලා තියෙන්නේ කියලා. කොහොම බුදුම පන්දේසේ තිබුණු ආගම සම්පූර්ණ මේ නිකන් මේ ග්‍රහ මේ චන්ද්‍රග්‍රහණයකට ආවුනා වගේ දූරයක් ග්‍රහණ සම්පූර්ණයම නැතුව ගියා. ඒක නිසා මේක එහෙම හිතන්න නරකයි. හිතන්න එපයි කියලා කියන්නේ රෙඩ් බැරි නිසා නේ පුළුවන්කත්තු ඉන්නවා. පිං ඇතිවත්තු ඉන්නවා යුග පුරුෂෝ ඉන්නවා. ඒගොල්ල කරාවි. අපි ඒක සාදු කියලා අනුමೋದන් වෙමු. ඒ වගේ ඒ වගේ වුණාට <clears throat> මට ඒක කරන්න බෑ. අපේ ගෙදර කට්ටියක එහෙම නෑ අපේ ගමේ කට්ටියම නෑ කියලා කිසිසේත්ම කනට වෙන්න දෙන්නේ නෑ. ඒ අනුව හිතා ගන්න පුළුවන් සංවේග පීටුවගෙන පොඩි බේරිල්ලක්ද මම බේරුණේ කියලා. ඔච්චරයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව කාලයක සිට සක්මන් භාවනාව කරමි. ගියවර කළ වැඩමුළුවේදී යම් තරමක සක්මන් සක්මනේ දියුණුවක් ඇති විය. එසේ කියන්නේ සක්මන් කර නැවතී බලා සිටින විට පොළවේ කාපට් ආදී දිය වී යන සැටිත් ඉදිරියෙන් නැති දේ මාගෙන් ඉවතට යන අයුරු දිස් වෙන්න පටන්ගත් නිසාය. මෙය ගිය වසරේ ලැබුණු අත්දැකීමක් වූ අතර ඔබ වහන්සේ පැවසුවේ මාගේ භාවනාව ලයින් වීගෙන එන බවය. ඉන්පසු මා මෙය බහුලීගත කළ අතර දිනකට පරයන්ක භාවනාවට පෙර විනාඩි 15ක් 20ක් අතර සක්මන් කළෙමි. විනාඩි 20කට වැඩි කාලයක් කළ හැම වතාවකම පටවිය බොඳ වී යන අයුරුත් මා පසුපසට ඇදී යන්නක් මෙන් දැනේ. මේ වන්නේ සක්මන් නතර කර ඇස් පොළව දෙසට යොමු කරගෙන සිටින විටය. අඩි 8ක් 10ක් ඈත වගේ බලා සිටින විටය. දැන් පවසන්න යන්නේ මෙවර ලැබපු අත්දැකීමය. පසුගිය දින තුනේදීම අදත් ඇතුළුව එළියේ භාවනාව කර විශේෂයෙන් උදේවරුවේ හොඳින් ඉරේලිය වැටි ඇති අවස්ථාවල භාවනාවට පසු ගොඩනැගිල්ල ඇතුළට වී පොඩ්ඩක් නැවතී බලා සිටීමි. මෙහිදී මීට පෙර ලැබුණු අත්දැකීම් වලට අමතරව පරිසරයේ ඇති දේවලින් වාෂ්ප ඉහළට නැගෙන හැටි පෙනෙන්නට විය. මගේ ඇඟින් වාෂ්ප ඉහළට යන හැටිත් පුටු ආදියෙන් වාෂ්ප පිට වෙන අයුරු ඊටා පැහැදිලිව පෙනෙන්නට පටන් ගනී. මෙය වාතයේ ඇති ආපෝ ධාතුව පෙනීමක්ද මේ භාවනාවේ දියුණුවක්ද කරුණාකර පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම භාවනා මානසික tempatකතුකුත් තියෙනවා. නමුත් මේ දෘෂ්ටි මායාවලුත් තියෙනවා. භාවනාවකින් තොරව මේවට යන්න පුළුවන් අවස්ථාවලුත් තියෙනවා. මට මතකයි ඉස්කෝලේ යන කාලේ ඔය අපේ ඉස්කෝලේ තිබුණේ හයේ පන්තිය, හතේ පන්තිය, අටේ පන්තිය හැන්දෑවරුවේ. ඉතින් එතකොට මේ SMT එකට ගොඩ ගැහිලා, පෙළ ගැහිලා ඉතින් සර්ට ටික එනකම් බලා ඉනකොට මං ඉඳපු ගමන් මට දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහ තියෙන පිටිය දිහා කෙලි මොහේ බලාගෙන ඉති ළමයි පිටින් ගහලා ඇතුළේ ඉස්කෝලේ උදේවලි ළමයි වැඩ කරනවා ඉතින් එතකොට එක පාට මට ඕකේ තියෙන කළු චිතක් පේනවා මේ කළු චිත හිත දාගෙන ඉන්නකොට බොඳ වෙනවා ආය එකතු වෙනවා ආය බොඳ වෙනවා ආය එකතු වෙදි මාත් එක පිට බලනවා ආයසරයක් නැහැ මට විතරක් පිස්සුද නැත්නම් අනෙක් කටියටත් පිස්සුද කියලා බලන්න යනකොට මට තේරෙනවා මේක බොඳ වෙනවා එකතු වෙනවා ඉතින් ආයෙ කවුරුත් එක්ක ගහ ගන්න බැන ගන්න ගියාම ඒක නැහැ. අරක දිහා බලනකොට තියෙනවා. ආයෙ වැසිකිළියට ගිහලා වාඩි වෙලා දොර දොර ලෑලි විඩව් අස්සෙන් ඉතින් බල හොඳට සමාධි වෙන්න දැනන්නේ වැසිකිළිය. බලහන් ඉන්නකොට ඉරි දෙකක් අතර තියෙනවා මෙහෙම ලං වෙනවා ආයෙ ඈත් වෙනවා. ආයෙ ලං වෙනවා ආයෙ ඈත් වෙනවා. ඇස් දෙක මේ ફોકસ කරන දේ ඈත දෙයක් යනකොට මේ දෙක ලං වෙනවා. ફોકસ කරන දේ මේක වෙනකොට ඈත් වෙනවා. ඉතින් මේක බලනකොට මට කාට කියන්නද මෙවයිදී මොන දෙයක් දිහා හරි එක දෙයක් දිහා බොහෝ වෙලා බලන ඉඳ බොහෝ දේවල් දිහා ටික වෙලාවක් බලන එකේ සම්පූර්ණ අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඉතින් බොහෝ දේවල් දිහා ටික වෙලාවක් බලන එක තමයි මේ මොකද්ද මේ කානිවල් කියන්නේ භෝජන සංග්‍රහ කියන්නේ. එහෙම නැත්නම් හොලිවුඩ් ඔක්කොම එක දිහක් දෙයක් බොහෝ වෙලා බලා හිටපු තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් එක දිහක් දෙයක් බොහෝ වෙලා බලා හිටපුවාම බොහෝ දේවල් දිහා එක දෙයක් බලන්නට වඩා විචිත්‍රතා තියෙනවා කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි හිතන්නේ බොහෝ දේවල් දිහා වහවහ බැලිලා විචිත්‍ර දෙයක්. ඒක තමයි අපි හම්බ කරන්න ඕනේ කියලා. කවදාකවත් ඒක විනිවිදින්නේ නැහැ. එක දෙයක් දිහා බොහෝ වෙලා බලනකොට මේ එක දේ තුළ මුළු ලෝකෙම තියෙනවා. ඉතින් ඒක Hindu පුරාණේ තියෙන්නේ ඉස්සරටයි මේ කනිෂ්ඨයි දෙන්නට තාත්තා කතා කරලා කිව්වා කරදේවලල පාගලා ආවොත් ටැග්ගක් දෙනවයි කියලා. ඉතින් අර ඊශ්වරයා වටේම ගියා කරදේවල ගන්දේ යෝගිලා ලුණු පොල් කට්ට වටේ රවුමක් ගහලා ආවා. ඉතින් ඌට ටැග් හම්බුණා. කරදේවල ගියේ ඇතුළෙමයි තියෙන. ඕකට ආයේ මේ ගව් ගණන් පයින් යන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මුද්‍රසික මේක ඇතුළේ ඔක්කොම තියෙනවා. ඒ නිසා බොහෝ දේවල් දිහා ටික ටික බල බලා ඉන්න එකට වඩා අතු පිට එකක් දෙයා බොහෝ වෙලා බලන්න. බලා ඉන්නකොට ඒ සම්පූර්ණ ඒ බලාන ඉන්න දේ පොඩිවට හෝ වැඩිවට විනිවිදින්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ භාවනාදී අපි ඒකට පහසුකම් තරසන බව ඇත්ත තමයි. අපි භාවනායේ ප්‍රයෝජන ගන්න බවත් ඇත්ත තමයි. නමුත් ඒක අන්වීක්ෂණය කරන්නත් පුළුවන්, දුරේක්ෂණය කරන්නත් පුළුවන්. ඇහෙත් ඒ ගතිය තියෙනවා. මුත්‍රාඥානසමයේ අවශ්‍ය කොටස හොඳට අරගෙන දේක වෙනස් වෙන සුළු බව අනිත්‍යත්වය නැත්නම් දුක්ඛත්වය අනාත්මයකට මේක මේ ත්‍රිත්‍රිත්‍ර ලක්ෂණයට ආරාදන්න පටන් අරගත්තා. ඒ නමුත් මේක මේ භාවනාවෙන් ලැබිච්ච එකක් නෙවෙයි. මේ ඇහි තියෙන ගතියක්. ඒක හරි පැත්තට දාගෙන ඉන්න තමයි ඒකාග්‍රතාවය, ඒකෝදි භාවය, සමාධිය, පස්සද්ධිය ආදී ගුණ ධර්ම වලින් මේ ටික එකලස් කරලා එකක් අධ්‍යා බොහෝ වෙලා බලනින්න අනිවාර්ය මේ දේ වෙන දෙයක් බාටපත් වෙනවා. ඒක කියනවා යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් දිහා බලාන ඉන්නකොට මඤ්ඤනා කරනකොට ඒක වෙන දෙයක් බාටපත් වෙනවා. ඒ බොහෝ දේවල් දිහා බලනකොට වෙනස් වෙන හැටි දැක ගන්න වෙලාවක් නැහැ. එතකොට අපි හිතන්නේ මේ දේත් විතර තියෙනවා මේ දේත් විතර තියෙනවා කියලා. ඒක අභියෝගය තමයි ඔක්කොම අමතකලා එකක් දිහා බලන්නේ. ඒක වෙනස් වෙනවා. ඒක නිසා ඒක හරි හැටියට පාවිච්චි කිරීමක් තමයි සමාධිය කියනවා. ඒක බුද්ධ ධර්ම විතර නෙවෙයි කොයි එකෙත් කරනවා. සරුවචනය තමයි ඒක උපරිම ප්‍රයෝජන ගත්තේ. බොහෝ වැඩ අතර වෙලාවක් කරගෙන එකක් තියා බොහෝ වෙලා බලන ඉඳ ඒකේ විපරිණාමය වළක්වන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඊයේ හවස සිටින් මෙඩිටේෂන් කරනකොට මට සතිය පවත්වා ගන්න පුළුවන් වුණා. ටික වේලාවක් යනකොට හුස්ම ඉහළ පහළ යන බවට සිත යොමු වෙලා කය අමතක වුණා. හුස්ම ගන්නකොට සීතල එයා හුස්ම ගන්න බවක් දැනුණා. ප්‍රශ්වාසයේ එහෙම වෙනස වෙනස් දැනුන්නේ නැහැ. හැබැයි සතිය හුස්ම රැල්ලට තියාගන්න පුළුවන් වුණා. ටික වේලාවකින් කකුල් වලට කකුල් වල දන හිස ළඟ රිදෙන්න රිදෙන්න ගත්තා. එතකොට මම එම පේන් එක ගැන හිතුවා. එතකොට පේන් එක නැති වුණා. ආයෙත් ඉඳ ගැනීමට සතිය පැවැත්තුවා. නමුත් ආයෙත් පේන් එක ධන හිසේ ධන හිසේ ආවා. මෙහෙම හතර පාරක් back and forth සතිය පේන් එකටයි ඉඳ ගැනීමටයි මාරු කරා. ඊට පස්සේ ඉඳගෙන හිටිය ඉරියව්ව මාරු කරා. මට දැනගන්න පුළුවන්ද මෙහෙම වෙලාවට ඉරියව්ව මාරු කරන එකද හොඳ නැත්නම් පේන එකට සතිය පවත්වාගෙන ඉන්න එකද කියලා. මේකේ කාරණා තුනක් සාකච්ඡා වෙනවා. ආනාපාන කියලා එකක් ගන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකට බාධා වශයෙන් පැමිණෙන වේදනාව තව එකක්. මේ තුන අතර සම්බන්ධයේදී බහු ඉස්සර කතා කරන්නේ ආනාපාන ගැන ක්‍රමයෙන් බහු වෙනකොට රචනය ඉඳගෙන ඉන්න ඉරියව්වත් වේදනාවක් කියන දෙක අතර යුද්ධයක්. එහෙම නැත්නම් කලසුදු සටනක් කියලා අන්තිමට ඉරියව් මාරු කරලා කතා කියලා තියෙනවා. නමුත් මේකෙන් අපිට පොදුවේ ස්වභාව ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ අපි ආනපාන බල බල හිටියත් දැන් ඉන්න ඉරියව්ව බල බල හිටියත් ඒක අපේ ප්‍රධාන අරමුණ වුණාට ගොඩාක් තව අරමුණු තියෙනවා. නැත්නම් කරදරකාරී ද්විතීයි අරමුණු රාශියක් තියෙනවා. ඒව එකක්වත් අපි භාවනා කරා කියලා අඩු වෙන්නේ නැහැ. ඒව සද්ද එනවා, වේදනා එනවා, හිතවිලි එනවා. ඉතින් ඒව එනකොට මෙතන කතා කරන වේදනා ගැන. Tamanට එක එක තැනක සඳහන් කරලා තියෙනවා මේ වේදනා පැමිණෙන නිසා මං ඉඳගෙන ඉන්න ඉරියව්ව නැත්නම් මම මෙතන ඉන්නවා කියන එකට එකක පැත්තකින් එක සාක්කියක් වෙනවා. තව පැත්තකින් වේදනාවට තියෙන නුරුස්නා ගතිය. එහෙම නැත්නම් අමනාපය පහළ වෙලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පැවැත්වීමට සතිය පැවැත්වීමට වේදනාව හතුරෙක් අරියාදුවක් විදිහට පේනවා. මේ තමයි කලුසුදු වෙනස ඇති වෙන හැටි. නමුත් භාවනා කරගෙන යනකොට කමටහන සුද්ධ කරලා දෙන්න තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න ගමන් නැත්නම් මේ ඉඳගෙන ඉන්න අරමුණ තියෙද්දි වේදනාව දැක ගන්න පුළුවන්කම තියනවාද? දැන් වේදනාව තියෙද්දි මම දැන් මෙතන හිතගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි මම ඇවිදින් නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා කියන එක දැක්කන්න පුළුවන්ද කියලා අර දෙන්න එකිනෙකට උරුට්ටු වෙන වෙලාවේ යෝගාවචරය මේ දෙන්නම එකට බලන්න පුළුවන් ගතිය උත්සාහ කරොත් කිච්චරම මාරු වෙන්නේ නැහැ මේ එකක් හොඳයි එකක් නරකයි කියලා ගැටුම තියේදී මේ දෙන්නට එකට ඉන්න පුළුවන් ඒ දෙන්න එකට ඉන්න බව දැන ගැනීමත් සතියේට ඒකට තව මෙහෙම කියද හැකියි. ඉඳගෙන ඉන්න ඉරියව්ව විතරක් තියෙනවා වේදනාවක් නැතුව තියෙන ලාවේදී ඉඳගෙන ඉන්න ඉරියව්ව දැන ගැනීම හතිය කියනවා නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව තියෙද්දි වේදනාවක් තියෙනවා මේ දෙකම එකවර බලන්න පුළුවන් සතියක් තියෙනවා ඒ සතිය වේදනාව විතරක් බලන සතියට වැඩි සෙල්ලක්කාරයි වැඩි රැඩිකල් වාදී වැඩි විප්ලවීයයි වැඩි සති බලයට බවට පත් වෙනවා ඒ නිසා එකක සතිය පවත්වන වෙලාවේ තව කරදරයක් ආවයි කියලා හිතමු නැත්නම් සාධකයක් ආවයි කියලා හිතමු. ඒක මේකට කිලින්ම අරියාදෝට හිතනවායි කියන එක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කළා බලන්න. එයයි මෙයයි දෙකම තියෙද්දී මේකට වනාපි දෙනවා මේකට අමනාපි දෙනවා මේක ළඟ තියෙනවා අය දුර තියෙනවා. නැත්නම් දෙන්න දෙපැත්තේ තියෙනවා. අන්න එහෙම තියෙද්දී සතිය පවත්වන්න පුළුවන්ද කියලා. එතකොට සතිය කැඩෙන්නේ නැහැ කියන එක ඉස්සරහට වද්දා ගන්න. මේක වේදනාව කරදර කරපළියට නැත්නම් ඉරියව වෙනස් කළපටියට සතිය කැඩෙන්නම ඕනේ නැහැ. සතිය තියෙද්දිම ඉරියව් වෙනස් කරන්නත් පුළුවන්. වේදනාවයි ඉරියව්වයි දෙකම බලන්නත් පුළුවන්. වේදනාව හරහා ඉරියව් බලන්නත් පුළුවන්. ඉරියව් හරහා වේදනාව බලන්නත් පුළුවන්. අන්නේ විදිහට මේක ටික ටික ටික ටික විවිධාංගීකරණය කරගෙන යනකොට තමයි සතිය සම්පජාඤ්ඤයක් බවටපත් වීම අරමුණු මාරු වුණාට සතිය තියෙනවා. ඉරියව්ව මාරු වුණාට සතිය තියෙනවා. මේකට කියන්නේ ඉරියාපත සංදි කියලා. නැත්නම් අරමුණෙන් අරමුණට මාරු වෙන සංදිස්ථානයේ සතිය පැවැත්වීම. මේ හරියට මේ මේ මීට 400 තනි එකන දුවන එකයි මීට 100 104 දෙනා රිලේ රේස් එක දුවනකොට බැටන් එක මාරු කරන තැන තියෙනවනේ. එතකොට බැටන් එක මාරු කරනකොට අර ගෙනාපු ලීඩ් එක කඩා ගන්න නැතුව බැටන් එක මාරු කරන්න පුළුවන් නම් සාමාන්‍ය රේස් එකට වැඩිය රිලේ රේස් එකේ තියෙන වෙනස එක්කනම නෙවෙයි මුළු ඉසව්වම කරන්නේ හතර දෙනෙක්. දිනන එක්කන එක්කෙනෙක් උනන්ට හතර දෙනෙක්ගේ ප්‍රයත්නය. දක්ෂකම තියෙන්නේ අර ගෙනාපු ලීඩ් එක කඩා ගන්න නැතුව බැට් එක මාරු කරන එක. ඒ නිසා ඉරියව් මෙහෙම ඉඳලා වේදනාව නිසා ඉරියව් මාරු කරනකොට SMS දාන්න. slowly, mindfully, silently. ඒ ඉරියව් මාරු කිරීම කිසිම සද්දයක් නැගෙන්න දෙන්න එපා. මේට නැවතිල්ල කරන්න කරනකොට දැනගන්න මේ ඉරියව් මාරු කරන්නේ මේ මගේ උරතලයකට නෙමෙයි වේදනාව නිසා. මේ වේදනාව නිසා සත්‍ය ඉරියව් මාරු කරලා පස්සේ මට නැවතත් ඉරියව්වේ හිත පැවැත්වීමේ සතිය පැවැත්වීමේ හැකියාව තියෙනවා කියන්නේ. ඉතින් ඒ දීපලියුපේක නා කැමැතිද කියන්නේ මේ විදිහට ඉරියව් මාරු කරාට පස්සේ නැවත සතියට යන්න පුළුවන් වුණාද? නැත්නම් ඉරියව් මාරු කරපු නිසා සතිය කැඩුණාද කියන වාක්‍යය කැමැතිද ඉදිරිපත් කරන සභාවට? නැහැ. එහෙම එහෙම පත්තුත්තර දෙනව නම් අරස් වලට උත්තර දෙනව නම් අපිට එක දවසේ දෙක තුනම වත්තවල් යට කරගෙන යන්න පුළුවන්. ඔව් එතකොට මගේ ප්‍රශ්නේ මේ විදිහට ඉරියව වෙනස් කරා. ඉරියව වෙනස් කරාට පස්සේ නැවතත් Tamanට වෙනස් කිරීමේ වාස් වාසිය මත පහසුව මත නැවත සතිය පවත් ගන්න පුළුවන්. කොහොමද දන්නේ? ඒ වෙලාවේ වහස් කියලා වගේ මම දෙදෙනෙක් මයික් එකට කතා කරන්න ඕනේ. මම හිතගෙන නෙවෙයි ඉන්නේ. මම දැන් ඉන්නේ ඉඳගෙන කියන එක දැන්. එතකොට මේ ඉරියව්ව වෙනස් කිරීමේ ක්‍රියාවලිය නිසා නැවත සතියට පැමිණීම හෙලිතාඩු වෙලා චරිචුරු ගාලා දාවේ නැත්නම් වෙනම කරලා පස්සේ කෙලින්ම නැවතත් සතියට එන්න පහසු වුණා. විනාඩියක් විතර ගියා. නෑ ඒක ඒක ඇත්තට හැලහැප්පිල්ල. කලකැම් කැම්බැල්ලේ කැපී පේන එකක්ද නැත්නම් කරදරයක් නැතුව ආය සතිය පිටව ගන්න පුළුවන් වුණාද? කරදරයක් නැතුව. ඒකට භාවනාවේදී වැදගත්ම දේ තමයි මෙන්න මේ නන්නත්තර වෙච්ච හිත නැවත gedෙට එන පාර ගැන විස්තර කියන්න පුළුවන් නම් එයා නිවනට බොහොම කිට්ටුයි. හිත අපි සතිය ගන්නවා කියනකොට වේදනාවට සතිය ගියා. ඉරියව් මාරුවට සතිය ගියා. නැත්නම් සතිය කැඩුණා කියලා සාමාන්‍ය කට්ටිය කියන්නේ කොට සතිය කැඩලා කියලා. ඒ කැඩිච්ච සතිය නැත්නම් නන්නත්තර වෙච්ච සතිය නැවත නිවස බලා අප වෙනවනේ දැන්. අන්නේ නිවස බලා එන ගමන විස්තර සහිතව කියන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා සතියේ අන්තිම කෙලවරට යන්න ලෑස්ති. ඒ නිසා ඕන එකට කැඩෙන්න දෙන්න. එන ඕන එකට කැඩෙන්න දෙන්න. ආපහු දැන් එයා දැනගන්න ඕනේ කරනවට පස්සේ මෙතෙන්ඩයි ගන්න ඕනේ කියලා. එයා හතියට තියෙන හතිය නැවත පිහිටන්න ඕනේ තැන එයා තෙපරබදු තෙපර බාණ්ඩ නරකයි දැනගන්න ඕනේ. ඒක කියන්නේ ക്ഷേම භූමිය කියලා. ඒක කියන්නේ නිර්මල තැන කියලා. කියන්නේ ක්ලේශී තැන. ක්ලේශී තැන මගේ ඉරියව්වනේ දැන් මෙතන. ඊට පස්සේ තමයි ඉරියව් මාරු කරනකොට <coughs> මාරු කරාට පස්සේ ඒ දැන් ඉන්න වෙලාවට වැඩිය කකුල් දෙක වෙනස්. නමුත් ඉරියව්වට හිත නැවත ගැනීමේදී ക്ഷേම භූමියට පැමිණීමේදී නිර්මල තැන්න පැමිණීමේදී, නික්ලේශී තැන්න පැමිණීමේදී මේ වැඩපිළිවෙල හරියට බලන්න පුළුවන් වෙන්නේ කකුල වෙනස් කරන්න වීම කනගාටුවක් කළා හිටතලා හිටතලු නැති කෙනාට විතරයි. කකුල වෙනස් කරන්න උනා කියන හිත ඇවුල තිබුණා නම් යාට ආපහු එන ගමන ගැන විස්තර කියන්න බෑ මොකද තියෙන්නේ පශ්චාත්තාපය. ඒක නිසා සාරිපුත්‍ර සංසය සඳහන් කළා තියෙනවා <clears throat> පමාදේ න කම්පතිටි සති බලං. දැන් අපි දැන් මේ ඉරියව් පවත්වා ගන්න බැරුව දැන් මම වැටිලා නේද? ඒ නිසා මම පසුබෑමක් නෙමෙයි මම දැන් ඉරියව් වෙනස් කරන එක. ඒ නිසා පමාවක් එතන සිද්ධ වෙනවා. එක දිගට යන ඉරියව්ව නෙවෙයි. ඒ පමාවේදී කම්ප වෙන්නේ නැත්තම් ඒක වෙන්නේ ආවල් හේතුව නිසා මම ඉඳගෙන පරියන්කෙට ගිය ඕක වෙනස් කරන්නේ නෙවෙයි. වේදනාව නිසා ඒක වුණා. මම ඒකට කම්ප වෙන්නේ නැත්නම් මට වෙන්නේ ලාභය තමයි නැවත සතිය පිහිටුවීම පිළිබඳව පිරිසුදු විස්තරයක් දෙන්න පුළුවන්. චර්යාව Tamange චරිතයෙන් සපෙලා උත්තර දෙන්න පුළුවන්. කම්පා වෙච්ච එක්කනට තියෙන අයියෝ මට තාම ඉඳගෙනවත් ඉන්න බෑනේ වේදනায়නවනේ කියලා එන්නේ පශ්චාත්තාවයට තමයි මාරය කියන්නේ. ඒක තමයි කෙලෙසේ කියන්නේ. අන්නේ කෙලෙසේට උතුරු බලන් දන්නේ නැතුව ඒ කෙලෙට පුළුවන් තරම් පුංචි වෙන්න අරලා නැවත ගෙනල්ලා සතිය පිටව ගන්න පුළුවන් නම් එයාට කියන්නේ මලංකාරයාගේ හත් දවසක වැඩ පොලුකාරයාට වරුවයි. බෝ වලංකාරයාගේ හත් දවසක වැඩ පොලුකාරයාට වරුවයි යන්නේ. බෝණ තරම් හදවම මං කන්න. මාරයට කියන්න තියෙන ඔබ පුළුවන් තරම් ඉනිපම අපිට. මාව පිස්සු වට්ටපන්. වේදනා දීපන්. හිතවිලි දීපන්. ඉරියව් වෙනස් කරපන්. මම ආපහු ගෙනවා මෙතෙන්. ඒකට ඒ බුරුම රටේ තියෙනවා මේ තෙල්ලම් භාණ්ඩයක්. ඒක ඩික්ෂනරි එකේ තියෙන ටම්බ්ලින් කෙලිය කියලා පයින් ගාපම නැගිටින බොනිකේ. කොහොම පයින් ගියවත් මෙහෙම මෙහෙම වෙලා නැගිටින බොනිකේ. දැකලා තියෙනවද? දැන් තියෙනවා ප්ලාස්ටික් වලින් හදලා මේ මේ පෙන්ගුයින් කෙනෙක් යට කොනේ පොඩ්ඩක් සිමෙන්ති ටිකක් දාලා දෙන ගහපුවාම කොහොමද කියන්නේ අර? ඒකට පිට්ටයින් ඩයින් කියලා තමයි බුරුම කියන්නේ. ප්‍රසිද්ධම සෙල්ලම් බඩ පොඩි කට්ටියගේ. කවුරු පයින් ගැහුවත් ඒක අරගෙන ගිහිල්ලා කොහොම කෙටිනේ. ආයෙ කර නැගිටිනවා. බුදුරජාණන්සේගේ උපේක්ෂාවත් පිටයින් ඩයින් තමයි. ඕන කෙනෙකුට ගහන්න දෙන්න. ඕනේ කරදරයකට වෙන්න කියන්නේ. හැබැයි Taman දැනගන්න මෙතෙන් ආවට පස්සේ ආරක්ෂක භූමිය, ക്ഷേම භූමිය, නිර්මල තන, නික්ලේශී තන. ඒක පිළිබඳව විතරක් චරිචුරු තියාගන්න එපා. අන්ධබන්ද නැහැ. මම දන්නවා දැන් කලබිලා තියෙන්නේ. මෙතෙන් ගියොත් හරියි. ආන එදෙන්න එන ගමන දන්නවනම් ඒක සපේලා කියන්න පුළුවන් නම් හිත පශ්චාත්තාප වෙලා නැහැ. පශ්චාත්තාපේ තමයි මායя කියන්නේ. ඒ තමයි බය කියන්නේ. ඒ තමයි කෙලස් කියන්නේ. ඒක සුචරිතවාදයක් නෙමෙයි. පටලවා ගන්න එපා. අපි මේක සුචරිතවාදයට දාගෙන මේ වැරද්ද කරපුවම පශ්චාත්තාප වෙන එක ලොකු ආගමක් කරගෙන තියෙනවා. උන්වහන්සේ කියලා තියෙන එක වැත්තක දාලා ඉක්මනට මෙහිත සුව කරන්න හිටපු දන්න වරේ. නැත්නම් ආපහු නිවස බලාගෙන ආපහු ගමන ගැන විස්තර කරන්න. ඒ නිසා කියන්න හිතට රාග හිතවිලි දාන්න කියන්නේ. ද්වේෂ හිතවිලි දාන්න කියන්නේ. මොහ හිතවිලි දාන්න කියන්නේ. වේදනා දෙන්න කියන්නේ. ශබ්ද අසන්න කියන්නේ. නැවත ආපහු වෙන ගමන් නැතර කරන්න මොනම කෙලෙසකටවත් බෑ. ඒක බුදුරජාණන්සේ නිකන් කොඩිය වනවලා කියන්නේ ඔය හැම කෙලෙසකටම වැඩි සතිය බලවත්. ඕන කෙනෙකුට ඇති වෙන්න කඩන්න කියන්නේ මේ. කෙලස් කෙනක් දාපන් සද්දසෝපන් ඔයාට ඕන දේක් කරන්න කියන්නේ හිතු කරන්න යන්න බමාරට අනේ මට හොඳ බෝල ටිකක් දාපන් මට සෙන්චරියක් ගහන්න එහෙම කියන්න බෑනේ පිටිපැත්ත එක දාන බෝලිය පැදිල්ලම් කරන්න ඌට කියන්න ඔබට දාන්න පුළුවන් බෝලයක් දාපන් නොකියවත් ඌ දානවනේ අපිට ඌත් එක්ක කොම්ප්‍රොමයිස් කරන්න බෑ අපේ අපේ එක ක්‍රිකට් ගහන එක කෝ කියනවා මේ ඌ හැමදාම මයිලු පළමිනකොට ළම තිබුණා. ඌ ට්‍රොෆි දීලා ක්‍රිකට් මැච් කරනවා. ඌ ගිහිල්ලා අවුට් වෙලා එන ගමන් කියනවා මං හදනම් ගියේ අවුට් උන් නැත්නම් සෙන්චරියක් ගහන්න කියලා ඉතන කියලා. කී කිය එනවා අවුට් උන් නැත්නම් මං සෙන්චරියක් ගහන්න ඉතනලු ගියේ. අවුට් වෙච්ච ඉඳ ගන්න දෙයක් නැහැ. ඉතින් මාරයට කියන්නේ දාහන තරම් බෝල දාපන්. ඌ අපි කිව්වට අහන්නේ මට එකක් බුදුහාමුදුරු දීලා තියෙනවා. බින්න ඉරියවට හිතගෙන අම්මා මරුණත් හිතගෙන දරුවා මරුණත් හිතගෙන යට ගිනි ගත්තත් හිතගෙන රිදි නැති වුණත් හිත කෙනෙක්. කවුරුත් බැන්නත් හිත කෙනෙක්. ඔක්කොම පරාදයි. ඉතින් ඒ නිසා වැදගත්ම වාක්‍යය ඒක. මම මේ විදිහට හෙට්ටු කරලා හෙට්ටු කරලා අන්තිමේදී මම කකුල නැවුවා. මේක හරිද වැරදිද නෙමෙයි ප්‍රශ්නේ. නැවට පස්සේ කොච්චර ඉක්මනට ආයෙසරයක් ඉරියව්ව හිත පිටවන්න පුළුවන් වුණා. ඒකට අර බහුවෙනකොට වෙන්නේ අර නමනකොට සතිය පාත් ගන්න පුළුවන්. ඉරියාපත සම්දි තියෙනවනේ ඒකට. ඉතින් මාරු කරන තැන ඉඳගෙන නැගිටිනවා කකුල දිගාරිනවා දිගා ඒ කරනකොට සතිය පවත්වන්න පුළුවන් නම් ඉතින් මේ මනුස්සයාට thin slicing of time කාලේ ඉතාම පුංචි කොටස් වලට කඩලා ඒ කරන හැම දෙයකම accountability තියෙනවා එහෙම නැත්නම් චරිතයෙන් තපෙලා කියන්න පුළුවන් ඒක කරනකොට මම මෙන්න මෙහෙමයි කරේ කියලා කලබල නොවි කරනවා නම් ඒ තරමටම ඊවසීමේ ශක්තිය තියෙනවා මායя පරාදයි අපේ සතිය හරිම දෙල්ලක්කාර සතියක්. මම පොළවේ ඇවිදින සතියක් නෙවෙයි පිණුම් ගහ ගහ යන සතියක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව කිරීමට වාඩි වීමට ගමන් කරන අතර එක්තැනක සිටගෙන ඇස් දෙක පියාගෙන ආනාපාන සතිය වැඩි හැකිදැයි උත්සාහ කර බැලුවෙමි. සිත වහාම සමාධිගත වූ හේයින් දිගටම එලෙස භාවනා කෙලෙමි. උෂ්ම ගැනීම හා හෙලීම ක්‍රමයෙන් තුනී වී නොදැනෙන තරමටපත් විය. සිත වරින් වර පිට ගියත් ඉක්මනින් නැවත අරමුණ කරා එන්නට විය. යටිපතුලේ සහ උරහිසේ වේදනාවන් ඇති වුවත් එය මැඩගෙන අරමුණ දෙස බලා සිටීමට හැකි විය. ආශ්වාසය සහ ප්‍රශ්වාසය කරන බව හොඳින් වැටහි. එහෙත් ඒ දැනෙන්නේ කොතනදයි සොයා ගැනීම ඉතා පහසු විය. ප්‍රශ්වාසයේ අවසන් කොටස නාසයේ අග කෙළවරට යම් කම්පනයක්සේ ভাইබ්‍රේෂන් දැනෙමින් තිබී එයද නැති වී ගියේය. මේ අතර ලා නිල් සහ කොළ පසුබිමක නොයෙක් පින්තූර පෙනෙන්නට විය. නිසල ජලයෙහි පෙනෙන ප්‍රතිබිම්බයන් මෙන් පින්තූර තරමක් අපැහැදිලි වී. සමහර විට ඊටා පැහැදිලි මෝස්තර සටහන් මතුවිය. මෙය මා සිතින් මවා ගන්නා දෙයක් දැයි සැකසිතුන නිසා වඩා පරීක්ෂාවෙන් බැලුවෙමි. මට දැනුනේ ඒ සැබෑවින්ම S2 කින් පෙනෙන දෙයක් ලෙසයි. ලා කොළ සහ ලා නිල් වර්ණයන් ඊටා පැහැදිලි විය. වරින් වර අඳුරු රතු සහ දම් දම් වර්ණයන්ද මතුවිය. සිත යම් විටක පිට පිටගොස් නැවත එන විට වහාම ලා කොළ වර්ණය දැකගත හැකි විය. සිත ඊටා සාමකාමී නිසංසල තත්වයක පැවති නිසා පින්තූර බලමින් සිටීම ප්‍රියජනක දෙයක් විය. මෙයින් මා ඩිස්ට්‍රැක්ට් වන බව සිතා නැවත අරමුණට සිත යොමු කළත් එය නොදැනෙන නිසා මම දැන් මෙතන සිටගෙන යන් මෙතන සිටගෙන යන්න නිතර මෙනෙහි කෙලිමි. හුස්ම රැල්ලේ මුලැමැදාක සෙවීමට උත්සාහ කළත් නොහැකි විය. බොහෝ වේලාවක් මෙසේ ගත විය. පින්තූර පෙනීම නතර විය. ප්‍රසන්න බව නැති වී ගොස් අපැහැදිලි තත්වයක් ඇති විය. මම දැන් මෙතන සිටගෙන යන්න මෙනෙහි කෙලිමි. ඉති මොකද? මගේ සිත යලිත් ප්‍රශ්න කළේය. මෙතනින් ඉදිරියට යෑමට නොහැකි වී උපදෙස් පතමි. පැය දෙකක් පමණ ගත වී තිබුණි. මෙතරම් වෙලාවක් එක දිගටම භාවනා කළ ප්‍රථම අවස්ථාවයි. ඉගෙන ගන්න මේක හොඳයි. ඒ කියන්නේ යම් විදියක තමම් මුතික් නොගිය ප්‍රදේශයකට ගියා වගේ. ඒක පළවෙනියෙන්ම කියන්න තියෙන්නේ ඒ වගේ මම දැන් මේ වාඩි වෙන්න යන්නේ. නමුත් මේ මූඩ් එක ඇවිල්ලා නැති නිසා හිතනවා ඊටගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා. ඒ ඇත්තටම ඒ භාවනා මූඩ් එකට ආවට පස්සේ ඉරියව්වේ බලපෑමක් ඇත්තේ නැහැ. ඕනම වෙලාවක ඕන තැනක කරන්න පුළුවන්. ඉඳගෙන හිටියනම් ඔයිට වැඩිය සමාධිය වැඩි වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ එන විශ්වාසය නිසා මේ මේකම ඉඳගෙන කරන්න හිතනවා. ඒක මේ පුද්ගලයාගේ පෞරුෂත්වයක් නෙවෙයි. ඒ මූඩ් එකට ගන්න අපි මේ නියමාතික භාවනා වැඩමුළුවලදී ලැබෙන අතවාසිය ඒකයි. මේ සිද්ධි වෙලා රත් වෙලා ආවට පස්සේ නිතර නිතර ඉන්නේ භාවනා මූඩ් එකේ. එතකොට කොයි ඉරියව්වක් කරන්න පුළුවන්. එතකොට Tamanට දෙවෙනි ඉස්මතු කරලා දෙන කාරණාව තමයි අර සූක්ෂම අරමුණ ආනාපානෙ ඉඳලා ඒක නැති වුණානේ. ඒ නැති වෙනවා කියලා කියන්නේ භාවනාවේදී වින අරමුණ විනිවිදිනවා. විනිවිදන පස්සේ ආයෙත් ඉරියව තමයි ඉතුරු වෙන්නේ. ඒක නිසා ඊගාදාසට මේ වැනි යෝගාවචරයේ භාවනා කරන්න වාඩි වෙනවා කියමු හිතගෙන හෝ වාඩිලා ඉනකොට මූඩ් එක නිසා එහෙම නැත්නම් ඒ සිද්ධ වීම නිසා ආරම්භයේ ඉඳලම දැනෙන්නෙම නෑ ආනපාන. ඉතින් එතකොට ඒකේන ආය හයිය හුස්ම ගන්න ගියොත් හරි වැරදිලා තියෙන්නේ කියලා හිතුවොත් හරි ඒ කිනා කරන හැමදේම භාවනාවට හරියාදුවක් වෙනවා. එයා තේරුම් ගන්න ඕනේ ආනාපානෙ අවශ්‍ය වෙන්නේ මේ ශරීරයට හිත දාගෙන ඉන්න හිත කම්මැලි වෙනවනම් තමයි. ඒ නිසා අපි පටන් ගන්නකොට ශරීරයට හිත දාලා එහෙම කම්මැලිකමක් නැත්නම් ආනපන ප්‍රසිද්ධියක් පේන ගතියක් තියෙනවා අපි ඒක ආදාස්තට ගන්නවා. ඒක අරමුණු කරගන්නවා. කරලා ගියාට පස්සේ දවසක මේ ආනපය නැවත නොතිනී ගියාට පස්සේ පේන වර්ණ වලට සාපේක්ෂව හෝ හිත පිටිරිර කියලා දැනගන්න දැන් ආනාපානේ නැහැ. ඒ නිසා යාට ආනාපානේ අරමුණු කරන්න බෑ. ඒකට ආයෙත් එන්න වෙන්නේ කයටමයි. ඒ නිසා වටම ගිහින් ගෙටම වගේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වාඩි වෙච්ච වෙලාවෙ ඉඳලා ඉඳගෙන ඉන්න කය විතරක් බලන ඉන්න ආනපානට ගිහිල්ලා ඒක ගෙවක් කළා ඒක තින්ද ආවත් එහෙම නොකලත් මේ ඉරියව්ව තමයි අපිට පහන් කණුවක් වාගේ බෙන්ච්මාක් එකක් වගේ රෙෆරන්ස් පොයින්ට් එකක් වගේ අපිට මධ්‍යස්ථකාරකෙක් වෙන්නේ. ඉතින් මේ කියන්නේ ශරීරයට දෙන තැන උප්පරීම මෛත්‍රිය. මේවට කියන්නේ මෛත්‍රී කාය කර්ම. මේ ශරීරය කියලා කියන්නේ මිනිහෙකුට කාමයක් හරි කරන දෙයක්, තව කෙනෙකුට දොඹකරයක් වගේ එකක්, තව කෙනෙකුට රූපලාවන්‍ය කරන එකනේ. යෝගාවචරයට එහෙම මේ දුවන හිත බැඳ ගන්න <clears throat> කණුවක් වේග. ඉතින් මේ ශරීරය අපි උපයාගත්තේ ඕකටයි. ඒ නිසා ශරීරය ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් වෙන අතරමැද ඉරියව්වල හිටියත් මේ ඉරියව්ව පිළිබඳව අවබෝධය ඇති කරගෙන ඉන්නවනම් බුදුහාමුදුරුත් එක්ක ඉන්නා වගේ තමයි. ධර්මයත් එක්ක ඉන්නා වගේ තමයි. සංඝයත් එක්ක ඉන්නා වගේ තමයි. සීලයක් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ යෝග ජීවිතයේ දියුණු වෙනකොට ඊට පර්යංකේම සක්මනම ආදි වශයෙන් අවශ්‍ය නැහැ. ඒ අතරමැද තියෙන ඕන ඉරියව්වක ටික වේලාවක් ඉන්න ඕනේ හැබැයි. ඉන්නකොට ඉරියව්වත් එක සුවද වෙච්ච ගමන් පරියන්කේ ආරසන්ත වගේ එන්න පටන් ගන්නවා. ඒක නිසා ඉස්සෙල්ලා අපි ඒක ඇති කරගන්න පරියන්කේ ඇවිල්ලා භාවනා තාලට ඇවිල්ලා සද්ද නැතුව මැස්සෙක් නැතුව කරලා ඇති අඳුරගත්තට පස්සේ විවිධ අරමුණු වල විවිධ අරමුණු කියන විවිධ ඉරියව් වල හිත පැවැත්වීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් එහෙම ගියාට පස්සේ ඒ ඉරියව්වේ කොච්චර හිටියත් ඔය කියන සමාධියක මට්ටම නැගලා බහැලා යනවා. ඒක මේ භාවනා යෝගාවචරයගේ සීල කැඩීමක් නිසා හෝ සතිය නැතිවීමක් නිසා නෙවෙයි. ඒකත් මේ සාමාන්‍ය බෙල් ෂේප් කව් එකක් තියෙන. මේ අමාරුයි අල්ලන්න. ඒකලගේ ගිහිල්ලා හොඳට වැඩි වෙලා මට්ටමට ඊපස්සේ ආය බහැලා යනවා. මේ බහැලා කියන පස්සේ උන ආයානපනේනවා. ආයසරයක් අර හිතේ කෙලෙස් එනවා. ආයෙ හිතවිලියනවා ආයෙ කහන්න ගන්නවා නලියන්න ගන්නවා ඔක්කොම අර පරණ අර කචල්කාර හිත කචල් එකේ එන්න ගන්නවා ආවට පස්සේ මේ යෝගාවචරය දැන් අන්තිමට අහන ප්‍රශ්නෙට මොකද්ද කරන්නේ ඊ ගාවට මතුවෙන්නේ මොකක් හරි කෙලෙසයක් අල්ලගෙන එක්ක හිතවිල්ලක් කරන එක්ක වේදනාවක් කරන එක්ක ඉන්න ඉරියව් වලන එක්ක ආනපානිය අල්ලගෙන ආයතරයක් භවනා කරන්න ගත්තොත් ඒක දිනු භවනා කරන කටියට මතුවෙන එකක් කියලා සර්වඥාන්සේ ආනන්ද සාංශයට බික්කුණි බික්කුණු සූත් බික්කුණු පස්සේ සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා මේ හිත විසින්ම විසිරලා යනවා. ආයසරයක් එක එකතු වෙනවා. ආයෙ විසිරෙනවා. ආයෙ එකතු වෙනවා. එක එක රැයකින් එළි වෙන්නේ නැහැ. එක බණකින් නිවන් දකින්නේ නැහැ. ඇවිස්සෙනවා ආයෙ තැම්පත් වෙනවා. ආයෙ සිනවා ආයෙ තැම්පත් වෙනවා. අන්නේ බව දැනගෙන තැම්පත් වුණා නම් ඉතින් අපි දන්න අරමුණ මේකයි ඉන්න ඉරියව්වෙද tempත් උනේ ආනාපානෙත් tempත් උනේ කියලා යනවා. ඉතින් ඒකට බොහෝම නිකන් මේ මැටි පොඩි එකතු වුණා වගේ ලස්සනට ගුලිය පේන. ටික වෙලාවකින් මේ මැස්ස ඇවිස්සලා යනවා. ඒකට දැනගන්න ඕනේ දැන් අරමුණක් නැහැ, එල්ලයක් නැහැ. හිතපුවක් හිත ගලේ ගැහුවගෙන නන්නත්තර වෙලා. මේ මැස්ස ටික විසිලා ගිහිල්ලා. එතකොට නැති වෙච්ච ආනාපානෙත් පේනවා, කයත් පේනවා. ඔය මොකක් හරි අරමුණක් අරගන්න කියනවා. අන්න එහෙමම හරියට අද භාවනා පටන් ගත්ත කෙනෙක් වගේ. මේ දැන් ඉපදිච්ච බබෙක් හුස්ම දිහා බලනවා වගේ. බලන්න තරම් පෞරුෂත්වයක් තියෙනවා නම් බලන්න තරම් ධර්ම කෞරවයක් තියෙනවා නම් ඉස්සල සැරේට වැඩි ඉක්මනින් ආයෝක තැම්පත් වෙනවා. හිතා ගන්න බෑ. අර ඇවිතිච්ච හිත ආය තැම්පත් වෙනවා. ඉස්සරට වැඩි ඉක්මනට ආය විසෙනවා. ආය තැම්පත් වෙනවා. ආය විසෙනවා. ඒක හරියට මේ ලොකු රවුමක ඉඳලා පුංචි පුංචි රවුම් වලට කීපතාවක් කැරක් කැරකේ තමයි මේ ගමන යන්නේ. මේක පෙන්වන්නේ බෙඩ් ස්ප්‍රින්ග් කියන එක දැකලා තියෙනවද? කුටු කුෂන් කරන්න ගන්නකොට ගන්න ස්ප්‍රින්ග් එක ලොකු රවුමෙන්දලා පුංචි මෙහෙම වෙලා රවුම අන්න එක පැත්ත දැම්මා වගේ පළවෙනි චක්‍රය උගාවක් විශාලයි. හොඳ සමාධියකට යනවා. හොඳ ඇවිසිල්ලකට එනවා. නමුත් එතනින් නැතර කරන්නේ නැතුව ඒ දිගට දිගට යන්න ගත්තොත් ඒ ප්‍රස්තාරේ උච්චාවච බව අඩුවේවි අඩුවේවි අඩුවේවි අතුලට අතුලට තව ගැඹුරකට යනවා. මේ ඇවිස්සෙනවා මේ තැම්පත් වෙනවා. මේ ඇවිස්සෙනවා මේ තැම්පත්. ඒසකොට එයාට තේරෙන්න ගන්නවා ඇවිස්සිල්ලයි තැම්පත් වීමයි හතුරු නෙවෙයි. ඇවිස්සෙන්නේ නැතුව තැම්පත් වෙන්න බෑ. තැම්පත් වෙන්නේ නැතුව ඇවිස්සෙන්න බෑ. මේ දෙකම එකයි. ඇවිස්සීම සහ තැම්පත් වීම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. අපි මේ තැම්පතුවට කැමැත්තකොත් ඇවිස්සීමට වෛරකුත් තියෙන තාක්කල් පුතඥයයි කියනවා. මේ දෙකම හේතුඵල ධර්ම දෙකක් කියනකොට ආර්යයන් වහන්සේ නමක් කියනවා. ඒ වෙනසට යනකම් අපි අවිස්සරණට පස්සේ අවිසිච්ච කල්ලාගෙන භාවනා කරා. tempat වුණාට පස්සේ එහෙම යන්න ආවින්. එතකොට තේරෙන්න පටන් ගන්නවා එක පරියන්කයක එක චක්‍රයක් නෙමෙයි චක්‍ර රාශියක් යන්න ආවින්ද යනකොට යනකොට ඒකේ අවධාන කොටසට යනකොට මේ tempat වෙනවා මේ ඇවිදිනවා. ළඟ ළඟ ළඟ ළඟ මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙනකොට තමයි තේරෙන පටන් ගන්න පළවෙනි සැරේ තැම්පත් වීම තමයි වෙසි මතර විශාල පරතරයක් තිබුණා. දැන් පරතරේ අඩු වෙලා තියෙනවා. තව දිගට ගියොත් ඒ පරතරයක් නැති වෙන මේ දෙකටම සමහිත පවත්වන්න පුළුවන් තැනකට යනවා. ඉතින් කිසිම කෙනෙකුට ආධුනික කාලේ එච්චර ගැඹුරකට යන්න බෑ. එච්චර ඉවසන්නෙත් නෑ. අනිත් එක මේ අවිතුරන පස්සේ ආය තැම්පත් කරන්න පුළුවන් කියලා හිතෙන්නෙත් නෑ. තැම්පත් වුණාට පස්සේ ඇවිසි කියලා හිතෙන්නෙත් නෑ. නමුත් මේ දෙන්න එක ළඟ ළඟ ඉන්නේ. ඇවිසීම තාත්තම්පත් වීම. භාවනා ජීවිතේ පස්සට යනවා කියලා කියන්නේ එක පළවෙනි රවුමාවට නැතර කරන්නේ. දෙකක් ගෙනියනවා, තුනක් ගෙනියනවා, හතරක් ගෙනියනවා. ඒකල්ලලා තීරුම් ගන්නවා මේකේ පළවෙනි චක්‍ර විතරක් නෙවෙයි. ඒ චක්‍ර තැම්පත් වීමේ වෙනම ලයක්, වෙනම රටාවක්, වෙනම න්‍යායක්, වෙනම චිත්ත න්‍යායක් තියෙනවා. ආනේ ඇතුළු ගැඹුරට අපිට යන්න බැරි ඉවසන්නේ නැති නිසා. පළවෙනි රවුම ගියා නම් ඊගාවෙකට ඔක්කොට සුදුසුකම් තියෙනවා. නමුත් අපිට විවිධ හේතු නිසා අපි නැගිටලා සටන පාවා දෙනවා. නමුත් යෝගාවචර දන්නවනම් ආය වැටෙන්නේ සංඛාරට ඒ නිසා මම මේ ඇවිත්නාට බය වෙන්න එපා. හරියට බබෙක් හොදට කිරිදීලා නාවලා නිදාගත්තට පස්සේ ටික වෙලාවක් ගිහලා බබා අඬනවනේ. ඇඬුවට කොට්ටේ පොඩ්ඩක් තට්ටු කරනට ආයෙ නිින්දට වෙනවනේ. ආයෙ කකුල් දෙකට අරගෙන ඇලවිලි කව කියන්න ඕනේ නැහැ. කොට්ටේ පොඩ්ඩක් තට්ටු කරන බබා ආයෙ නිදා ගන්නවා. ඒ නිදාගත්තට ඉස්සෙල්ලා තරම් නිදාගන්නේ නැහැ. ඉක්මනට නිදා ගන්න. ඊට පස්සේ ටික වෙලාවකින් ආයෙ නැගිටිනවා. තුන් හතර සැරයක් අම්මා වැඩක් කර කර ඉන්නවනම් අම්මා කරන්නේ පොඩ්ඩක් තට්ටු කරලා තියලා වැඩේ ඉවර වෙනකම්ම ඒ එක නිින්දෙන් ඇහැරෙන්නෙත් නැහැ. ඒක ඇහැරීමකින් නිින්ද යන්නෙත් නැහැ. ආහනේ වගේ චක්‍රයක් ඔක තියෙනවා. ඒකට අවශ්‍ය කරන්නේ ඉවසීම. දැන් මේකේ පෙන්නලා දීලා තියෙනවා පින තියෙනවා, දක්ෂකම තියෙනවා, භව සම්පත්තිය තියෙනවා. හැබැයි මේ දිගට කරගෙන යන්න උපදෙස් ලැබිලත් නැහැ, ලෑස්තියක් තිබිලත් නැහැ, ලේසිත් නැහැ. අල්ලගත්තට පස්සේ ඒක දිගට ගෙනියන්න අදිෂ්ඨාන පූර්වකම යන්න ඕන. ඒක නිසා එම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඊගා ප්‍රශ්නට යනවා. එහෙම සොයනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේදී ඔබ වහන්සේ පැවසු ගස්කොලන් අපි වගේම හැමදේම කරන් ජොලියේ ඉන්නවනේ යන්න භාවනාවේදී විදර්ශනාවට අරමුණු විය. ඒ අනුව මේ ශරීරය වඩා ගැනීම සඳහා අප සතුන්ගේ මස් ගහකොළ එළවලු පළතුරු පාවිච්චි කරන බව මතක් වුණ විට මේ හැම දෙයකම ඇති පොදු බව මෙනෙහි වුණා. එවැනි ශරීරයක් අපත් භාවිතා කළත් විඥාණය නැමැති මායාකරු විසින් අප හිර කර ඇති උමායනේ නම් සිරගේ නිසා මම මමායනේ නම් සිරගේ නිසා මේ සියලු දුක් ඇතිවේ යන දෙය මානසිකාර වුණා. අනුකම්පාවෙන් නිවැරදි නිවැරදි කළ යුතු තැන් නිවැරදි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. සබ්බේ ධම්මා මානසිකාර සම්භව සම්භව තාගතයන් වහන්සේ මේක විපස්සනා නෙමෙයි මේ ඉතින් භාවනා කරන පිස්සු කෙනෙක් තමයි යෝවා. යන කල්පනාව. එහෙම තියව නැතුව බෑ. ඒවා තියෙන්න ඕනේ. ඒ කියතිනවා මේ සිත් සිත් පිට නැති තුරුලතා සනසයි මනුසතා සිත් පිට නැති මනුසතා වනසයි තුරුලතා. කවදාකවත් ගහක් ඒ ගහ කපන මනුස්සයටත් වෛර කරන්නෙත් නැහැ කියලා බුදුහාම කියලා තියෙනවා. බුදුන්සේ කියලා තියෙනවා මට පේන්නේ නැහැ කියලා මෙච්චර අලංකාර පද්ධතියක් මොකද්ද කැලේ වගේ. ආකන සියලු ශක්තියින් අවුවද වැස්සද හුලඟද සියල්ල ගොනු කරලා ලස්සන නිෂ්පාදන හදලා මනුස්සයාට මේ දේ නැහැ කියන්නේ නැතුව දෙනවා. කිසිදාක ඉල්ලීමක් කරලා නැහැ. කිසිදාක Tamanට හානි කරයි කියලා චෝදනා කරලා නැහැ. ඒ නිසා මේ වනපද්ධතිය බුද්ධම පිටිච්ච ගතියක් බුදුහාමුදුරුවෝ දකිනවා. මනුස්සයාට කවදාකවත් ඇති නැහැ. මොන දේ දුන්නත් චෝදනා තියෙනවා. ඒ දෙක තමයි ඉතින් අපි දිගන කරගෙන යන්නේ. ඉතින් භාවනා කරනකොට ඒ කටුකුරුද ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ හරියටම නිතර කතා කරන මේ සංස්කාර ගැන. මේ අපි හිතින් කරන සකස් කිරීම. අපිට උලන් මදි නම් ෆෑන් හයි කරගන්න. එළිය මදි නම් ලයිට් දාගන්න. සීතල වැඩි නම් උණුසුම වැඩි නම් එයා කන්ඩිෂන් දාන. ඉතින් අපි මේ ලොකු දියුණුකම් කියලා හිතාගෙන ඉන්නේ. අන්තිමට එළියට එන්නේ වැල්ගඩ විල්ලෙක් විතරයි. වැස්සොත් මැරෙනවා දෙමිලා. මොන මගුලක්වත් කරන්න බෑ. අපි දැන් අපේ හැදෙන දරුවෝ උන්ට මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ කිසිසේත්ම මේ සබහා ධර්මයට විරුද්ධ කරලා නැහැ අපි හැදුනේ එහෙම නෙවෙයිනේ. අපි අම්මලා තාත්තලා අපිට දුන්නනේ ඒ පරිසරය. ඒ නිසා අපි කරලා තියෙන්නේ අරුන්ගේ ඒ සියලු හැකියාවන් මේ තාක්ෂණය හරහා මේ පින්න පූල් ගෙඩි වගේ ගෙවල් ඇතුලේ තියලා හදලා. ඉතින් උන්න මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. උන්න එකක් කරසයි. අම්මට අප්පට වෛර කරන එක. අද ඒක 100ට 100ක් හැම දරුවෙක්ම කරනවා. උන් දැනගෙන නෙවෙයි කරන්නේ. අද හැදෙන දරුවෙක් අවුරුදු 40 දවස් 45ට හදන chicken broiler කුකුල් පැටියෙක් වගේ බැටරි සිස්ටම් එකකට. බැටරි සිස්ටම් කියන එක දැකලා තියෙනවද? වර්ග ආඩි ඝන ආඩියක ඉඩක් ඇතුළේ තමයි කුකුලා මුළු ජීවිත කාලෙම ගත කරන්නේ. ඉස්සරහින් කෑමයි වතුරයි යනවා. පිටිපස්සෙන් කක්ක වැටෙන එකක් තියෙනවා. ඕකේ තමයි හැදෙන්නේ. අද මනුස්සයන්තරේ හැදෙන හැම දරුවෙක්ම බැටරි සිස්ටම් එකකට හැදෙන chicken broiler කෙනෙක් වගේ. ඒක උඩ වෙන මොනවත් කරන්න බෑ. උඩ කරන්න තියෙන්නේ අම්මාට අපට වෛර කරන එක තමයි. ඉතින් ඒක නිසා භාවනාවේදී අපි මේ හම්බ කරා නම් හරි ගියා නම් පොහසත් වුණා නම් කක්ක කක්ක ගොඩයි උට ජීවිතයක් නැහැ කවුදෝ හරි ගසදෙන එජෙන්ඩා එකට වැඩ කවුදෝ ඉඳගෙන හරි ගසලා දෙනවා අපි දැන් මම මම ඕස්ට්‍රේලියාවකට දන්නේ නැහැ මම මේ කියන්නේ ඒ රටේ කන්නාඩි දාන්න නැතුව අවුව බලන්න තහනම් පොළොව හරලා වතුර බොන්න තහනම් ගිනි ගොඩක් ගහන්න තානා. ලිඳක් හදලා වතුර බොන්න තහනම්. ඔක්කොම මේ කවුන්සිල් එකෙන් කියනවා ඒගොල්ලෝ තියෙන විදිහට ඉන්න ඕන. ඔක්කොම පහසුකම් තියෙනවා. ඉතින් මට හිතනවා මට එහෙම පුංචි කාලේ එහෙම දෙයක් වුණා නම් මම ඉස්සෙල්ලාම ගිහලා කවුන්සලයට ගිනි තියෙනවා. ඇයි මොන හත් දෙයිය නේද මේ පොළොවත් එක්ක ඉපදෙන්න අපි මේ පොළොවට අවිල පොළොවත් එක්ක අපේ ඝන දිනු ගන්න අතර කරන්නේ. ගිය දවසේ එනකම්ම මේස් දාගෙන පොළොව පා ගන්න නැහැ. වතුර පොණ්ඩ නැහැ. මේ ඕසොන් ලේයර් එක නිසා අවුවේ ඉන්න නැහැ. මොන්න මිනිස්සේ හදාගත්ත දේ. බුදු ජානවාන්සේ ඉපදුනේ ගහක් ඇත, බුදුනේ ගහක් ඇත, පිරුණා පෑවේ ගහක් ඇත. රජ පැටියෙක් රජ වැටියෙක්. සුද්ධෝදන රජු දෙන්න තියෙන හේරම දුන්නා දැන් මේ තියෙන ඇමරිකන් ගවර්න්මන්ට් එක වගේ. එකකටවත් අහුනේ නැහැ. එකකටවත් අහුනේ නැහැ. ගවර්න්මන්ට් හදන පොලිසිස් ඔක්කොම කවුරුවක්වත් ඕනේ නැහැ. සුද්ධෝදන රජු දාපු සෙල්ලම් ටිකව හිතා ගන්න. ලෙඩෙක් පෙන්නන්න නැහැ, මහල්ලෙක් නැහැ, මලකඳක් නැහැ, පැවිද්දෙක් නැහැ. දැන් මේ සමාජයට ගිහිල්ලා බලන්න නගරයට ගිහිල්ලා පුරංගනාවන් සහ පුරවැසියන් ලස්සන දිනන මිසක ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පෙන්නන්න ඉන්නවද කියලා? වෙන්නන්නේ නැහැ. දෙයයන් ආශ්‍රම අපු ලෝකෙම සුන්දරයි. පරාදීසේ. ඊළ ගහක් යටට යන්න අරණ්‍යගත වෙන්න ශූන්‍යාකාරයේ වෙන්න නිවන උතන. අපි කරන්න හදන්නේ මේ මේ මේ බෙනඩික්ෂන් මේකට ඇවිල්ලා ව්‍යාකරණ ජරුවම ගැතුනේ නිවන හොයන්න හදන්නේ. හම්බ වෙයි කියලා හිතනවා. ලොකු සංසින්න කාලේ කියනවා මේ ගොවිලයක් කරවල මේ ළඟදී මේ ප්ලාස්ටික් වලින් හදවපු කොල්මලුයි ප්ලාස්ටික් වලින් හදපු බොක්කොලයි ඔක්කොම දාලා මතුරුන්ට යකා කිවලු බොරු කරන්න එපා මං එන්නේ මං එන්නේ ඒ තොවිලි හරියන්නේ ඔය මන්තරේ වැතුරුවට එන්න තියෙන බඩු තියෙනවා ඒ වගේ මේ අපි කරන වැඩවල පොඩ්ඩක් මේකට ඊනා වෙන්න ඒ ගස්කොලන් අපිට දෙන පාඩම අපි අටේපන්ති සාමාන්‍ය විද්‍යාව කරනකොට අපිට ඊට රාජකරණ කියලා සර් කෙනෙක්. ඒ සර් සාමාන්‍ය විද්‍යාව කරනකොට ඉස්සලම ශාක සහ සත්ව කියලා ඇඳලා. ඒකදී ශාක සහ සත්ව අතර තියෙන සමාන සහ විසමානතා කියලා දෙනවා පන්ති. කියලා දෙලා පන්ති දෙක දෙකට බෙදෙනවා. එක්කෙනෙක් ශාක ගැන කතා කරනවා, එක්කෙනෙක් සත්ව ගැන. ඉතින් ඒ දෙන්න විවාද කරනවා. ඉතින් ගස්වල ශාක සත්ව ශාක කරන ශාක සත්ව කරන හැමදේම කරනවා කියලා කෝරපේ කරනවා දිරන්නේ. ඒ මම හිතියේ ඒ පැත්තේ. ඒ සාකවල සත්තු කරන හැම දෙයක්ම කරන මොනවද කෙරෙන්නේ නැති. පරිසරයට හැඩ ගැහිම කරනවා, ජාතිය බෝකරණය කරනවා, තමන්ගේ ආහාර හොයාගෙන වෙන දයක් වලටපත් කරලා වැඩ කරන එක කරනවා ඔක්කොම තියෙනවා. එකයි නැත්තේ මේ සත්‍යයේ තියෙනවද මන් දන්නේ නැහැ. කොච්චර දුරට නංග මනුස්සයාගේ තියෙන චේතනාව නැහැ. නිසා අවිද්‍යාව තියෙනවනම් චේතනාව තියෙනවා. අවිද්‍යාව නැහැ චේතනාව නැහැ. චේතනාව නැති නිසා විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අලුතෙන් නාම රූපම ඇවිල්ලක් ඒ කියන්නේ අවිද්‍යාවම නැහැ. දැන් මනුස්සයෙක් වෙලා තියෙන්නේ අවිද්‍යාව කොච්චර තියෙනද ඒ තරමටම මේක සකස් කරන්න හදනවා. ආලවට්ටම් කරන්න හදනවා, හැඩ වැඩ කරන්න හදනවා, සංස්කරණය කරන්න හදනවා. කරන්න කරන්න අවුලෙන් අවුලට යන්නේ. මේ යන දෙයට යන්න ඇරලා දෙන්නේ නැතුව. ඉතින් ඒකට ගස්කොලන් ටික අපිට හරියට බුදුහාමරෝ පිරුණම් පාවට පස්සේ බුදුබණ කියන කට්ටිය වගේ ඒගොල්ලෝ පෙනී හිටිනවා අපි පරිසරයෙන් ඔක්කොම අරගන්න පරිසරයට ඔක්කොම දෙනවා කිසිම චෝදනාවක් කරන්නෙත් නැහැ කිසිම ඉල්ලීමක් සඳහා පෝස්ට් තරන පාරේ බෙලපාලි යන්නෙත් නැහැ ඒක නිසා මේ ගහක් මුල උත්තරජානසේ මේ මේ ඉපදීම බුදු වීම තහ පින්නම් පෑම අහම්බයක් නෙවෙයි ඒ මේ කුඹුල්ලත් පුරයත් මේ අම්මගේ ගමයි තාත්තගේ ගමයි දෙක අතර යද්දි මගදී තමයි විලුරුදා වැල්ලුවේ පෙරහැර ගියා නම් උපදින රජමාලිකාව. මෙහෙට යන මෙහෙ උපදින රජමාලිකාව. අතරමැද සල් ගහක් මැද ඉපදුනේ. ඍතු වෙනකොටත් ගහක් මුල. පින්නම් පානවත් ආනන්ද හඳුපා ඇයි හඳුන්නේ මේ වගේ මේ පුංචි ගමකට යන්නේ පිරුණම් පානට හොඳ ඔච්චර ප්‍රසිද්ධ නගර තියෙනවා ලස්සනට පිරුණම් පෑමේ උත්තරේ ගන්න පුළුවන් නේද? දැහැන පෝස්ටර් ටිකක් ගහලා ලොකුවට නබ කෑ ගන්න එපා. පින්නම් පාන දනත් මේ ආදී බුදු මේ පෙර ශක්ති රජු පහළෙච්ච තැන මේක බුදුජානනාංශගේ න්‍යාය හැටියට තමයි මෙතෙන්ට යන්නේ. ඒ අනකොට ලෙඩ වෙලා වතුරු බොන්න නැතුව කලන්තේ හැදිලා මොන්න තරම් කරදර වුණත් එතෙන්ට යනකම්ම ගියා. ඊළඟ තල් ගස් එකක් නැත්නම් පින්නම් බෑ. නිසා මේ භාවනා ජීවිතය හැදෙනකොට තන්නේ කරව අපි නැවතත් ස්වභාවික පරිසරයට යනවා. මම කියන්නේ අපි නැවතත් වැද්දෙක් බවට පත් වෙනවා. නැත්නම් වනචර වෙනවා. වනචර වෙනවා කියන වචනේ අහලා තියෙනවා. වනචාරී. දැන් මේ ශිෂ්ට සමාජයේ කියන වනචර වෙනවා කියවම ඒක ඒක මොකද්ද මේ ම්ලේච්ඡ ඇබොරිජන් එහෙම නැත්නම් මිලක්ක කියන වචනේ අරගෙන තියෙන්නේ. මම සරුවචනාංශේ රජගෙදර කිව්පතිලා මහානුන්ට කතා කරලා කිව්වා මම ඇත්ත එක පැවිදිින්න ඉන්න කැමති නම් අරණ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාගාරගතෝවා. පැයක් බලන්න ඉන්න පුළුවන්. ගස්කොලන් අපිට නිහඬව ලබා දෙන පණිවිඩය. හරියටම භාවනා කරුවට පස්සේ ශරීරයත් ගහක් වගේ තමයි. අත් දවසක් බුදුදහමේ හෙල්ලෙන්නේ නැතුව එක තැනක නිරෝධ සමාවත්තේ ඉන්නකොට හොයන්න බෑ. පණ තියනවද නැද්ද කියලා හොයන්න බෑ. ගහක් කලක් වගේ තමයි. ඒක නිසා මේ মালටි ටාස්කින් එකයි මේ වගේ අනිත් පැත්තට යන එකයි අතර ආරම්භක යෝගාචරක හිත රබර් පටියක් වගේ දෙපැත්තට ඇදලා තින්නේ මේ කටයුතු රාජකාරි ගොඩක් මැද මේ නිශ්චල භාවයේ සහ සමාධිය නැත්තම් පසද්ධිය කියන්නේ කොහොමද ගන්න කියලා. අපි හිතන්නේ මේ ඒක සඳහා පසද්ධිය ගන්න මේ අරණ්‍යක මේ භාවනා මධ්‍යස්ථානයේ භාවනා ශාලාවකම ඉන්න ඕනේ කියලා. හොඳට පුරුදු වුණාට පස්සේ කොතන හිටියත් tempat හිත කොයි කලබලෙත් tempat හිත තියෙනවා. අපිට තියෙන්නේ tempat හිත සමාදම් නැත්නම් ඒකට සමවැදිලා ගත කරන්න පුළුවන් නම් ලෝකේ කලබුණාට ප්‍රශ්නයක් නැහැ. ඒකට තියෙන ආදර්ශය තමයි ඔය ගස්කොලන් මොනම දෙයකටවත් සැලෙන්නේ නැහැ. මේක ඒ පරිසරයේ අවුරුදු පුරාම ඇති වෙන ඒ පරිසර වෙනස්කමකට මුහුණ දීගෙන දරාගෙන ඉන්න ශක්තිය. ඇත්තටම මිනිසෙකුට ඒ තරම් ශක්තියක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දරා කරනවා පොරොමිටක් කපන්න මිනිහා ඒ පොරව හදාගත්තට පස්සේ කරන ගැලේ කැලේ කපන එක තමයි. නමුත් පොරොමිට දාන්න දෙන මිනිහට කැලේ හේව නැල්ල ලබලා දෙනවා. හානියක් කරන්නේ නැහැ. මේක හැබැයි භාවනාවක් නෙමෙයි. මේක කන්ටෙම්ප්ලේෂන් කියලා කියන්නේ. ඒ අදහසක් ආවට පස්සේ විවේක මනසට මෙයා එකින් එකට එකින් එකට කල්පනා වෙන්න ගන්නවා. ඒක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව කියලා කියන්නේ මේ කල්පනා ශක්තියට ඉස්සරහට ගිය ප්‍රත්‍යක්ෂයක්. ඒ ප්‍රත්‍යක්ෂයත් එක්ක මේ කල්පනාව එනවා. ඒක වළක්වන්න බෑ 100%ක්. නමුත් හැම වෙලාවෙම බලන්න විපස්සනා කරනවා කියලා කියන්නේ අස්පනා පිට දෙයක්. Taman ප්‍රත්‍යක්ෂ කරන දෙයක්. මේ වෙලා තියෙන එකට ආපු චින්තාමය ඥානයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතියෙහි සියුම්ම සිත පිහිටවන කෙලවරවල් දෙක ඊයේ ඊට පැහැදිලිව දේශනා කළ බව ස්තුති පූර්වකව පවසන අතර ඇවිදින භාවනාවට එලෙස සියුම්ම සිත පිහිටන ස්ථාන තිබේද? එහි දෙකලවරක් තිබේද? ඒක අමාරුයි පෙන්වන්න තමයි නැත්තේ නෑ. දකුණු කකුලට බර ගන්නකොට වම් කකුලට බර නිදහස් කරනවා. වම් කකුලට බර ගන්නකොට දකුණු කන නිදහස් කරනවා. නමුත් අපේ මනස නිතරම යන්නේ සිද්ධි බහුල තැනට. ඒ නිසා නිදහස් වෙන පැත්ත අල්ලන්න බෑ මෙතන. මෙතන නිදහස් වෙනුනත් තන බර අල්ලනවානේ. ඒකට බුදුරජාණන්සේ දීලා තියෙන වචනේ තමයි පච්චාපුරේ සංඤේ. පෙර දකින්නකොට පස්සත් යන බලන හැඟීමක් ඇති කරන්න පුළුවන්. ඒකට භාවනාව සතිය ටිකක් දියුණු වෙන්න ඕන. මේ පැත්තට බර දෙනවයි කියන්නේ මේ පැත්ත බර නිදහස් කරනවා. ඒ කියන්නේ පොල් පිට පාගනවයි කියලා කියන්නේ. පොල් පිට නැලෝ මේ පැත්ත පාගනවා මේ පැත්ත උඩ යනවා. මේ පැත්ත ආනවා මේ පැත්ත උඩ යනවා. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යක් මේ ප්‍රත්‍යুৎපන්නව තමයි තියෙන්නේ. ඒක නිසා සක්මනේදී අල්ලන්න අමාරුයි. නමුත් සිද්ධිය සිද්ධ වෙනවා. නමුත් ටික වේලාවක් ගිහිල්ලා සක්මන හොඳට ගියාට පස්සේ ඊයේ කියලා තිබුණා සමහර වෙලාවෙදී එහෙම ඉවරයක් නැහැ පැඩලෙක් අපපදින්නා වගේ ටිකටම පැදෙනවා. ඒ කියන්නේ ඇති දේත් නැති දේ දෙකම තේරෙන්න පටන් ගත්තට පස්සේ හිතට අපිට දැන් අහුවෙන්නේ ඇති දේ පමණනේ අපේ හිත පුරුදුලා තියෙන එක නිසා ඇති දේ මුලක් මැදක් අගක් තියෙනවා. නමුත් ඇති දේට සාපේක්ෂව නැති දේත් අල්ලන්න පටන් ගත්තට පස්සේ මේක චක්‍රාකාරයේ දිගටම කැරකෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා සක්මන පරියන්කයට වැඩිය සක්මන කන්ටිනියස් සිස්ටම් එක නම් පරියන්කේ තියෙන බැච් සිස්ටම් එකේ. එක බැචක් ඉවරලා තමයි ඊගාව බැච් එක ගන්න. කන්ටිනියස් සිස්ටම් එක තියෙන්නේ දිගට දිගට කැරක් කැරක් යනවා. නමුත් පද්ධතිය වශයෙන් ගත්තොත් එක එක පයක් වශයෙන් ගත්තොත් එක පයක බර අල්ලනකොට අනිත් පය පරිනිදහස් කරන බව බලන්න යන්න නම් බෑ. හැබැයි දවසක පේන්න පටන් ගන්නවා. භාවනා කරගෙන කරන ගිලා අනායාසයෙන් භාවනාව සක්මන වෙනකොට පේන්න පටන් ගන්නවා මේ පැත්තට මේ කකුලට බර ගන්නවා කියනකොට මේ පැත්තෙන් අර නිදාශ්‍රීමක් දැක් ගන්න පුළුවන්. අවසන් ස්වාමී. කරුතර ස්වාමින් වහන්සේ ඊයේ දින පහත දෑ ඉතා හොඳින් පැහැදිලි කළා. කාම තණ්හා, භව තණ්හා. නමුත් විභව තණ්හා යනු කුමක්දයි කරුණා පෙරදිරිව විස්තර කරන මෙන් ඉල්ලමි. මුන්දී අපිට තාවට තියෙනවනේ දේශනා දෙක තුනක් අපි සලකා බලමු. ඒ ඒ කොලේ ආරම් තියන්න අපි දේශනා දක්ක් කරන වෙලාවට මේ සලකා බැලීම සඳහා. ස්වාමින් වහන්සේ සමාධිය යනු කුමක්ද? එම අවස්ථාව දැනෙන්නේ කවර ආකාරයටද? එහි පිහිටා සිට තවදුරටත් කුමක් කළ යුතුද? අපි සාමාන්‍යයෙන් මේක වැදගත් නැති ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මේ වැඩමුළු පටන් ගන්නකොටම කියනවා මේ මුළු වැඩමුළුවම පිටලා දෙන්න හදන්නේ අතුරුලා දෙන්න හදන්නේ වැඩි කරන්න හදන්නේ සතිය. ඒ සතිය තියේදී සමාධිය ගැන කතා කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අර මේකේ අර මේ ගැල්ම බාධා වෙනවා. උගදෙනේ හරිම කැමති සමාධියට. ඒක ගැන මම දන්නවා. නමුත් මම පුද්ගලික දැකලා තියෙනවා මේ සමාධියට යන කට්ටිය බොහොම ඉක්මනට බලාපොරොත්තු සුන් වෙලා ගමන අතරකට නතර කරනවා. සතිය අල්ලපු ඥාන නිවන් දැකලා මේක නතර වෙන්නේ. ඒ නිසා සමාධිය කියලා කියන්නේ සතියේ ඵලයක්. ඒ නිසා අපි සමාධියට මූලිකවයි සතිය. ඒ නිසා සතිය ගැන අහුවොත් නම් මම මේ වගේ කල් දාන්නේ ප්‍රශ්නේ. සාකච්ඡාවට ගන්නවා. තම මේ ප්‍රශ්නට උත්තර දෙන්න බැරි කමක් නැහැ. නමුත් මේ ප්‍රශ්නට උත්තර දුන්නොත් ඒ බබාලා බත් කන්න ඉස්සලා පපඩම් හිල්ලුවා වගේ වෙනවා. මේ පපඩම් කෑවොත් බත් කන්නේ නැහැ. ඒ නිසා කියන්නේ බත් කටක් කෑවොත් පවඩම් කෑල්ලක් දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. බුදුදහමේ සතිය පිහිටුවා ගැනීම මුදුන් මල්කඩ වශයෙන් සලකන බව පෙනේ. ඔබ වහන්සේගේ උපදෙස් අනුව 1. සිටින්නා වූ ඉරියව්ව ඉඳගෙන හිටගෙන නිදාගෙන යනුවෙන් තමාගේ ශරීරය මේ මොහොතේ තිබෙන ආයුර වෙත සිත පිහිටුවා ගනී. 2. දෙවනුව හුස්ම ඉහළට පහළට ගමන් කරනා බව සිතට වැටහෙන නිසා මම ඉඳගෙන සිටීමේ මම හුස්ම ගනිමි යන කාරණා දෙක වෙත සිත පිහිටුවා ගනිමු. 3. තුන්වනුව මේ ආකාරයෙන් සිටින විටදී බාහිර සිතුවිලි අතීත අනාගත වර්තමාන සිතු සිදු වෙමින් පවතින සිදු වෙන්නට යන බොහෝ දේ සිතට ගලායි. මෙම සිතුවිලි පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ මෙම අවස්ථා මෙම අවස්ථාවක් අවස්ථාන්හිදී මා සිත හැසිරිය යුත්තේ කෙසේද? ඔබතුමාගේ උපදෙස් අනුව මෙය මා ලද සිහිය සතිය පිහිටුවා ගැනීම පළමුවෙනි අත්දැකීමයි. මෙහි ඇති අඩුපාඩු පෙන්වා දුන මැනව. තෙරුවන් සරණයි. අපි ඔය සතිපට්ඨානේ මජ්ක්‍ධිමනිකායේ තියෙන සතිපට්ඨානේ ගත්තත්, දීඝනිකායේ සඳහන් කරගෙන ගත්තත් ඒක තියෙන්නේ ආනාපානෙන් පටන් ගන්න තියෙන්නේ. නමුත් ඔය අනාලය ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන ගැන පොතක් ලිව්වා. ඒ ස්වාමීන් වහන්සේ පොත කියවනකොට මජ්ක්‍ධිමාගම පොතත් දීඝාගම පොතත් කියන සංස්කෘත භාෂාවෙන් තියෙන සතිපට්ඨාන සූත්‍ර දෙකම කියුවා. ඒ මේ රිසර්ච් කරන කාලේ PhD එක ලියන කාලෙම මම උදව් වුණා සම්බන්ධ වුණා ඒ තොරතුරු කියවන්න. ඒකෙදී කියලා තිබුණා ඒ මජ්ක්‍ධිමාගම දීඝාගම කියන සංස්කෘත භාෂාවෙන් ලියලා තියෙන මහායාන පොත්වල ඉරියව්වෙන් තමයි පටන් අරගන්නේ. ආනපනෙ නෙවෙයි. ඉරියව්වෙන් පටන් ගන්න සියුම් කරගෙන ගිහිල්ලා පස්සේ තමයි ආනපානෙ උගන්වන්නේ. අපේ තේරවාදයේ පටන් ගන්නෙම ආනපාන. ඒක මම අර ඉස්සලා දීපු උත්තරයට සම්බන්ධ කෙරුවොත් ඉඳ ගන්නකොටම අතිපට්ඨාන සූත්‍රයේ උනත් අරඤ්‍යගතෝ වරුක්කමූලගතෝ ශුඤ්ඤාකාරගතෝ නිහීදති පල්ලංකම් කියන එක මුලදීම හම්බ වෙනවා පළඟ බඳ වාඩි වෙලා. ඊට පස්සේ උජුං කායම් පණිදාය පරිමුඛං සතියුම් පට්ඨපෙත්තා. පළඟ බඳ වාඩි වෙලා උඩු කය කෙලින් තියාගෙන සතිය පෙරමුණේ තියාගෙන තමයි වැඩේට බහින්නේ. ඒ කියන්නේ මුලින්ම ඉරියව්ව තමයි මතක. ඊට පස්සේ සතෝ වාසසද සතෝ පස්සසද. ඉරියව්ව ඉන්නකොට ඉරියව්වේ අත්දැකීම මම මැරිලා නෑ, ක්ලාන්ත වෙලා නෑ, නිින්ද ගිල්ල නෑ කියන කාරී ඒකාකාරී අත්දැකීමක්. ඒක හුඟ දෙනකොට බොහොම නීරසයි. සිද්ධි බහුල නෑ කිසි රසයක් නෑ. ආනාපාන කියන එක ඒක ඇතුලේ සිද්ධ වෙන එක උච්චාවච භාවයක් තියෙනවා. තීති දෙදිහා බලන කෙනාට මුහුදු රැල්ල දිහා බලනවා වගේ. ඉතින් අර ඉරියව්ව බල බල ඉන්නකොට මේ ආනාපානෙ ප්‍රකට වුණොත් ප්‍රශ්නයක් නැහැ. මුළු ඉරියව්ව බලනට වඩා ආනාපාන කියන දෙය ඒකෝදි භාවයට හිතපත් වෙනවා. පුංචි දෙයක් බලන්නේ. එනිසා හිත සාන්ද්‍ර වෙනවා. සමාධිගත වෙනවා. නමුත් ඔය ඉතිසලල් ප්‍රකාශ වල තිබුණා මේ කට්ටියගෙම ටික වේලාවක් ගිහිල්ලා ආනපාන හොඳට හිත ගැලසෙක නොදැනියනවා. ඊට පස්සේ ආයෙත් එන්න වෙන්නේ අර ඉරියව්වටම තමයි. ඒ නිසා මුලත් ඉරියව්ව ආනපනේ බලන වෙලාවදී ඉරියව නොදෙනී ගියාට අගත් ඉරියව. ඒ නිසා ඉරියව්වේ දිගටම හිත තියාගෙන ඉන්න පුරුදු වෙනවා කියලා කියන්නේ මේ යෝගාවචරය තල තුනා මිනිස්සේ වාඩි වෙච්ච ගමන් ඉස්ලාම් බලන්න ඉරියව සම්බර කරලා ඉරියව තියාගෙන. ඒකෙම ඉන්න පුළුවන් නම් පැයම ඒ තරමට හොඳයි. ඒ අතරම දානපණේ આવොත් බලන්න. එතකොට මේ ඉරියව්ව ඇතුලේ තියෙන අපි ටාගට් බෝඩ් එකක් ගත්තාම ටාගට් එකේ වටේ රවුමද පුංචි රවුමක් තියෙනවා පුංචි රවුමක් තියෙනවා බුල්සයි එක තියෙනවනේ මෑද ආනපනේ බුල්සයි එක වගේ. අනිත්‍යව වටේ රවුන්ඩ් තියෙනවා. විවිධ වේදවල කොහෙ වැදුනත් ටාගට් බෝඩ් එකට වදිනවා. ඒ නිසා ඉරියව්ව කියන්නේ මුළු ටාගට් බෝඩ් එක වගේ. ඒකේ හරි හිත තියාගෙන ඉන්න පුළුවන් නම් මං කියන ලොකු දෙයක් කියලා. පුළුවන් නම් බුල්සයි එකටම තියන්න. බැන්නම් බෝඩ් එකට හරි තියාගන්න. එතකොට ඉරියව්වක් තියෙනවා සමහරලාට ආනපනෙත් තියෙනවා සමහරලාට හිතවිලිත් තියෙනවා. එහෙනම් වේදනක් තියෙනවා. එහෙම නැත්නම් සද්දක් තියෙනවා. දැන් මේ වගේ තත්වයක් එනකොට යෝගාවචරය මොකද්ද කරන්න ඕනේ කියලා අහුවාම කියන්න තියෙන්නේ අපි ආනාපාන ඉස්සරහින් තියාගමු. ඊයවුණත් ප්‍රශ්න නැහැ. ආනාපානිය අපි දකින්න වෙලාව කිසිම සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නැතුව ආස්වාසය මෙහිමයි ප්‍රසවාසය මෙහිමයි. කොහොම බල බල ඉනකොට ටිකක් වෙලා ගියාට පස්සේ ඔන්න වේදනාවකුත් තියෙනවා. සද්දත් ඇහෙනවා. හිතවිලිත් තියෙනවා. නෝ ඔක්කොටම හැම එකම එන්නේ නැහැ. එන එක නා ඒ ප්‍රසිද්ධව දැනන දේත් එක තමයි ගැටුම පටන් ගන්නෙ. අපි හිතමු හිතවිලි එනවයි කියලා. දැන් මේ යෝගාවචරයට කරන්න තියෙන්නේ හිතවිලි නැතුව තිනකොට ආනාපානෙ මෙහිමයි මම දැක්කේ. හිතවිලි තිනකොට ආනාපානෙ කොහොමද කියලා. හිතවිලි ඇති ආනාපානෙ සහ හිතවිලි නැති ආනාපානෙ දෙක බලනවා මිස නැත්නම් ආනාපානෙ තේමා කරන හිතවිලි බලනවා මිස හිතවිලි ගැන බලලා ඉඳගෙන ආනාපානෙ බලන්න යන්න එපා. ඒක උඩ සම්පූර්ණයෙන් භාවනාව පිටපොට යනවා. අපි බලන්නේ මේ හිතවිලි තියෙනකොටත් ආනපන කොහොමද කැඩි කැඩි වෙන්නේ නැති පේන්න පුළුවන්. හිතවිලි හරහා. එහෙනම් හිතවිලි වල ටිකක් රස විඳිනවා ආනපානට එනවා. ඉස්සර තිබුණ හිම නෙවෙයි හිතවිලි නැතුව. ආන මේ දෙක සංසන්දනය කරනකොට තමයි අපිට හිතවිල්ලක මුල මැද අග ගන්න පුළුවන් වෙන්නේ. දැන් හුඟ දෙනෙක් කරන්නේ ඒකට ආනපානේ පැත්තක දාලා හිතවිලිද කියනවා. ඒකට කියන්නේ ඉතරා තිච්ච ඉතලාව කන පැත්තක දීලා වාත්‍යාපු අඟ ලොඟ කරගන්න හදනවා. අංගේන ඉත මේ අප්තපදේශයේ තියෙන ඉස්සලා අපු කණ්ඩරටි පස්සේ ආපු අංග ලොකු කරගන්නවා කියන්නේ. තවත් අප්තපදේශයක් තියෙනවා අංගේ ඉඳගෙන කන කනවා කියලා. එතකොට ආනපනේ අමතක වෙලාම යනවා අංගේ ඉඳගෙන කන කන්න හදනවා. මොකද අම් දෙකට හරි කැමති ගුණා කන් දෙකට වැඩි. ඒ ගුණාගේ ඇති. භවනා කරන කට්ටියත් ඒ ඒ ගතියක් තියෙනවා. අර අර පස්සේ එන එක ලොකු කරනවා. අර කරගෙන ගිය වැඩේ අමතක කරනවා. සමහර සිතුවිලි සාමාන්‍ය ඒවා සමහර වෙලාවට දැන් උදාහරණයක් අසගෙන රණ්ඩු වෙච්ච දෙයක් කෙනෙකුට බැනපු දෙයක් එක්කෝ අමහිරි දෙයක් මතක් වුනහම දැන් හිත හිත සමාධි කරගැනීමේ ප්‍රධාන අරමුණ වශයෙන් තියාගෙන ඉන්නේ සවන්වංශ. එතකොට දැන් ඒව ආපුවාම ඔබ වහන්සේ කියන්නේ හුලඟකට දැන් රොඩු ගහගෙන එනවනේ. ඒවා අපි ගණන් ගන්නේ නෑනේ ඔය යන්න අරිනවනේ. ඒ වගේ එන සිතුවිලි එහෙ යන්න ඇරලා තමන් අර මේ හුස්ම ගැනීම ඒ පිළිබඳ මේ මෙනෙහි කරන්න කියන එක. හුස්ම ගැනීමේ දෘෂ්ටි කෝණයෙන් හිතවිලි දිහා බලනවා. මට හොඳ හිතවිලි, නරක හිතවිලි, වේග හිතවිලි, නැති හිතවිලි. ඒකේ අන්තර්ගතය බලන්න යන්නේ නැහැ. හිතවිලි නැතිකොට ආනපානෙ කොහමද? හිතවිලි ඇතිකොට කියලා බලන්න ගත්තාම හිතවිලි වල වැඩවලට අපි බාධා කරන්නේ නැහැ. යාන්න ඔය යන කරන කරගෙන යන්න. ඔව් ඔගොල්ලෝගේ යනවා වගේ වට යන්න ආරිනවා. යන්න ආරිනවා. ඔව්. ඒක ලියලා බලන්න මේ හිතවිලි කරදරේ තියෙනකොට ආනපානෙ බලille කොහොමද මගේ? හිතවිලි කරදර තියෙන්නේ ඉස්සෙල්ලා. ඒ පස්සේ කොහොමද කියලා හිතවිලි ඇතිවිද සහ නැතිවිද දෙක අතර සංසන්දනය වෙනවනම් සති ධාරාව කෙලින්ම ආනපානෙ තේමා කරගෙන තමයි යන්නේ. එහෙනම් අපි කඩින් ගත්ත කිවිසුමක් තියෙන ආනාපානෙත් එක. ඒක දිහා ඉන්න ගමන් හිතවිල්ල වලට එන. එතකොට වේදනත් ඇවිල්ලා යයි. සද්දත් ඇවිල්ලා යයි. යම් වෙලාවක ඒක ਸਰවඥාන්සේගේ ওই මේ සූත්‍රයේ පස්සට ඒක සම්බන්ධ වෙනවා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි උපති නානු බියංජනක් ගායෝති යත්වාදි කරන මේතං අසංගතං විහරන්තං උප්පච්චති පාපකා අකුසල ධම්මා තස්ස සම්වරය ආපජ්ජති දැන් මගේ හිත ආශ්‍රස් ප්‍රසාසය හොඳට කී කර වෙලා තියෙනවා ඒකවල සතිය තියෙන නිසා අරසයි. ඒකවල දැන් ඔන්න හිතවිල්ලක් එනවා. නැත්නම් රූපයක් පේනවා. මොන හරි වෙනකොට අපි මේ රූපේ නැත්නම් පේන හිතවිල්ල නෙවෙයි කියන්නේ හිතවිල්ලේ නිමිති ගන්න ගියොත් ව්‍යංජන අනුව්‍යංජන ගන්න ගත්තොත් නූපන්න කුසල් රාශියක් ඇති වෙන්න පුළුවන් නිසා ඒක දැක්කට නොදැක්කාසේ ඇහුණට නැහුණාසේ නැත්තම් ගොනෙක් බීරෙක් වාගේ මොට්ටෙක් වාගේ මලමිනියක් වගේ ඉඳලා නතර කරන්න යන්නේ නැහැ හැබැයි. අර යන්න හරිනවා ආනාපානෙත් එක්ක ඇසුරු කරලා හිත බේර ගන්න. එතකොට යාට මේ අතුරු ආන්තරාවක් වශයෙන් ආපු ආපු හිතවිල්ල නිසා ඇතිවෙන්න ඉඩ තිබුණු හිතවිලි රාශියක් අකුසල් රාශියක් එහි නිමිති නොගැනීමේ ආනිසංසයෙන් ව්‍යංජන අනුව්‍යංජන නොගැනීමේ ආනිසංසය නිසා හිතවිලි ඇති වෙන්න දෙන්නේ නැතුව පාපක අකුසල ධර්ම ඉන්න දෙන්නේ නැතුව මේ ඇති කරගත් ආනාපාන මුවා වෙලා හිත අරස කරගන්න. ඒක ලේසි නෑ. හැබැයි ඒක තමයි බුදුහාමර පෙන්නන්නේ ඉන්දිය සංවරයේ ගැඹුරුම තැන. ඉන්දිය සංවරය කියන්නේ අද්දක වහගෙන ඉන්න එක නෙවෙයි. නැත්නම් හිතවිලි වලට එන්න නතර එක නෙවෙයි. එන්න අරින්න හැබැයි Tamange ශේම භූමිය දැනගන්න ඕනේ. Tamange නිර්මල තැන දැනගන්න ඕනේ. Tamange නික්ලේශී තැන දැනගෙන අරක වළක්වන්න බෑනේ. ඒකත් ඉන්නේ හේතුවකට. ඒක ආවට නාවා වගේ. ගණන් ගන්න නැතුව ඉන්න එක. දැක්කට නොදැක්කා වගේ. බලන්න හිටියොත් පේනවා හිතවිල්ල කරදර කරන්නේ හිතවිල්ල ගණන් ගත්තොත් විතරයි. හිතවිල්ල කියන්නේ යෝජනාවක්. මම ස්ථිර කරේ නැත්නම් එයාට බල නැහැ. මං ස්ථිර කරන්නේ ආනාපානේ පාව දෙන්න eBay. ආනාපානේ පාව දෙන්න තමයි ස්ථිර කරන්න වෙන නිසා මගේ ඕපනාවෙන් තමයි මම මේ අහගෙන ණයක වෙද්දාත් දාගෙන කනවා කනවා කියලා. මයික් එකක් තියෙනවා. මයික් එක තියෙනවා. ඔව්. <laughs> සොයන්හන්ස දැන් බලාගෙන යනකොට දැන් අපි දැන් භාවනාවට අලුත් අය. දැන් මට තේරුණා දැන් මෙතන ඉන්න ගොඩක් පිරිස ප්‍රශ්න තියෙනවා. සවුත් වෙලා ඉන්නේ කියලානේ. සෑහෙන සවුත්. ඒක ඇත්ත මට තේරෙනවා කියන්න හදන එක. <laughs> නෑ සොයන්හන්ස අපිට දැන් මේ වගේ උපදේශ ලැබෙනවා නම් විතර අපිට ඇත්තරම වහා දියුණු වෙන්න පුළුවන්. මැරෙන්නේ නැද්ද? දැන් හිතන්න මැරෙන්නේ. ඔය ඔය පිටුපොට යන්න. දැන් මරණ දැන් මරණත් මට බය නෑ දැන් මට උවහන්සේ. ඕකනේ මං කිව්වේ ඕකනේ ඔය ඔබම ඉක්මන් වෙනවා හදිස්සියට. ඉක්මන් වෙනවා නෙමෙයි ස්වාමීන් වහන්සේ. දැන් මට උපදේශ ලැබිලා තියෙනනේ මං ඒක සීරියස්ලි මම හිතට ගත්තා. ඒක මම දැන් පුහුණු වෙන්න අදිස්ථාන. දැන් මම හිතුවේ මේ හත් දවසේ දාහන කියලා <laughs> ළඟම සිද්ධ වෙනවා නං. නෑ ස්වාමීන් වහන්සේ මං ඇත්තටම මම ශාරීරික වශයෙන් ගොඩාක් දුර්වල එක්කෙනෙක්. හරි ඒ උනාට නෑනේ මැරෙන්නේ නෑනේ බොරුනේ කරන්නේ. <laughs> මෙතන ඇහෙන කට්ටිය සවුත්තුයි. ඒක නම් ඇත්ත. මට කියන්නේ කිස්. අන්න පිටිපස්සෙන් කවුද කෑ ගහන්නේ? හරි සවුත්තුයි. මරණ මරණ අධිෂ්ඨානේ අධ්‍යාහය නම් මේක ලොකු පාඩුවක් අපිට. මම හිතා මේක දැහැින කාලයක් තියන්නේ දී කියලා. ඒ උනාට බොරු වෙරි කරන්නේ දැන් තනි කරේ කමතක් කරලා. ස්වාමීනාස ඔබ වහන්සේ දැන් මේ ප්‍රශ්නට උත්තර දෙද්දී කිව්වා එකක් දැන් සිතුවිලි එනකොට සිතුවිලි වල ගොරෝසුද සියුම්ද මේ එහෙම බලන්න හෝ එහෙම නැත්නම් ව්‍යංජන අනිත් කොටස කිව්වා ව්‍යංජන අනුව්‍යංජන නිමිති ගන්න එපා කියලා. මෙතන මේ ව්‍යංජන අනුව්‍යංජන නිමිති ගන්නවා කියන්නේ මොකද්ද සිතුවිලි වල? මේ කියන්න හදන්නේ රාග හිතුවිලි, ද්වේෂ හිතුවිලි, හිත හොඳ හිතුවිලි, නරක හිතුවිලි කියලා හිතිලි අන්තර්ගතයක් තියෙනවනේ. ඒකනේ යා විගුණ ගන්න හදන්නේ අපි ගාවට. හිතන්න පාරයි දින මිනිස්සෙක් මනුබඩු කාර්යයක් කරනවා කතා කර කර. ඉති දොර ඇරලා ඇහුවොත් මේ මනස ගෙට ඔළුව කකුල දැම්පොත් ගන්න නෑනේ ඔය කා. ඒක දන්නේ නැද්ද කතාව? මණිබඩු කාර්යයට දොර ඇරලා කකුල දැම්මොත් එහෙම ඇතුළට බඩුවක් ගන්නකම් යන්නේ නැහැ. ඒ නිසා උගෙන් ගණන් අහන්න ඕනේ ජනේලය ඇරලා. දොර ඇරියොත් උන්ගේ වැඩේ මේකයි. කතා කරන ගමන් කකුලක් ඇතුලෙන් තියෙනවා. අයියෝ දන්නේ අපි හරි දුකෙන් ජීවත් වෙන්නේ ඕගොල්ලන් මේ ලාභෙට නෙමෙයි අපි කරන්නේ කීයක් හරි බඩුවේ වටනකමක් ඕන කීයක් හරි දෙන්න බප්පා. මොන විදිහකින්වත් පේරන්න බෑ. ඒ මනිබඩුකාරයෝ වගේ තමයි ආරයින තියෙන ගවල් වල. හිතවිලි එහෙන් කතා කරගෙන යනවා. සද්ද වේදනා එහෙන් කතා කරගෙන යනවා. ඒ කතා කරන යනකොට මේ තමන් වැඩද මේ දැන්. මම ආනපානියන්නේ. ඒක දිහා දැනගත්තට කමක් නෑ. හැබැයි එන්න වාඩි වෙන්න කියුවොත් අර යෝජනා ස්ථිර වුණා වෙනවා. ඒ කියන්නේ අපි හිතවිලි අන්තර්ගතයට ගියා වෙනවා. ගියාට පස්සේ තමයි හිතවිල්ලට මට කරදර කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ හිතවිලි මේ මේ මේ ගබ්සා වෙච්ච බබාලා වගේ. යෝජනා වෙච්ච ඉච්චිර වෙච්ච නැති යෝජනා වගේ. එහෙම නැත්නම් මේ අප්පුඩිය තන යටි අප්පුඩියද කියලා තියෙන්නේ. තන යටි අප්පුඩිය වදින්නේ නැහනේ. දැන් මෙහෙන් යන්න ගියොත් තමයි දැන් මෙහෙන් ගිහිල්ලා ඉස්තිර වුණොත් තමයි අප්පුඩියක් වෙන්නේ. මේක තනි යතේ අප්පුඩියක් තමයි හිතවිල්ල. උදාහරණයක් වශයෙන් බලන්න මුළු රැයකදී අපට හීන කෙලකෝටි කීයක් පේනවා. උදේට මතක් වෙන්නේ අපි කොක්ක ගහපටික විතරනේ. අපිට උදේ වෙනකොට මතක් වෙලා තියෙන්නේ අපි ඒ නතර කරගත්ත ටික විතරයි. කොච්චරද ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ. ඔය කිසි හානියක් කරත් නැහැ, ලකුණක් තියලත් නැහැ. ලකුණක් තිබ්බනම් මම කොක්ක ගහපටිකයි. ඒකල මම කියනවා මේ ඊනේ විස්තර කරලා කියන්නකො වෙච්ච දේ මේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් කවුරු ඇහුවොත් මම ඔච්චරම දැක්කේ කියලා නෑ. ගොඩක් දැකලා තියෙනවා එකක්වත් අන්නාමාන දිටුලට අයිති නෑ. අන්නාමාන දිටුලට අයිති දෙයක් ඔක්කොම දාගන්නවා. දාගෙන ඉවරලා මට අසවල් හීන පෙන්නවා කියන වගේ දවසකට පහළ වෙන හිතවිලි කෙලවරක් නෑ. මට තණ්හාව දෙන, මාන්න දෙන, දික්ටි දෙන හිතවිල්ල මම කොහොම හරි අනබණි කරන ගමන් පස්සේ තාක්කෝ හරි දාගන්නවා. ඒකල කියනවා භාවනා කරනකොට හිත ගැටමයි කිය. මුද්‍රජනන්ත කියනවා චක්කුණ රූපන්දේශතං මනස චේතයින් චේතයිත්වා නානු ව්‍යංජනක් ගායෝති න න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වාති කරන මේ තං අසංගතං විරන්තං උපජ්ජති පාපකා කුසල ධම්මා මේ විසීමම අසංවර වුණොත් මට යම්මාකාරයේ කෙලෙස් උපදින්න පුළුවන්ද අන්නේ කෙලෙස් නොයිපද වීම පිණිස ආනාපානෙම සරණ යනවා. ආනාපානේ තති ආරස්සව තියාගන්න. ඒකට ආනාපානිය අපිට දෙන ආරක්ෂක කෘත්‍යය. ඒ රස නිසා නෙවෙයි. ආනාපානිය ඇත්තටම රස නැහැ. හිතවිල්ල හරි විචිත්‍රයි. නමුත් ඒකට ගියොත් නෝපන්න උසට ආශයක් උපදිනවා. ඒ නිසා අපි ආනාපානියත් එක්කම නැත්නම් ආනාපානයේ ව්‍යංජන අනුව්‍යංජන වලට ආනාපානෙ නිමිත්ත කරගන්නවා. මේක නිමිත්ත කර ගැනීම නිසාර නිමිත්ත අවලංගු කිරීමේ බීජගණිතමය වැඩපිළිවෙලක් තියෙනවා. ඒක තේරුම් ගත්ත එක ගැන මම ස්තුතිවන්ත වෙනවා කොච්චරද කියනවනම් මරණය අමතක වෙන සයිස්. අය දෙකක් නැහැ. ඒ ඒ දේ තේරුම් ගත්තනම් ආය කොහොමද ඊට පස්සේ මම එකක් ගැන මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඒක අලි කචල් එක ඒක. ඒකනාත් ගන්න. ඒක කොහොමද මොන මොන මන්නේ තියෙන බය වෙන්නේ. නේ බය නෙවෙයි දැන් ඔය ආහනාපානිය අතහැරලා හිතවිල්ලට ගියා හිතවිල්ලට ආය ආහනාපානිය ආවා කියන ඔකට තමයි මරණ කියන්නේ. දැන් මේක පේනවනේ ඉසිලි ආට මැරෙන්න ඕනේ නැහැ. දැන් දේවල් ඔයගොල්ලෝ යන ගොඩක් ගොඩක් වගේ හස්ලන්නේ කියලා ඉතින් මේ අනෙක් කට්ටිය අහක් කරන්නේ නැහැ නේ මල හොන්තු වෙන මේ ඔක්කොම අල්ල ගන්නවා. ඉතින් මම ඒකනේ කියන්නේ ඔක්කොම මැට්ටෝ කියලා. ඒව දිගේ ඉලක්කම් ලියන මේ බබා කීයටද හම්බුනේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද පින් ඇතිද ඉතින් මේ දරුවට කේන්දර හදා හදා තියන. ඒකට ආන බලන්න මොකද වෙන්නේ? ආගියටක් නැහැ. ওই මොකාව පළච්චාවේ මම ගිවිසුමක් අහලා දෙන ආනපනත් එක එකත් එක්ක ඉන්න තාක්කල් බුදුරජාණන් කියලා දෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. මොකද ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන්නේ? මේ වචන ගන්නවා සෝවාන් කියන එක අපි එනහරේ මේ පසුබිඳ ගන්නවා. දැන් මම මැරෙන්නෙත් නැහැ. <laughs> දැන් මම ඔය ඔය හිතන විදිහට මම හිතන්න බැරද මං හිතන්නේ නැහැ ඒක. අපි ඉගෙනීමකට පස්සේ ඒක භාවනා කරලා එහෙනම් අපි වෙනවානේ අහලන්නවත් නෑ නෑ නෑ බය වෙන්න එපා. ඒකට දෙයන්න මේක මේ බෙනඩික් බෙඩික් අයයි බෙඩික් අයර කියන්නේ අසරණ කරන්න එපා අපිට අනේ පිට වෙන්නේ. හරි අපි යනවා ඊගා. ඒ සම්බන්ධව කල්පනාශයක් මම අහන්න මේ දැන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කිව්වා සිතවිල්ලක් ආවම ඒ සිතවිල්ලක් එක ආනාපානය කරන්න කියලා. එහෙම නැත්නම් සිතවිල්ල ආවොත් ඒක අමතක කළා ආයි ඉරියව්වට සතිය පැවැත්වොත් ඉබේම ආනාපානයට ආයි පොඩි වෙලාවකින් හිත සම්පූර්ණ ඒක නිකන් ආය ඉරියව්වක් ඔලුවට දාගෙන තුන්වෙනි වේරියබල් එකක් දාගන්න හදනවා. අපි තියෙන දෙන්නෙක් එක්ක කතා කරන්නේ හිතවිලි සහ ආනාපානයි. මම දෙන්නේ දර්ශනය තමයි අපි වොලිබෝල් ගේම් එකක් බලනවා කියන්නේ. බැඩ්මින්ටන් ගේම් එකක් බලනවා කියන්නේ. ඒකට අපි ජජ් ඉන්නේ, අම්පයර් ඉන්නේ හරියටම net එක කියලා ඉන්නේ. එයාට වෙනවා මේ පැත්තට දැන් අපි ඉන්නේ net එකේ ඉලි නෙවෙයිනේ. අපි ඉන්නේ මේ පැත්තේනේ. දැන් අපි ඉන්නේ අපේ පාටි එක ශ්‍රී ලංකන පැත්තේ. දැන් අපේ පැත්තේ බෝල් එක දැම්මයි කියන්නේ එහා පැත්තට. දැල හරහා වුණාට බෝලේ වැඩ කරන්න හැටි වෙනවනේ. දැල කියන්නේ ඇයි දැල් සහිත එකක් නේ. අපි හැවතර ගියා කියලා ගේම බලන්නේ නැතුව ඉන්නේ නැහැ නේ. මේ හිතවිලි කියන්නේ ඝන වාල එකක් නෙවෙයි. ඒක ඇයි දැල් සහිතයි. ඒ ඇයි දැල් අස්සෙන් ආනපානේ බෝලේ දිහා බලන්නේ. තමන්ගේ පැත්තේ තිබුණත්, දැලෙන් එහා පැත්තේ තිබුණත් මේක හරහා බලන්න ගියා. ඒකට කියනවා through, see through. හරහා බලනවා විනිවිද බලන ඔන්න කය විපස්සනා කරනවා කියන්නේ. විපස්සනා කරනකොට 3D බලන්න පුළුවන්. මේක ළඟ තියෙනවා මට ඕනේ ආනාපානේ කියලා පැත්තේ දැන් බෝල දෙල්ලම් කරනවා. ඒ කියන්නේ හිතවිලි වේදනා සද්ද. හැබැයි මගේ ඇටෙන්ෂන් එක තියෙන්නේ දැලේ. දැලෙන් මෙහා පැත්තට ආපු ගමන් මට ගෙලින්ම ආනාපානේ විතරයි. හිතවිලි සද්දයක් නැහැ. දැලෙන් එහා පැත්තේ බෝල තියෙනවා කියලා කියන්නේ මට හිතවිලි අස්සෙන් තමයි සීතුරු. ඔය සීතුරු එක දිනු කරාට පස්සේ මේ කවුරු හරි ඇවිල්ලා අපිට මොන්න තරම් කක්කරච්චල ඔලුවට දැම්මත් අපි දැනගන්න ඕනේ මේ එයා එයා ඉන්නේ අවුල් මනසක. මම දැනගන්න තියෙන්නේ මගේ හිත අරස කරගත්තේ නැත්නම් ඕනසර උත්තර දෙන්න හදන කැළඹිච්ච මනසක එයා අවසන්නම තමයි එන්නේ දැනගන්න නෙවෙයි ඇතිලා ඉන්නේ නිසා මට පුළුවන් ඇවිස්සේ නැතුව ඉන්න ඒ නිසා අර මොංචි කියන මනුස්සය ළඟට බුද්ධහගේ මනුස්සය නෙමෙයි ඒ මනුස්සයා කියනවා මට කිසිම කෙනෙකුට උගන්වන්න ඕන කමකුත් නැහැ මිනිස්සු එනවා මයි ළඟට එන්නේ ඔක්කොම මේ අතහන කාර්යෝ panic attack කියන කියනවා මේ hysteric attack කියලා කියනවා depression කියනවා ඉතින් මම ඒගොල්ලන්ට කියනවලු මේ depression එකට panic එකට හිතක් නැතුව ජීවත් වෙන්න බෑ හිතකට පුළුවන් panic නැතුව ජීවත් වෙන්න මොකද මේ අහගෙන panic දාගන්නේ ඔයාව ගෙනාව panic එකයි ඇත්තේ මේ depression එක මෙහෙ තියලා යන්නකෝ නෑ යනකොට අර යන්නේ එකෙකුටවත් බෑ පැනික් ඇටැක් නැතුව ජීවත් වෙන්න. අපි අපි පෞරුෂත්වයේ කියලා කියන්නේ අපිට එන කරදරකම් වලට. ඒකනේ උදේ ඉඳලා හැන්දෑනකම් කතා කරන්නේ. අර හොඳ දෙයක් නෙවෙයිනේ කතා කරන්නේ. අනපන ගැන නෙවෙයිනේ කතා කරන්නේ. ඉතින් අපි කඩුව දෙන්නේ මනමේ රජුරවන්නද මස්තද්දටද? අම්මන ගතිය ඇති මෙවැනි අඟනන් මගනි යන්නට කිමන සරණද මේ දෙන්න අතර නෙමෙයි සටන තියෙන්නේ. මේ මනමේ කුමාරයයි වැද්දා අතර නෙමෙයි. ඒ දෙන්න අතර සටන තිබුණාට තීන්දුව තියෙන්නේ කඩුව තියෙන තැන. කාටද දෙන්නේ? කඩුව දෙන්නේ කාටද? කොපුව දෙන්නේ කාටද? අපි හැම වෙලාවෙම කඩුව දෙන්නේ හිත විදියට කොපුව දෙනවා ආනපාන. ඒක ලියලා කියනවා බාරි වැඩේනේ සතිය පවත්ත ගන්න බෑ. ආනපානේ මුලමඳාග පෙන්නේ නැහැ. තේරුණාද? අපි යනවා දිග ප්‍රශ්නයට. දැන් ප්‍රශ්නය භාවනාව සම්බන්ධයෙන් නෙවෙයි. කරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ සමහර රැඩිකල් වාදී අදහස් අභිධර්මයේ පිළිබඳ මතය සතිය අනිකුත් ධර්මයන්ට වඩා ඉස්මතු කිරීම යන මාගේ මෝඩ සිතෙහි එක්තරා අවස්ථාවකදී නොපහන් බවක් ඇති වුණා. ඔබ වහන්සේ අටුවාචාරින් වහන්සේලාද ඉක්මවා යන්නේ කෙසේද කියා. ඔබ වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් අන් වහන්සේ නමක් කෙරේ ඇති වුණු වැරදි සිතිවිලි වලට සමාව අයදිමි. මේ මාහට සංගවාගෙන සිටීම අපහසු නිසා මෙසේ දන්වා සිටිමි. ඔය මම දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද කියලා මේ ඉන්දියාවේ ඉඳලා මැනලා ගිය මිනිසයා රාජනිෂ් කියලා. අන්තිම රැඩිකල් ඔය මොනවත් නැහැ. ඉතින් එතෙන් එන්නේ ඔක්කොම මේ බටහිර ලෝකේ ඉන්න හොඳ සංගීතඥයෝ හොඳ දක්ෂයෝ ඔක්කොම යනවා. එතන මේ සංന്യാසි වෙලා එයාගේ ආශ්‍රමයේ ජීවත් වෙනවා. ඉතින් තැනක එන්න තොගයක් කොහොම ෆුල් ඕඩියක් දාලා මියුසික් දාලා ඒව CD එකක් වුණත් හරි ගණන්. මනසේ මල. කොහොමරි මනසයා මේ ඔරිගන් ආවට පස්සේ රෝල්ස් රොයි කාර් 67ක් තිබ්බා. එයාටම ප්‍රයිවට් ජෙට්ස් පහක් තිබුණා. රෝල්ස් රොයි සාමි කියලා තමයි කියන්නේ. ඉතින් දවසක මේ ඔඩියන්ස් එකේ ඉන්න ගම ඔය වගේ නෝට් එකක් අවල තියෙනවා. ඔබ කතා කරන ඔක්කොම පිස්සු කියලා නෝට් එකක් කරලා තියෙනවා. යූ ජෝන් කියලා අසං කරලා. ඊට පස්සේ මිනිහ පුදුමාකාර තිංහහදනක් වගේ කොට වාඩි වෙලා තමයි කතා කරන්නේ. ඇඟවත් හොල්ලන්නේ. ආතරීම අමතර જાති මේ ඊට පස්සේ කතා කරලා තියෙනවා. මේ මේ පණිඩයක් කියලා දෙනවා මම කතා කරන දේවල් පිස්සු කියලා ජෝන්ට කරුණාකරලා ජෝන්ට නැගිටින්න පුළුවන් ද කියලා ඇහුවා. අර මනුස්සයා නිකම්ම නැගිට්ටුනා. නැගිටුණාට පස්සේ අනික් කට්ටියට කතා කරලා කිව්වලු ජෝන් බලපං මෙයන්ට ඒතකොට හිටගෙන ඉඳලා තියෙන මට යන කතා කරගෙන ඉන්නකොට හිටගෙන. දැන් උඹයි මායි දෙන්න විතරයි හිටගෙන ඉන්නේ. අනිත් ඔක්කොම මැට්ටෝ එකට ඔක්කත් මේක තේරෙන්නේ නැහැ. අනිත් ඔක්කොම මේ කියන දේවල් ඇත්ත කියලා බාර ඒ ඒ ජෝන් කියන මිනිස්සේ ළඟ ඉන්න මිනිස්සුන්ට කතා කරලා කිව්වලු මචං ඌ මෙහෙම නැගිටින්න කියනවනේ මට නැගිට්ටුනා. බලපන් මේ මිනිහගේ මූණට බැන්නට පස්සේ මනස ඒකත් ධර්මයක් කරගත්තට පස්සේ මට කනගාට හිතුනේ කොල්ල මෙහෙම මිනිසෙකුට බැනපු එක මොනම තාලකින්වත් දැන් මේ පොත් ටික ඔක්කොම සිංහලට දානවා ලංකාවේ ඉන්න පුදුම බයෙන් ඉන්නේ මොකද මේ සාමාන්‍ය බුද්ධ ආගමට එහෙම මායින් කරන්නේ නැහැ බුදුසජනසිකට වචනයක් අත්තේ මනස දොස් කියන්නේ නැහැ ආගමට දොස් කියනවා ඉතින් ඒක නිසා අපිට මෙහෙම දෙයක් උන් නැත්තම් මේ කතා කරන දේ විරසක භාවයක් ආවෙ නැත්තම් කවදාවත් දිනුමක් ලැබෙන්නේ නැහැ නිවනකුත් නැහැ. සම්ප්‍රදායන තුල නිවන නැහැ. අර ගන්න සම්ප්‍රදායට බයිනේ කාර්ය පිළිබඳ බනින්න හරි හිතෙන්න ඕනේ. නැත්තම් බෑ මේ ගමනක් නැහැ. මේක දිගට සම්ප්‍රදාය යනකොට එන්නෙම නැහැ. ඒකයි ආගමේ තියෙන නරක. ඒ නිසා මම බොහෝම කැමැතියි මේ ඇතිවෙච්ච හරස් හිතවිලි දිහා බලලා මේ අවධාන විදියට මට ආයේ මට දිනොම දීලා තියෙනවා මට හරියම කනගාටුයි ඒක. එහෙම කරන්නේ වා. මොකද මම ධම්ම ධම්මික හම්දුර ඇසුරු කරනකොට අපි හම්බෙච්ච හැමදම ගැටුණා. ඒ සංජය මට කියනවා මුළු ඔක්කොම බුද්ධඝමවත් හරි අප්‍රමාදී විතරයි දැනගන්න ඕනේ. ඉතින් මම කියන කොහොමද එහෙම වෙන්නේ කියන අපිට ධම්ම පැත්තට කියලා දෙන්න බෑ ඔක. බුද්ධාගම කියලා දෙන්න එපා. ඒක තමයි අම්බලගේ ඔක්කොම මැට්ටෝ. එහෙම මැට්ටෝ වෙන්නේ කොහොමද මේ ලංකාවනේ බුද්ධාගම රාගින්නේ. හැමදම රණ්ඩු. හැබැයි අපි දැනගේ සුවදකමන කිසි බාධාවක් නැහැ. මම දැනටත් මගේ ගුරුවරයා විදියට බාර ගන්නවා. ඉතින් මට වෙන කෙනෙක් හම්බුනා නම් වාද කරන්න බැරි කවදාවත් මගේ ජීවණයක් එන්නේ නැහැ. හරි කැමති ඒ වගේ මේ ambiguity of buddhism කියලා පොතක් කියලා තියෙනවා වෙට්ටුනේ මහත්තයා. එයා කියලා තියෙනවා බුද්ධ ධර්මයේ කියලා තියෙන හැම වචනයක්ම විරුද්ධ වචනයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේක තැනක ආත්මේ නැහැ කියලා තියෙනවා. අනිත් තැන ආත්මේ තියෙනවා කියලා තියෙනවා. ඒක තැනක පව වෙන රැකපන් කියලා තියෙනවා. ඒක තැන පව වෙන අතහැරපන් කියලා තියෙනවා. ඕ කියවගෙන යනකොට හැම තැනම ඇම්බිගියුටි එකක් තියෙනවා. ඒ කියන්නේ වැඩක් කරනවා. අපි තේරුම් ගන්න බුදුහාම කියන්නේ අම්මෝ තේරම හරි මන් දන්න හරි හරි කියලා ඒ නැති හොඳටම පටලවාගන්න. ඒක නක කරදර නැහැ. ඒ නිසා හැම වෙලාවෙම භාවනාව යනකොට අපි හිතාන හිට මත ඔක්කොම කැඩි කැඩි යන. ඔක්කොම වෙනස් වෙනවා. කතෙක් හැවහලනවා වගේ. එකකට තරින්නවා මේ හරි ගියේක විසිකරුපේ හරි කියන්නත් ඒවා අල්ලගත්ත එක හරි කියන්නත් ඒවා ඉවොලූෂන් එකක් යනවා නම් පරිණාමයක් යනවා නම් හැම වෙලාවෙම තීසිස් ඇන්ටිතීසිස් and සින්තසිස් හැම තීසිස් එකකම ඇන්ටිතීසිස් එකක් තියෙනවා දෙක ගැටුණට පස්සේ තමයි සින්තසිස් වෙන්නේ බුදුචානන්සේ කිව්වේ ආකාර ద్వාර ආරම්මන තදුපන්න ద్వාරේ සහ ආරම්මන හැප්පුණාට පස්සේ එන තදුපන්නේ හරහා තමයි භාවනාව යන්නේ ඒක ගැටුම නැත්තම් වෙන්නේ නැහැ ඒ නිසා මට දිනුව දීලා අරාදේ පිළිඅරගත්ත එක විතරයි මට තියෙන කනගාටුව හැබැයි මම පැහැදිලිව කියනවා මම කවදාකවත් මේ අභිධර්මයේ හෝ අටුවා වගේ දේවල් වලට දොස් කියන්නේ නැහැ. මම ගෙඩිය පිටින් බාර ගන්නෙත් නැහැ. මම අර පරියෝ ගහනවා වගේ මට ඕනේ ඇටේ විතරක් අහුලගෙන කන. ඒකල කියනවා ගෙඩිය පිටින් බාර ගන්න නැහැ. මම කොහොමඩක්වත් බාර ගන්න නැහැ. මොකද ඉවවා මේ මේ පදු කාලේ මම මම කියනවා අටුවාවයි අභිධර්මයේ භාවනා කරපු අයලි උපුවා නෙවෙයි. මගේ තියෙන අභිධර්ම මගේ තියෙන තර්කෙච්චරයි. භාවනා කෙරුවා නම් භාවනා කරපේකන ඔක ප්‍රතිසංස්කරණය කරයි. ඒකට කියන්නේ secondary data analysis. බුද්ධජනක කරපු විශාල පරිශ්‍රණයෙන් ඉවර කරගන්න බැරි වෙච්ච කොටස් ඔක්කොම විදිහට තොරතුරු අහුලගෙන අර මොඩල් එක මේ මොඩල් එක දානවා. බුරුම සාන්ති කියන්නේ ගොయ్య ගොවිතැන් කරනකොට කරල් අහිඳන කට්ටිය ගොయ్య අස්සන් නෙලාගත්තට පස්සේ ඇවිල්ලා කරල් අහුලගෙන යනවා. ওই පස්සේ ඉන්ටර්ප්‍රිටේෂන් දෙන ඔක්කොම කරල් අහුඳන කට්ටිය. කරල් අහිඳනවා කියන එක අහලා තියෙනවද? ගොවිතැන් කෙරුවාට පස්සේ රජ කාලේ හැම හැම මේ වංශෙටම ගොවිතැන් කරන්න බෑ. ගොවිතැන් කරන්න බැරි අඩු කුලේ જાති තිබුණා. ඒ කට්ටියට කරල් ඉතුරු කරන්න ඕනේ ගොයියා. ඒ මනුස්සයලා කරල් ඇහිඳගෙන කියලා තමයි ජීවත් වෙන්නේ. ඌ මඩ ගා ගන්න නැහැ. ගොයියා තමයි මඩ ගා ගන්න බෑ. මුළු ලස්සන නැහැ ගොයියාට. අර ඉතුරු කරල් ඇහිඳිනවා තමයි මේ data analysis කියන්නේ. ඒ ප්‍රතිඵලයක් කියලා තමයි මම කියන්නේ මේ අටුවාව. අටුවන අනිවාර්යෙන් පිළිගන්නවා ඒක. අභිධර්මෙත් බුදුජානකේ දේශනා කරේ ධම්ම විනය දෙක විතරයි. ඔය සූත්‍ර පිටකයෙන් පිටුරව මොකක්වත් අපි ධර්මයේ නැහැ. සූත්‍ර පිටකේ ඔක්කොම තියෙනවා. ඒක නිසා ඒක වාදයකට පාත්ව හදාගන්න එපා. මේ ටික මතක තියාගන්න මම තීරුම් ගත්ත හැටි. තනංගේ නිවනට අපි ධර්මය ඕනේ නැහැ. ඔව් කාටරි කියලා දෙන්න ඕනේ වචන සෙට් එක ගන්න අපි ධර්මෙන් තමයි. කොමියුනිකේෂන් කරන්න ඕන තියෙන ෆ්‍රේම් එක දෙන්නේ අපි ධර්මෙන්. ඒ නිසා බණ කියන්න ඕන නම් අපි ධර්මය දැනගන්න ඕනේ කියලා අපි ධර්ම කාර්යෝ කියනවා. ඒකේ ඇත්තක් තියෙනවා. ඒක බාහිර සාසනෙට තමන් දන්න දේ කාට හරි කියන්න ඒකට අවශ්‍ය මොකද ඕක අයින් කරන්න යන්න ඕන කමක් නැහැ අපිට. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ මේ භාවනා වැඩමුළුවේදී මෙතෙක් මා ලැබූ යහපත් මෙයයි හැඟෙන පර්යංග භාවනා අත්දැකීම මම උදේ ලැබුවෙමි. අද උදෑසන මෙම ආයතනයේ ඇති උයනේ සක්මනේ යෙදී ඉන්පසු ගසක් අසල පර්යංග භාවනාව වැඩුවෙමි. සෙනඟ පිරී ඇති වැසූ දොරපියන් ඇති මෙම කාමරයට වඩා ඉක්මනින් මාගේ සිත මූල කර්මස්ථානයට යොමු කරගත හැකි විය. සුළඟේ හඬ, අතු ගස්වල සිලිසිලි හඬ, කුරුල්ලන්ගේ හඬ මාගේ සිත එකඟ කරවා ගැනීමට රුකුලක් සහ ආශිර්වාදයක් විය. විනාඩි 5ක් පමණ සුසුම් රැල්ලට යොමු සිත යොමු කරවාගෙන සිටින විට මාළු ටැංකියක පතුලට ඉරුවා ලෝකයේ වැටුණ විට පෙනෙන ආකාරයේ දර්ශනයක් මාගේ සිත තුල පහළ විය. සෑම විටම සතියෙන්ම ගත කෙලිමි. මෙලෙස ඉදිරියේදී මාගේ භාවනාව හොඳින් වැඩෙන ස්ථානයකටම ගොස් භාවනා කිරීම යෝග්‍ය දෙයක්ද? තෙරුවන් සරණයි. ඕක ඇත්තටම කරලා බලලා භාවනා කරන දවසේ අපි පැය පහක් භාවනා කරනවා කියන්නේ ඒකේ හරියට එක පැයක තමයි ගොඩක් වෙලාට භාවනා හරියන්නේ. මට ඒකේ පැටර්න් එකක් තියෙනවා. සමහරට ඒක තැන් තියෙනවා. ඉතින් මෙව අපි තේරුම් අරගන්නේ ගොඩක් භාවනා කරපෙන්නා ගොඩක් දන්නවා. සිද්ධි වෙන තැන. තමන්ගේ ජය භූමිය කියලා එකක් තියෙනවා. දැන් සර්වඥාන්සේ ওই වජිරාසනේ වාඩි වෙලා ඒ ඒව ඔක්කොම ඇත්තම අටුවාවේ සඳහන් වෙලා තියෙන්නේ හැම දිශාටම වඩනව පටල වෙලා නැහැ. උතුරු දිශාවට වඩනවට පස්සේ පටලේ ඇවිල්ලා තියෙනවා. ඒක නිකන් ධර්මනේ common sense. ඊට පස්සේ ඒක අල්ලලා යනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ භාවනාවට හරියන ඒවට කියන්නේ අනුග්‍රහ කියලා, සප්පාය කරුණු කියලා. ඒ සැප ටික සපයලා දෙන්න බොඩි නොලෙජ් එකේ. බොඩි නොලෙජ් එක පොතක නැහැ. අනික් කෙනෙක් බොඩිගේ සම්බොඩියෙන් අහල වැඩකුත් නැහැ. තමන්ගෙම දැනගන්න ඕනේ මේකට yaadෙන තැන දැන්. අපිට නිින්ද යන්නේ නැහැ නේ නිදිපොළ මාරුණාම. ඒ නිසා නිින්ද දෙන්න ඕන නම් නිදිපොළ දෙන්න ඕන. ඒව දීම කයට සැපදීමක්වත් එහෙම නැතුව මේ රැඩිකල් වාදී දේවල් නෙමෙයි අපිට ඉස්සෙල්ලා කයේ සහයෝගය අවශ්‍යයි. ඒ නිසා ඒ බොඩි නොලෙජ් එක නැහැ කියන්නේ මෛත්‍රිය නෑ. අන්න මේ කුරුසයකට තියලා අන ගහගෙන කියනවා අනපාන කරන්න කියලා. ඒ කරන්න බෑනේ. කුරුසය බොහොම ස්පිරිචුවල් හරිෂෝ ඔකට ගහුවට පස්සේ අනපාන කරා ඒක කරන්න බෑ. ඉස්සෙල්ලා ඇඟෙන් අහන්න ඕනේ උඹට බබා උඹට කොයි දේද ඕනේ ඒක දෙන්න. මේ ශරීරයට ඉඳ ගන්න තප පහසු ගන්න දෙනවයි කියන එක. ඒක තව කෝපභෝගීත්වයක් ඕක කාමසුකල්ලිකාන යෝගයක් නෙවෙයිනේ. ඒ නිසා ඒක දෙන්න දන්නේ මේ මේ සෙනක පිළිච්ච මේ මේ මේ ඉන්න තැන කරපු එක බින්දපු නිසානේ අරක පහසුව තේරෙන්නේ. මම කොළඹ ගිය වෙලාවේදී ලොකු සංසාර රසණීපයි. ඉතින් අර දවල් දාහනේ අරගත්තට පස්සේ මං ඇවිල්ලා බුදුගේ වාඩි වෙනවා. පොඩි බුදුගයක් කොළඹ පහේ. ඒක ෆෑන් එකක් ජඩ ජඩස් ජඩ ජඩස් ජඩ ජඩස් ගන්නවා. ඉතින් ෆෑන් එක නිසා ඉන්නත් බෑ. ඉතින් අතෙන් යන වයසක හාමුදුරුවෝ බොරු බොරුව නෙමෙයි මිනිසුන්ට පෙන්වන්න හදන්නේ භාවනා කරනවා කියන මෙතන පුළුවන් දෙයක් භාවනා කරන්න කියලා මට බැන්න හාමුදුරුවෝ. කාරණා නම් ඇත්ත. කාරණා නම් ඇත්ත තමයි උතන ගියාට පස්සේ නිින්ද යන එක තමයි යන්නේ කියලා පුරුද්දට කරනවා. ඉතින් ඒ සංසය ඊට පස්සේ මාත් එක්ක වාද කියන නතුනා. ඊට පස්සේ මම ලොකු සංසය <coughs> සනීප වෙලා නිසන්වනේට ගියා. අර ඇතුළට යනකොට මට තේරුණා අර ජරදරා සද්ද තියෙද්දී මේ ඉතරට රක් යනවා. රස්නිය. ඒ අමාරු භාවනාවත් එක බලන්න මේ කැලේ නිකන් හිරපුවම මොකද වෙන්නේ කියලා. අතන තිබුණු මේ විහෙසකර தත්ත්වය දැකපු නිසා වෙනකට වැඩිය මට නිසන්වනේ. බුදුම ධාන්ත ගතියක්, බුදුම මේ නිෂ්කලංක ගතියක්. එහෙම නැත්නම් මේ උදේකලා ගතියක් තේරෙන්න පටන් ගන්නවා. මේ මොකද අතන උත්සාහ කරපුනේ. තමන් එතන උත්සාහ කරේ නැත්නම් මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙතන වැරද්දක් නිසා නෙවෙයි උනේ. මේ භාවනා කරපෙක ලැබිච්ච ප්‍රතිඵලයක් තමයි වෙන තැනක කරන්න හිතුණා. ඒක හරි ගියා. ඕකම නෙවෙයි හරියන්නේ. ඔයටත් වෙන තැන් වෙනස් වෙන්න ඉඩ තියෙන නිසා එව්වට දෙන එක එව්වට දෙන අවස්ථාව කියන්නේ සප්පාය කිරියාය සදා සම්පාදේති සහතච්ච කිරියාය සම්පාදේති සහතච්ච කිරියාය සම්පාදේති කියලා ක්‍රියා තුනක් ඉල්ලනවා සප්පාය කිරියාව කියලා කියන්නේ හයට සැපතන හොයන දේ. සාතච්ච කිරියාව කියලා කියන්නේ නිතිපතා කරන්න. සක්කච්ච කිරියාව කියලා කියන්නේ තමන් කරන දේට ගරු කරන්න. ආදර ගෞරවයෙන් නැමීචිට කරන්නේ මේ අහම්බෙන් කරපු දෙයක්වත් මොකුත් නෙවෙයි මම මේ මුළු ජීවිතේ කැප කරලා නෑදෑය කැප කරලා ඇවිල්ලා මේ කරන්න කියලා ඒ තමන් කරන දේ ඒකට නිিন্দা කරන්න එපා වැරදුණයි කියලා ප්‍රශ්නයක් නෑ අන්න මේ තුන තියෙනවා නම් ඇති වෙච්ච දුර්දාගුණ ධර්ම වැඩේ ඒ නිසා අපිට අපේ ජය භූමිය කොතනද කියලා දවස එනකම් කියන්න බෑ. ඒ නිසා මේ පරිසය තුල කොයිතැන කෙරුවත් ප්‍රශ්නයක් නෑ. නමුත් ආගන්තුකව සමහරලාට ආදුනිකයෝ බුදිය ගන්න ඕන නිසා කියනවා නිදා ගන්න කාමරේ টොප් එකට භාවනා කරනවා කියලා. ඒකට දෙන්නේ නෑ. ඒක කරන්න දෙන්නේ නැහැ. මොකද ඒක දන්නවා ඉතින් මේ බුද්ධි යන්නද බුදු වෙන්නද කියන එක ඒක කියන නෑ නෑ ගෲප් සිටින් වලට එන්න ඕනේ කියලා. ඒ මොනවාක් කරන නිසා නෙමෙයි මොකද ආධුනික මනස ඒ වගේ වැඩ කරන නිසා නැත්නම් මෙවුවා හොඳ ආදර්ශ කියලා මම හිතනවා. ඒකට අරකෙත් තියෙනවා තව. ඒ කියන්නේ 15ක් තියෙනවා තව. ආ එකයි 8ක් තියෙනවා. ඉතින් මොකද කියන්නේ අපි මේ පිළිසිර අදහස මොකද කියන්නේ අපි 3යි 4යි වෙලාව අපි ඊටු සාකච්ඡා කළියොල ඊටුන වෙලාව දෙකට බෙදලා ඊ වගේ කරන්න පුළුවන්. ඒක නැත්නම් අද නතර කරලා ඒ ප්‍රශ්න හෙටට කල් දාන්න පුළුවන්. මතු යහින්න එකක්වත් ඇහිලා. මං කියන්නේ මේ අද ඉවර කරමු කට්ටිය පොඩ්ඩක් අත උස්සන්න. මේකත් ප්‍රශ්න තියෙන ගණන් කරනවා. හරි. හැබැයි ඒගොල්ලම උසන්න බෑ අය. හෙට කරමු කියන කට්ටිය අත උසන්න. හරි ඒක නිසා අපි හෙට කරමු කට්ටිය බුල්ඩෝසර් කරලා වැත්තකට දාලා අත ඉවර කරනවා. එතකොට අපි ඉතුරු වෙන වෙලාව මේ දෙකට බෙදලා පාවිච්චි කරනවා පරියන්කයට සහ සක්මන්න. ගරු ස්වාමින් වහන්සේ මා දන්නා උගත් පින්වත් වයෝවෘද්ධ කාන්තාවක් සිටී. එතුමිය මහත් අභිමානයකින් තමා ඉතිපිසෝ බුදු ගුණේ ලක්ෂ 20 වාරයක් සග්ගායනා කර ඇති බව පවසන්නීය. තවද එතුමියගේ දහම් ගිහි පුත්‍රයෙක් මෙම ක්‍රියාව ප්‍රශංසා කොට මෙම කටයුත්ත දෙව්ලොව දෙවියන් සාකච්ඡා කරන අතර ධම්සභා මණ්ඩපයේ ලියවි ඇති බව අර පින්වත් පුත්‍රයා පැවසූ බව කියයි. සතිය ගැන කතා කරන ඔබතුමා එම ක්‍රියාකලාපය ගැන දරන මතය කුමක්ද? මේ ලෙස කිරීමට මටත් පුළුවන්. මමත් කරන්න ඕනෑ යන සිතිවිල්ල මටත් පහළ වී ඇත. ධර්මානුකූල උපදේශක් වදාළ මැනවි. තෙරුවන් සරණ. අන්තිම වාක්‍ය සමිතේන මටත් කරන්න පුළුවන්. මමත් කරන්න ඕනෑ යන සිතිවිල්ල මටත් පහළ වී ඇත. ඒ කියන්නේ මේ යව කියන වැඩේ. ඉතින් මේකෙදි ඇත්තටම අපිට මේ සංසන්දනය කරන්න බෑ. සංසන්දනය කරන්න අපිට තොරතුරු ඕනේ. මම මෙහෙම කියන hina වෙන්න එපා. මේ ඉතිපිසෝ භගවා කියන වෙනකොට කුණුහරුපයක් කිය කිය ඉන්නවට වැඩිය මේ කොච්චර හොඳද කියලා හිතන්නේ. අපි නැත්තම් මොනවද කතා කරන්නේ ලෝකේ? ඒ නිසා අපි කතා කරන කුණු හරපත් එක්ක බලනකොට, සම්පම්පලාපත් එක්ක බලන එක පුරවන්නේ ඊට වැඩිය හොඳ එකකින්. හැබැයි මේ හොඳම එක නෙමෙයි. මීට වැඩිය තව හොඳ එකක් තියෙනවා. එහෙම එහෙම තමයි මේක යන්න ඕන. ඒක නිසා කුඩු ගහව කට්ටියට ඒක බේරන්න ඕන නම් කියනවා අරක්කු බිවට කමන්නේ නැහැ කියලා. සිගරට් එකක් බිවට කමන්නේ නැහැ. ඉතින් මේ මිනිසුන්ට සාමාන්‍ය ඒ ස්ථානේ ඒ ලොකු දෙයක් තමයි අර කුඩු ගහිලා නැතර කරලා ඒනට අරක්කු ටිකක් බිලා ෂේප් වෙනවා. දුම්බන. දුම්බන කියන්නේ සමකල්ලියෙන් හොඳ වැඩක් නෙමෙයි. නමුත් අර කරගෙන හිටපු වැඩේ වෙනකොට මේක හොඳයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ ඒක පෙන්නලා ඒක කරන ගමන් ඊට හොඳ එක ඊකාට පෙන්නන්න. අර මේ ස්ටේජස් දෙකක් එකවර බලන්න බෑනේ අපිට. ඒ නිසා අපි එහෙම නැත්නම් ඔය බුදුගුණේ හිත පුරවගෙන හිටියේ නැත්නම් අපි දවසකට කරන සම්පප්පලාප ප්‍රදේශය ඒ බුදුමේ ස්වාමීන් වහන්සේ කියනවා තතෙක් මැරුවොත් අපාය යන බවට කතා කරන දැන් මේ කර්මපතයක් නේ. සම්පප්පලාපයත් කර්මපතයක් සතෙක් මරපු තරම් අකුසල සිද්ධ වෙනවා. එතකොට අපි දවසට කොච්චර සම්පප්පලාප මේ අනවශ්‍ය වචන කතා අපිට තොලේ කටේ ගෑවෙන්නේ අපි දන්නේ අපි සතෙක් මරන ගමන් වලක් කරනවා මොකද අපිට පේන නිසා සම්පප්පලාප කියන වෙනකොට අපි බුදු ගුණ මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒ අම්මා කවුරුත් එක්ක කතා කරන්න යන්නේ නැහැ බුදු ගුණෙන් පිරෙන්නේ නැහැ ඒක සතියෙන් කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. අපේ අම්මට කියන්න පුළුවන් නම් මේ බුදු ගුණේ වඩන ගමන් එළඹ සිටි සිහියෙන් කරන්න කියලා. අරකට තව පන්නරයක් එනවනේ. ඒ නිසා ඒකත් නතර කරන්න කිව්වොත් එහෙම අපි සතියක් දෙන්නේ නැතුව නන්නත් ආරයිනේ. නිසා බුදුරජාණන් වහන්සේ ඉතරනාම කරන්නේ සම්දස්සේදී සමාදපේදී සමුත්තේජේසි සම්පාන්තේති කියලා ක්‍රමයකට යාට එයා කරගෙන ඉන්න ටික සම්දර්ශනය කරලා පෙන්නනවා. දැන් අම්මා විසීම අඩු ගන්න මෙතෙන් ඇවිල්ලා තියෙනවානේ. එහෙම නැත්තම් අපි කොහෙද ඉන්නේ? දෙමලිච්චෝ වගේනේ. උදේ ඉඳලා දැන් කච් කච් කච් කච් කච් කච් කච් කච් කච් කච් කච් ඉන්න. ඒ වෙනුවට දුන්නට පස්සේ කියනවා හැබැයි පුතෝ උඹ උතන ඉඳලා මෙච්චරක් යන්න තියෙනවා. ඉතල ඒක සමාදම් කරලා කියන මෙච්චරක් යන්න තියෙන නිසා ඉදිරි පියවර ගන්න ඕක හොඳ තැනක්. ඔකින තව ටිකක් ඉස්සරහට යන්න. එතකොට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපේ ලොකු සාංශ කිව්වේ තමන්ගේ මට්ටමින් අනුම්මනින්න එපා. වෙන කෙනෙක්ගේ නඩුවක් අහනවනම් එයාගේ මතේ එයා ඉන්න තැන ලැබිලා තියෙන ආනිසංස බලලා ඒක තව ඩිංගිත්තක් පිරිසුදු කරනවා මිසක් අතන තමයි හොඳ දැන එතෙන් වෙන්න යන්න බැන්න වැඩක් නැහැ කියලා මන්දොත් සායිකන්නේ කවදාකවත් කොතමනකත් කරලා නැහැ. ඒ නිසා බලන්න එතනින් පොඩ්ඩක් තල්ලුවක් දෙන්න බෑන තමන් ඉන්නවනම් වඩා හොඳ තැනක. එහෙම නැතුව විවේචනය කරනවා කියලා කරන පෞසේරම තමන් ඇඟේ දාගන්න. ඒක නිසා ඒ අම්මා හෝ දේ අම්මගේ <coughs> ධර්ම දරුවා හෝ මට හම්බෙන්න තියෙනවා නම් මේ ලියන එකකට වැඩිය මම එයාත් එක්ක කතා කරන්න කැමතියි. in proximate නඩු විසඳන්න බෑ මට ඒ කෙනත් එක්ක කෙලින් කතා කරනවා නම් ලේසි. කෙනෙක් තව කෙනෙක් ගැන කියන්නේ තන්නේ කර මතියක් විතරයි. ඒ වෙච්චි ඩිරෙක්ට් ඉම්පැක්ට් එක දකින්න නම් කෙනත් එක්කම කතා කරනවා. නිසා භාවනා කටයුත්ත අරයාගේ දේ මෙයාගේ දේ මාර්ගයෙන් කරන්න බෑ. තමන් අත්දකින දේත් එක තමයි යන්න තියෙන්නේ. දෙවියන් දෙවියන් අතරට ගියා කියන එක ඒක මහා ලොකු ගැඹීර දෙයක් නේ. දෙයියෝ උන්දලට මේ එන්න බැරුව ඉන්නවා භාවනා කරගන්න එහේ. බුදුහාමුදුරුවෝ කියනවා දෙවියෝ ප්‍රාර්ථනා කරනවලු මනස ලෝක උප්පත්තිය. දිවි ලෝක යනවා වගේලු ඒ කටියට වෙන්නේ. අපි තමයි අපි ඒගොල්ල තමයි මේ දිවි ලෝක උඩ තියලා තියෙන්නේ. අන්න එතන තමයි ලොකු ප්‍රශ්නයක්. නෑ ප්‍රශ්නයක් නෑ. මොකද්ද ප්‍රශ්නේ? ඒගොල්ල කියනවා දිවි ලෝක උඩ තනක් කියලා දින ගියාවයි. සානා දැන් මනස ලෝකේ අපිට දැන් හැම සිතුවිල්ලකින්ම අපිට කියන්න එපා මට දැන් වෙලා තියෙන එක වෙනම දෙයක්. ඒගොල්ලන්ට වෙලා නැහැ තව ඒක. අපි ඉන්න ඕනේ ඒගොල්ලන් යාගෙන් ආඩම්බරයෙන් කතා කරන්න ඕනේ. අපි කතා කරන ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ඒගොල්ලෝ ගන්න ඕනේ. ඒ ආගමෙන් ආඩම්බරයෙන් පහත් කරනවා කියලාගෙන ඒගොල්ලෝ ම්ලේච්ච කරන්න හදනවා පහත් කරනවා. ඒක භයානක අකුසල කර්මයක්. අපිට අහන්න ඕනේ ආගේ ආගමෙන් ආඩම්බරයෙන් මොනවද? ආ ඒකනේ මෙහෙම නේ ඒක හරි. දිවි ලෝක උඩින් තියනවා කියලා කියනවා හරි. ඒ නිසා අපි එකත් එක්ක ඒක සංසන්දනය කරන්න ගියාම ග්‍රීක භාෂාවෙන් බණ කියන්නේ කියලා ඉන්දියාවේ හරියන්නේ නැහැ. ඒකට ඒ භාෂාවෙන් කියනවා. හරි අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ස්වාමීන් වහන්සේ. අතිපූජනීය ධර්ම ධම්මජීව තේරෝ ඔබ වහන්සේ කෙරෙහි ඉමල් ගෞරවයෙන් අසමි. ඊයේ පර්යංකයේ සිටින විටත් සක්මන් භාවනාවේදී ආස්වාසී අවසානයේ ඇති හිස්තැනත් ප්‍රස්වාසයේ අවසානයේ ඇති හිස්තැනත් බැලුවෙමි. එමෙන්ම දකුණු පාදයේ අවසානයත් වම් පාදයේ අවසානයත් මෙනෙහි කෙලිමි. මෙම හිස්තැන බලන විතක්ෂණය නිවුනද ඊටපසු නික්ෂණය නැවත ඇති කිරීමක් හැටියට දකිමි. පසු වචනේ කියවෙන්නේ තික්ෂණය උනික්ෂණය චිත්තක්ෂණය. පසුව තික්ෂණයෙන් වැටහුනේ මම ජීවිතයේ කරත්ත රෝදේසේ භාගයක් ඉදිරියටත් ඉතිරි භාගයේ පිටුපසටත් යන ලෙසටයි දැනුනි. තවද පර්යංකයේ සිටින විට තනකොළ කපන යන්ත්‍රයක් එලියෙන් පටන්ගෙන නැවත නිවෙන්නට ආධාරකයක් වූයේ ඉන්ධන ලෙස දකිමි. එම ශබ්දයේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සමග ගලපා ගිලෙන විට මැසිමට ඉන්ධන සපයන වාසේ අප ශරීරයේ පැවැත්මට ආශ්වාස ප්‍රාශ්වාසයේ ආහාර ලෙස ගන්නා බවක් දැනුනි. කල්යාණ මිත්‍රයා ඔබ වහන්සේ මෙම මෙන්ම එම තනකොළ කපන මැෂිම සේ හැඟුනි. ඒ පිළිබඳව කෘතඥතාවයක් පහළ විය. මේ හිස්තන දැකීමෙන් සිතෙන්නේ අපි නිවන දැක දැක ක්‍රෝධයේ ඉස්සරහට ගෙනනවාද නිවන අල්ලලා ළඟ තියාගන්න නිවන අල්ලලා ළඟ තියාගන්න උවමනාවක්ද ඇතිවිය. නමුත් Tamanගේ කර්ම විපාක මත මේ සංසාර චක්‍රයේ අල්ලන් සිටින බවක් පෙනේ. මේ පිළිබඳව පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි අතිප්පින්. ඊයත ප්‍රශ්නේ පැන නගුණේ බණ ඇසීම ඇසීමෙන් පෙරය. මෙතෙක් අධ්‍යක් වූ ධර්මතාවයන් වර්ධනය වන්නේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පසුගිය භාවනා වැඩසටහන් දෙකටම සහභාගී වීමෙනුත් එයින් ලැබුණු සතිය පැවැත්වීමේදී ලැබුණු අත්දැකීමිනුත් ය. සතිය මෙවන් ස්ථානවලදී වර්ධනය වුවද බොහෝ වේලාවට gedara වැඩපළවල ඇති අත්දැකීම් වලින් මගහැරේ. ඔබ වහන්සේ කියා දුන්සේ බොහෝ වෙලාවට එදිනදා ජීවිතයේදී ධර්මතා වැටහුණද එක එක දේවල් වල ගැටීමේ සහ අල්ලා ගැනීමේ අවස්ථා පහවෙන්න වුවමනාවක් තිබුණත් කල්ලයයි යැයි සිතෙමි සිතෙයි. ඔබ වහන්සේගේ මඟ පෙන්වීමටත් මාතුල ඇති බුද්ධාලම්මන විශ්වාසයටත් පිම්පත අනුමෝදන් කරමි. මේකදී අර ආනපාන කෙලවර නැත්නම් පියවරේ කෙලවර දැකීමේදී අපිට එතන නතර වෙන්න කියනවා හෝ එතන ඉන්න පුළුවන්කමක් පෙන්වන්නට හදනවා නෙමෙයි සරුවචනන්සි කරන්නේ මේ එක දිගට යන සරල අඛණ්ඩ රේඛාවක් කියලා හිතපු එක කඩ කඩ රේඛාවක් බව තේරුම් ගන්න. මේක හරියට කියනොනම් මේ සෙරමික් භාණ්ඩ නැත්තම් මේ පිඟම් බැටු ගන්නකොට ඒක ඝනයක් මේකේ තියෙනවා. ඒකට තට්ටු කරනකොට තේනවා සංගාල සද්දයක්. නමුත් පාවිච්චි කරන ගේ හුලං හිරියනවා කියන එකක් අහලා තියෙනවා. පැලිරි යනවා කියලා. කල්යන්න යන්න මේකේ අතනින් මෙතනින් පැලිරි යනවා. හුලං හිරි. ඒ ගියාට භාණ්ඩ එහෙම තියෙනවා. ඒ සාමාන්‍යයෙන් මේ මේ සෙරමික් බණ්ඩ ඔය චීනේ ජපානයේ මේ හුලංගිරි යන්න යන්න ගණන්. ඒක මේ මේ මොනවද කියන්නේ කෞතුක වස්තු බවට පත් වෙනවා. ඉතින් මේ මේක එක ඒක ගණව තියෙන එක තමයි අපේ මම ආයනේ කියලා කියන්නේ නැත්නම් මේක මම වෙමි නැත්නම් මේ තක්කයි දිටිය කියන්නේ. ඉතින් උංගා කල්යනකොට මේ බහන්නේ පාවිච්චි කරන පේනවා මේක ගණයක් නෙවෙයි තියෙන ඒක ගණයක් වගේ පේනකොට ගොඩාක් කුලං ඉදි යනවා මේකේ. ඒ වගේ තමයි ආනාපානය කියලා එක ඉරක් නැහැ. කඩ කඩ ඉව තිනු අතරමැද තියෙනවා වරින් වර පේනවා අපිට ප්‍රසවාසී වල එහෙම කඩ ඉරක්. ආස්වාසී වල කඩ ඉරක්. වම කියලා කඩ ඉරක්. දකුණ කියලා කඩ. ඊට පස්සේ අපි මේක අර ඒක ඝණයක් කියන සංඥාව නැති වෙනකොට මේක හැඩේ තියෙනවා. මේක බිම වෙනකොට පස්සේ කැඩෙන්නේ. අර පැලිටි වලට තමයි. ඉතින් අර මේ අලුත් එකක් ගන්නවට වැඩිය පැලිචයක් ගන්නවට එච්චර ගාලල්ලා ඉතින් කොහොමද පරණ එකනේ මේක පිටින් තියලා ගන්නවනම් හරි හිතට අමාරුයි. පැලෙයිද ගිය එකක් කැවිවට අදහසක ඒක දන්නවා යන්න ඉස්සලා කැඩලා තියෙන්නේ. ඒක පේනවා පැලෙයිද කොට. ඒ නිසා මාක් එෆ්ස්ටයින් පොතක් ලියලා තියෙනවා going to pieces without falling apart කියලා. අපි එකක් කියලා හිතාන හිටපු එක ගොඩාක් පැලෙයිද සහිත එකක් කියලා තේරුම් ගත්තට පස්සේ මේ වස්තුව කෙරෙහි තියෙන තෘෂ්ණාව මේක මගේ මේ කබඩ් එකේ තියලා ලොක් කරලා ධානයකට තියන ගතිය නැති වෙනවා වැඩේ යනවා හැබැයි අන්නේ වගේ මේ ඒක ඝනම තිබුණ එක ඝන සංඥාව විලල් වෙන්න ගන්නවා විසිතුරු වෙන්න ගන්නවා. ඒක ඊළපතක් කියලා කියන්නේ කූරු රාශියක් එකතු කරලා බඳපු එකක් නේ. ඒක එකක් නෙවෙයිනේ. මේ එක එකක් වෙන් කරලා දැක්කම ලොකු බයක් ඇති වෙනවා. ලොකු සංවේගයක් පහළ වෙනවා. ලොකු මෝඩකමක් පහළ වෙනවා. එතකොට හිතනවා එහෙනම් මේක මේ ආනාපානයේ ආස්වාසයේ කෙලවර තියෙන එකේ ඉන්නම පුළුවන් නේද? එහෙම ඉන්න බෑ. මේක කඩහිරි එකක් බව දැනගෙන දැන් කරන්නේ ඒ ඒ දැනුම එnde එnde එnde එnde විලල් වෙන්න පටන් අර ගන්නවා අපිට තේරෙනවා මේ සිද්ධි දෙකක් අතර හැම වෙලාවෙම නිවන තියෙනවා සිතිවිලි දෙකක් අතර වේදනා දෙකක් අතර ශබ්ද දෙකක් අතර ආස්වාස් ප්‍රසවාස දෙකක් අතර අපි මෙතෙක් කල කොච්චර දක්ෂකමද මේක නොදක ගියේ එක කියලා හිතන්නේ මෙතෙක් කල කවදාකවත් දැක්කේ නැනේ සර්වඥාන්සේ චීන කණ්ඩායමක් අතර දීලා කියනවා ඕක දිහාම දුවට <clears throat> හිත දාලා බලපන්. බලන්න පේනවා මේක පුට්ටුවක් තියෙන. සංස්කරණය කරන ලද්දක් මේක. සකස් කරන ලද්ද පුංචි පුංචි කැලියකට කරපු එකක්. අන්න ඒ විදිහට මේක විභජ්‍ය වාදයට දාලා කඩන්න නම් මේක අතර පැලිරි තියෙනවා කියලා පෙන්නපු පමණින් මට දැන් ඒක හරහා නිවනට යන්න පුළුවන් කියන්නේ යන්න හිතෙනවා හිතුණට ඒක බොළඳකම. ඔය තීදි දිගට භවනා කරන්න ඒකට පරණ මිනිහ නෙවෙයි දැන්. තමන්ගේ පෞරුෂත්වයත් අරමුණ වෙනස් වෙන්න වෙනස් වෙන්න වෙනස් වෙනවා. ඒ වෙන්නේ මොකද්ද? අර ඒක ඝන වූ මමයා නැත්නම් සක්කාය දිට්ඨිය හැඩේ එහෙම තියෙනවා. going to pieces without falling apart. වැඩේ ගන්න හැබැයි ඉස්සර තරම්ම ඕක ගැන තද බැඳීමක්. ඔකට හුලම් වදින්න දෙන්න බෑ. ඔක පවවර්ණ දෙන්න බෑ. එහෙම නැහැ. ඔන්න ඔය ගාලල්ලා කියන එක තමයි වෙන්නේ. මේක ගාලල්ලා කියන එක නිකන් සීරියස් අල්ලන්න ගිහිල්ලා. කොහොම යන්කෝ සැලකෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අවුරුදු කීපයක සිට භාවනා කරගෙන යන අයෙක්මි. එක් දිනක පර්යංකයේදී ලද අත්දැකීමකි. තෙරුවන් නැමද සතුටු සිත් ඇතිව වෙනදා පරිදිම පර්යංකයේ සිට කය දෙස බලා සිටීමට යොමු වෙමි. ධර්මක් වේලා යන විට වෙනදා මෙන්ම මනසට කය හසු කර ගැනීමට පුළුවන් වූ කොටස් තන තන මාරු වෙවි අඩු වෙවි අඩු වෙවි ගොස් හසු කර ගැනීම අපහසු වන බවක් මනස චේතනාපූර්වකව කය ඇතැයි සිතන හරියට යොමු කර බැලුවත් මායිමක් හසු නොවුනි. අදාළයක් ඇති ඝන නැති සිතුවිලි වර්ග දෙකක්ම එනවා යනවා තේරුනි. ටික වේලාවකින් ඝන රන් ආලෝකයක් ටිකෙන් ටික මූණ ඇතැයි සිත් මූණ ඇතැයි සිතෙන හරියට මූණ ඇතැයි සිතෙන හරියට විත් ඒ තුල එබී ගියේය. පිවිතුරු රන් එළිය තුල මා ඇතැයි සිතුනි. මේ කුමක්දැයි සිතුණත් ඒ දෙසම බලා ඔහේ සිටියෙමි. ටිකකින් අසා ඇති බණපදයක් බලා ඉන්නවා හැර කිසිවක් නොකරන්නයි මතකයට ආවේ. රන් එළියේ තන තන ඊතා සියුම්ම අඳුරු තැන් ඇති වී ඒවා සෙලවි සෙලවි අඳුරු බව ටික ටික වැඩි වන්නට විය. එච්චර පිවිතුරු ලස්සන දෙයක් එහි රසයක් නිත්‍ය නොවන බව පෙනුනි. ඇස් අරින්නට එකපාරටම හිතක් විත් ඇස් ඇරියත් අවට පරිසරයේත් ඒ එළියේම පැතුරුමක් ඇති ලෙස වැටහුණි. දැන් ඇරියත් නැවතත් ඇස් බර වී පියා ගැනීමට සිදුවිනි. නැවතත් පසු ආකාරයටම වුණි. මෙලෙස 3-4 වරක් තීව්‍රතාවයෙන් අඩු වෙමින් නැවත ඇති වෙවි ඒ නැතුවම ගියේ. එයත් භාවනා ජීවිතයේදී හමු වෙන තවත් දෙයක් මිස ගණන් ගත යුත්තක් නැතයි සිටුවෙමි. ගාලල්ල. නැවත ඒදී වේවායි පැතුවේත් නැත. සිදුුනේත් නැත. ඔබ වහන්සේගේ අදහසක් ඇතනම් ප්‍රයෝජනයක් වන්නේයයි සිතේ නම් වදාරනු මැනවි. ස්තුති. මේක ධර්මචනසේ සඳහන් කරලා තියෙන මේ කාමයේ සහ කාම සංඥා නැති කරන්න ආනාපානය ගන්නවනේ අපි. දැන් කාමයේ සහ කාම සංඥා නැති කරන රූප අරමුණක් ගන්නවා. එතකොට ඒ රූප අරමුණ ගෙවෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් මම භාවනා කරන නිසා නෙමෙයි රූප අරමුණ කියන්නේ එහෙම එකක්. ඒක ගෙවෙනකොට රූපේ නැතිවෙන රූප සංඥා වෙන්න පටන් ගන්නවා. ඒ රූප සංඥාව හිතවිල්ලක්ද රූපයක්ද පවතින දෙයක්ද නැද්ද දන්නේ ඒ රූප සංඥාව ඉතින් අල්ල ගන්න රූපේ නැතිනකොට එනකොට අර මේ ආන්දායාව වල්පත ගත්තාදී නැත්නම් ගංගේ අහගෙන යන මිනිහා පිටුරු හැටි එල්ලෙනවා වගේ දැන් රූප සංඥාව අල්ලන්න බෑ ඒකත් ඉතින් පස්සේ නැතිලා යනවා එතකොට තමයි යෝගාවචරයට තේරෙන්නේ ඔය මම ඊට කලින් අතහැරපු කාමේසා කාම සංඥාවත් ඔය වගේම තමයි. ඒකත් ඔය විදිහට නැති වෙන එකක්. නමුත් රූපය හරහා ඒක පුංචි එකක් නිසා බලන්න පුළුවන්. ඒක කියාට පස්සේ ඉන්න රූප සංඥාවත් පේනකොට නම් ඉතින් දැන් ආලෝකයක් දැක්ක දැන් පාවෙන්න පටන් ගත්තා. දැන් ඔක්කොම හරි කියලා කියහට ඕකත් නැති වෙනවා. මෙන්න මේක චක්‍රේ ලක්ෂ වාරයක් කරකොලොත් මොකද වෙන්නේ කියලා හිතන්න. මේ චක්‍රේම ලක්ෂ වාරයක් කරකොලොත් තීරණ පටන් ගන්නවා මේ බැලූ බැල්මට ඒක ගණයක් වෙනුණාට බලාන හිටියොත් වැඩේ පහු පහු වෙනකොට වැඩේ කොහො කොහො වෙනවා කිය. බැඳපු කට්ටිය හොඳටම දන්නවා. හරි ආසයි බඳින්නේ මේ love before the marriage and after the marriage කියලා දෙකක් තියෙනවානේ. තාන්නේ කර දෙකක්. මම මේ ඔරුව කියන්නේ මොකද මන් දන්නේ නැහැ ඔක. මේක ප්‍රසිද්ධ කාරණාවක්. ඒක නිසා ඔය දකින් දකින් එක බඳින්න යන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. පොඩ්ඩක් කල් ඉන්න ඕන මොන දෙයක් හරි ඇසුරු කරනකොට තමයි තේරෙන්නේ. ඒක තේරෙන්නේ කාමේ කාම සංඥා, රූපේ රූප සංඥා. ඊට පස්සේ තමයි අරූප ධාන වලට ගමන තියෙනදී ඒ වගේ පොඩි ජවනිකා වගේක් මේකේ තියෙන්නේ. එකයි කරන්න තියෙන්නේ මේක නැවත නැවත සිටීම සඳහා කොමක් කළ යුතුද? ඒ දෙක කරන එකයි යෝගාවචර කරන්න ඕනේ. අවසරයි සෝමන්. ගරුතර ස්වාමීන් වහන්සේ මරණය සමග විඥාණයද නැති වී යන බව ඊයේ මහා තණ්හා සංකේය සූත්‍රය ආශ්‍රයෙන් දැනගතිමි. මමද සාති භික්ෂුව මෙන් එය නොනැසී පවතින දෙයක් ලෙස මේ දක්වා සිතා සිටියෙමි. නමුත් දැන් මාගේ සිතේ අලුත් ප්‍රශ්න රාශියක් ඇත. 1. 1. අන්තර්භවිකයා යනු කවරේද? මම සිතා සිටියේ ඒ විඥානයේ බවයි. 2. කලලයකට විඥාණය පසුව එක්වන බවක් අසා ඇත්තෙමි. විඥානයේ මරණය සමග නැති වෙනවා නම් කලලයකට සම්බන්ධ වන්නේ කුමක්ද? 3. විඥානය කියා එකක් දිගටම යන්නේ නැතිනම් අපි රැස් කරන කුසල් අකුසල් පින් සහ පව් ඵල දෙන්නේ කෙසේද? කරුණාවෙන් මේ පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඒ නිසා භාවනා කරන්න ගියාම භාවනා හරියන්න පටන් ගත්තට පස්සේ අපි අර ගෙන ආපු හනමිටියක් තියෙන පොදියක් බැඳගෙන ආපු ෘචි අරුචි කණ්ඩික පෞරුෂත්වය එහෙම නැත්නම් අපි අගයන් ආඩම්බරයන් සුන්නත් දූලි වෙන්න පටන් ගන්නවා. මොකද අපි මෙතෙක්කල් අපි නොදැන හිටියට මේක බදාගෙන තමයි අපි ওই ජීවිතයේ අරමුණ හැදුවේ, પરමාර්ථ හැදුවේ, පෞරුෂත්වයේ කොටනගාගත්තේ රුචි අරුචිකා. මේ එක පුංචි තැනක ගසලා ගිය ගමන් අර සේරම පෝර කියලා ඇල්ල ගියා වගේ බක්කාල යනවා. ඉතින් මෙතෙන්දි පිස්සු හැදුන්නේ නැත්තම් පුදුමයි. ඒ නිසා භාවනා කියන්නේ පිස්සු අත ගන්න තියෙන ෂෝට්ස් කට් එක. ඒකයි බුදුරජාණන් කියන්නේ ශ්‍රද්ධාව තියාන ඵලයන් සීලේ තියාන ඵලයන්. නොතිබුණා නම් මේන විදුරු භාණ්ඩයක් පොළවේ ගැහුවා කියන මේක දරන්න බෑ. ඒක නිසා කියනවා මානසික අසහන තියනවා නම් වෙන අඩුපාඩුකම් තියනවා නම් භාවනා කරන්න ගියාම මේනේ අත්දැකීමක්වත් දරන්න බෑ. තමන්ගේ භාජනේ පිම්මදි. පිං තියෙනවා නම් භාවනා කරන්න කරන්න එන ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ කියනවා මේ දීර්ඝායුෂ්ක දෙවිවරු ඒ දිව්‍ය ලෝකේ දැන් යාමේ යාම ලෝකේ ඉන්න සුයාම කියලා දෙවි කෙනෙක් නා ඉස්සල්ලා මේ ලෝකෙට පහළ වෙච්ච එක නා ඊට පස්සේ තමයි අනිත් දෙවිවරු ආවේ ඉතින් එයා හිතන්නේ මම සදාකාලිකයි කියලා. ඊගාට නිම්මාන රතේ ඉන්නවා සුනිම්මිත කියලා දෙවි කෙනෙක්. එයා තමයි කලින්ම ආපු එක නා පස්සේ ආපු කට්ටිය මැරලා යන නිසා එයා හිතනවා එයා සදාකාලිකයි කියලා. දැන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට හෙල්ලුම් කනවලු. මෙතෙක් කල මම නිට්ටයයි සුඛයි සුබයි යහනිට ඔබේ දේව නිකායන් හෙල්ලුම් කරනවලු බුදුහාමුදුර කියනවා අත් දවසක් බුදියන් විතර බුදියන්ලා සිංහයා ගුහා විලියට ඇවිල්ලා ඈනුමක් කරලා අත දිගෑරලා හා ගාලා ඌ ඈනුමක් කරනවලු බඩගින්නට ඒ සද්දෙට දන්වලු ඉස්සරහට එන කෝක හරි කනවා කියලා. එතකොට ගස්වල ඉන්න සත්තු අහසට පියාඹනවලු. වතුරේ ඉන්න සත්තු වතුරට පනිනවලු. අනික සත්තු ගුල් වලට රිංගනවලු. රජ්ජුරුවන්ගේ මාලිගාවේ ඉන්න හස්ති රාජයා. රාජකීය හස්ති රාජයා කකුල් දෙක දෙපැත්තට කරලා ඒ වෙලාවේ කාපු කොළ බොක්ක එළියට යනවලු. බඩුණු වෙන තරමට. මූත්‍ර පිට වෙනවලු. සලසලසල ගාලා යන්න කොට. මොකද දැන් ආවෝ සිංහයා කනවා. අන්න ඒ වගේ තමයි නිත්‍ය ලෝකේ ඉන්න කට්ටියට බුදුහාමුදුරුවෝ පහළ වුණයි කියන්නේ බුදුහාමුදුරුවෝ අර ඈනුමක් කරලා කිව්වට පස්සේ සබ්බේ සංඛාරා දුක්ඛ කියලා අපි හිතාගෙන සියල්ලම සලසලාංගාල වීසුගයකට ගල් ගැහුවා. ඉතින් දවසක් ප්‍රාක්‍මණයේ බණ අහගෙන ඉන්නකොට බමුණු කියන්නේ ඇත්තටම ඥානවන්ත කට්ටියක්. බුදුන්සේ මේක කිව්වම උට වැදුනලු කඳ හරහා. උන් ගෙදර ගිහිල්ලා ලොකු පුතා බදාගෙන අඬන්න පටන්ගත්තු අයියෝ බුදු පුතේ සියල්ලම අනිත්‍යයිලු කියලා එයාට ලොකු වස්ස තමයි දරුවා. දරුවා බදාගෙන කෑ ගැහුවලු ඉවරයි ඔක්කොම ඉවරයි. අපි මෙතෙක් හිටව හේරම ඉවරයි කියලා. ඉතින් මේ තියෙද්දිත් නැවත නැවත නැවත භාවනා කරනවා කියන මිනිහට වඳිනවයි කියන එක මොකද්ද? වඳින්න එපායනේ. අපි මෙතේ කරන්නේ ඔක්කොම අරගෙන පුදි ගහගෙන ගියේ හනමිකේ තේරෙන්න පටන් අර ගන්නවා. මේ විඥාණය තමයි පවුපින් කරන්නේ. ඒක තමයි විඳවන්නේ. ඒක තමයි ඊගාවාත්මයට යන්නේ. බොක්කට එන්නේ. ඌව හටා කර කර හිටියට මේ අස්පනා අපිට පේනවා. විඥානයේ පිහිටන අරමුණ ගත්තාම ඒ අරමුණත් කැඩෙනවා නම් විඥාණයට අරමුණක් නැතුව ඉන්න බැරි නම් අරමුණෙන් අරමුණට මාරු වෙන්න තට්ටු මාරුවකින් මේක යන්නේ කියලා දන්නවනම් එක අරමුණක් මෙව ගෙවිල යනවා දකින්නකොටම ඔය මොග්ගල්ලාන සාරිපුත්තු වගේ අයට එක සැරේ යනකොට දන්නවා මේ මොඩල් එක තමයි හැමතැනම තියෙන්නේ කියලා. අපි මෝඩකම නිසා අපිට ඒක ලක්ෂ වාරයක් කරන්න බෑ. ඒක නැවත හිතට වදින්න. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔය පළවෙනි සැරේ දැකපු ගමන් ෆෝබියා එකක් එනවා. ඒකට බයක් ඇති වෙනවා. ඒකට මේ අපේ හිත ආවරණය කරනවා ඊට පස්සේ තේ මනුස්සයා භාවනා කරනකොට අරක නොදකින්නයි භාවනා කරන්නේ. අර කැඩෙන එක බයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒගොල්ලෝ තමයි කර්මස්ථානාචාර්යවරු කියන්නේ. ඒගොල්ලෝ ඊට පස්සේ පන්තියක් දාගෙන කට්ටියට කියලා දෙන්න පටන් ගන්නවා. ඇයි මේ කබය යන්න? එහෙනම් ටියුෂන් ෆේල් වෙන හැම එකම ටියුෂන් ගුරුවරු වෙනවනේ. ස්පේ විභාගේ ෆේල් වෙන ඔක්කොමලා ටියුෂන් ගුරුවරුනේ. ඒක දන්නේ නැද ඔයගොල්ලෝ? දැන් ඔය දක්ෂ ටියුෂන් ගුරුවරු ඔක්කොමලා බලන්නේ උන්න විභාගේ ෆේල් වෙලා. ඊට පස්සේ කියලා දෙන්න පුළුවන් টොප් එකට ඔක්කොමල පාස්. හැබැයි මූ ටියුෂන් මාස්ටර්. ආන්නේ වගේ තමයි බාගෙට තැම්පිච්ච අල තමයි කර්මස්ථානාචාර වෙන්නේ මටත් පන්දිස්වාංශ කිව්වේ. උඹේ බාගෙට තැම්පිච්ච අලයක් ඒකයි උඹ ගිහිල්ලා පන්දිත වෙන්න හදන්නේ කියලා. දන්න මිනිහා ඒක කියලා දින්නව නෙවෙයි මේක නැවත නැවත කරන්න පටන් ගන්නවා. මේ මොඩල් එකක් දැක්කා දිගට යන්න මොකද වෙන්නේ කියලා. ඉතින් මේ කියන කාරණා ටික එළියුමත් මන් තියාගන්න. මොකද මේ මහා තණ්හා සංකේ සූත්‍රය ඕකේ සූත්‍රයක්. අපිට ඉස්සරහට ওই ටික බුදුසසුනේ සාකච්ඡා කරනවා. කොහොමද කලලයකට විඥානය ආවොත් මොකද වෙන්නේ? ගියොත් මොකද වෙන්නේ? එහෙම නැත්නම් මැරෙනකොට මොකද වෙන්නේ? ආදී වගේ දේවල් සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා අපි එක ටිකක් වෙලා ගනිමු අපි මේ දේශනාවේදී. අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සාකච්ඡාවේදී සතිය සති සම්පජ්ජන්නේ දක්වා දියුණු කර ගැනීම නිවන් මඟට අවශ්‍ය කාරණයක් බව පැවසුවා. මේ කරන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. සක්මන හෝ ආනාපානයේ සතියට සාපේක්ෂව සති සම්පජ්ජන්නයෙන් කරගෙන යාමේදී ඇති වෙනස කුමක්ද? තෙරුවන් සරණයි. ඒක අපිට කරන්න දෙයක් නෑ. භාවනා කරන යන අරමුණට හදිසිය වෙන අරමුණක් ආවට පස්සේ ඒ කරදරාවයි කියලා සතිය කඩා ගන්න නැතුව යන්න ගන්න ඥාණයට සම්පජඤ්ඤය කියලා කියනවා. කරදරයක් නැතුව එකම අරමුණේ සපවත්තන සතියට සතිය කියලා කියනවා. ඒ නිසා වෙන කරදර අපිට අභ්‍යාස පන්තියක් මිස අපිට කරදර කරන්න දෙන එකක් නෙවෙයි. ඒ නිසා ඉරියව්ව මාරු කරනකොට ඒ කර්මෙట్లా අරහරමුණට යනකොට සතිය කැඩෙනවද නැද්ද කියලා බලන්න. යම් වෙලාවක තේරුනොත් සතිය ගන්නවා කියලා හිතුණට ඒ වෙනස හරහත් රිලේ රේස් එකේ බැටන් එක වට ගන්න තුගෙනිනවා වගේ ගෙනියන්න පුළුවන් කියලා ඥානයක් කවදාද ආපු දවසේ තේරෙයි. ඉරියාපතයේදී පැවැත්වෙන සතිය ඉරියාපත සංදීයේදී කඩා නොගැනීමේ කටයුත්තට අපි කියන සම්පජාඤ්ඤය. ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි. Tamanට එන කරදරවලදී සතිය කඩා නොගැනීමට ගන්න රැඩිකල් වාදී කල්පනාවට ලැබෙන ලාභේ තෑග්ග තමයි සම්පජාඤ්ඤය. ඒ නිසා භාවනාවේ හම්බෙන හැම කරදරයක්ම ඉදිරි ගමනට සාධකයක් කියලා වෙනවා සම්පජාඤ්ඤය ගැන දන්න කෙනාට. අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ සතිය හා අදිෂ්ඨානය අතර ඔබතුමා දකින වෙනස කුමක්ද? අදිෂ්ඨාන කියලා කියන්නේ චිත්ත ශක්තිය සතිය කියලා කියන්නේ ඇති දේ ඇති හැටියට දැකීම. අදිෂ්ඨාන කරන්න බෑ වඩන ලද චිත්ත ශක්තියක් නැති කෙනාට. සතිය එහෙම එකක් නෑ. අද වුණත් පටන් අරගෙන යන්න පුළුවන්. සතිය ඉතරහට යනකොට සමාධිය ඇති කළා සමාධිය හරහා චිත්ත ශක්තියට උදව් කරනවා ඉතරහට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ තේරවාද බුදුදහම ඉගෙන ගන්නට ප්‍රථම මම මහායාන බුදුදහම පිළිපැද්ද අතර බොහෝ පොතපත කියවීමෙන් පත්මා සම්භව නමින් බුදුරජාණන් වහන්සේ හඳුන්වයි. මේ නමින් බොහෝ මන්ත්‍ර ඇත. මහා යන්ත්‍රයක් සියල්ල මහා මහා යානිකයන් සියල්ලෝම බුදු බව පතන අය වෙති. මේ සියල්ලෝම බුදු බව ලබමින් කුමන ධර්මයක් දේශනා කරන අය විය හැකිද? නේද ඒවගේ ඉඳලා මේ ආවේ අයියා අප්පා දැන් මේ තේරවාදයට ආවේ අයි ඉතින් ඒකේ ඉන්න කාලේ ටික අහන්න තිබුණානේ දැන් ආවට පස්සේ කරන්න දෙයක් මේ පැත්තේ තියෙන එව්වට යන එකක් නෙවෙයි මෙහි තියෙන්නේ බුදුහාමුදුරුවෝ දීපු දෙක කාලා කැමති නම් ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් පත්ම සම්භව කියලා කියන්නේ නෙළුමින් උපන් කියලා අපි බුදුහාමට වාඩි කරලා තියෙන නෙළුමක් උඩනේ. ඒකට කියලා තියෙන. ඒ නිසා අපේ තේරවාදය කියලත් මහායානයේම අනාගැනිල්ලක් මේකේ තියෙන්නේ. මේකේ තියෙන ඔක්කොම එක එක එක ඒවල් දාලා බබාලට බත් කවන වෙනකොට පපඩම් කවන කතා තියෙන්නේ දැන් තේරවාද ඇතුලේ. ඒ නිසා මේක මහා යන්නේ කොහොමඩක්වත් අයින් කරන්න බෑ. මම මෙහෙම කියන්නම්. අපේ මේ ලංකාවේ තියෙන තේරවාදයට අපි කියනවා මුස්ලිම් කරදර තියෙනවා, කතෝලික කරදර තියෙනවා, Hindu කරදර තියෙනවා, ඔක්කොටම වැඩිය බලවත් මහායාන කරදරේ. ඒකෙන් තමයි විනාශ කරලා තියෙන්නේ දැන් ගලව ගන්න බෑ. දැන් මේ දෙක වෙන් කරන්න බැරි තරම් ඒ නිසා අපි පොහොර දාන්නේ කොයි එකටද කියලා අපි දන්නේ නැහැ. ඒක අයින් කරන්න ගියොත් අපි අපිට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ අන්ධකාරයේ මල්වට්ටි අතින් අතට පාස් කරාට මොනවද පාස් කරන්න කියලා අපි දන්නේ නැහැ. අරයන් අතර මෙයන් අතර තියෙනවා. පොඩ්ඩක් භවනා කරලා බලන්න. භවනා කරුවා කෙනාට තේරෙයි ඕක හදනවට වැඩිය ලේසි සෝවන් වෙන එක. භවනා කරන ඒ නිසා ඒක කතා කරන එක නෙවෙයි අපි මෙතන එකතුනේ අපි වටන් ගන්නකොටම කියන්නේ අපි මෙතන සතිය පිළිබඳව අතිවට්ඨානය පිළිබඳ කටයුත්තක් තියෙන්නේ. මේක කරන්න නම් සසත්‍යමත් වෙන්න eBay. මම දැන් මෙතනින් යන්න eBay. මම දැන් මෙතන ඉන්නකොට ඕකට යන්න බෑ. ඒ නිසා අපි මේක සඳහා වෙලා ගන්න. හැබැයි <clears throat> මේක ඇහුවොත් මහායාන කෙනෙක්ගෙන් දෙයි දවස් 16ක් එක දිගට උත්තර. මෙච්චි වගේ මේ වගේ තැනකට අහන එක ගැළපෙන්නේ නැහැ. මොකද අපි ඒකට ඒක පාක්ෂිකයි. අවසන්. අවසාන ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ නිවසින් පිට වී බසයක් ගැනීමට නැවතී සිටියේදී තමා සීයෙන් සිටින බව දන්නා අතරට බසේ එනතුරු අවට දකින්නා වූ සෙනඟ දෙස බලා මෛත්‍රී වැඩිම අනිත්‍ය සිහි කිරීම වැනි දේවලින් මනස තැන්පත් කර ගැනීමත් සිහිය සතිය දියුණු කර ගැනීමේ උත්සාහයක් නේද? පෙරුවන් සරණයි. ඔය ඒක උන් ගොඩාක් මෛත්‍රී භාවනාවයි සතියයි අනිච්ච දුකනත් ඔක්කොම දාගත්තොත් අපි තාමත් විවිධ අරමුණු රස විඳීම කියන කාමයේ තමයි ඉන්නේ. එක වැරකට එකක් කරන්න ඒකට යන්න අරින්න. එතකොට අනිත් ඒවා එයි. එහෙම නැතු මේ සතිය පිටලයි මෛත්‍රිය වඩන්නයි අනිච්ච දුක්ඛ අනාත්මයි කටයුතු කරන්න ගියාම මූලිකයට මේ දෙකම කන්ට්‍රඩික්ටරි. ඉස්සරහට ගියාට පස්සේ නම් කොම්ප්ලිමන්ටරි වෙනවා. ඒ නිසා ඉන්න හැටි හැටියට මේක පාවිච්චි කරන්න නමුත් කාටවත් රෙකමන්ඩ් කරන්න එපායි මේ වගේ වැඩ. අවසරයි ස්වාමින් වහන්සේ ඉංග්‍රීසි භාෂාවෙන් එක ප්‍රශ්නයක් තියෙනවා. Dhammadeva Swamin Bahansa. I have learned meditation through your retreat for over two years. I don't have a daily meditation practice, but I strive to be aware of my body and breath several times a day. Sometimes I sit for seated meditation after doing walking meditation for 30 minutes or more. A few moments after I settle in my seat, my mind turns inwards to awareness of my body pressure points and hot cold against the floor, an awareness of gentle breathing in and out. Gradually the body awareness feelings take more prominence, typically starting at the base of the upper lip under the nostrils. There is a pulsing, throbbing sensation that spreads throughout my entire body. Whenever my attention lies on the body, I can feel the same pulsating sensation. I watch as the vibrations increases where my body and everything I experience feels like it pulsating everywhere. Example, at this time when I hear a continuous sound, it is heard in very quick, discrete on-off pulses. After about 20 minutes, the pulsating subsides and my breath becomes prominent and I watch my breath. I humbly ask your advice if there is something I should keep doing or something I should not do. Thiruvan Saranai. Three points came into my mind. The very first one is confession telling that I am not practiced regularly. and uh, But awareness on and off is there. So practice and awareness is no two things exactly the same. So therefore, whatever may be, whenever you become mindful, whether you are sitting, walking or whatever, whether you are in a meditation hall or any other place, the practice is continuous. So therefore, try to be mindful as much as possible. That it must be your practice, as much as possible. And the second thing is in sitting meditation, whenever you focus into one object, so to say materiality, that materiality change into the feelings. That feeling going to give some perception. And when this perception happens, you can do or you can just wait and see. Or get manipulation, do manipulation or not. So in meditation, whenever you see materiality, something in breath and out breath, ultimately feel like uh, stiffness, tension, movement, like feelings. Still it's another facet of the matter. And then perception. This is in-breath, this is out-breath, this is the beginning of in-breath, this is the middle of in-breath, in end of the in-breath. But throughout that, only stiffness tension movements are happening. So sometimes you feel forced breathing, sometimes advice is not to do anything and just wait and see. When it is happening, you can see matter changing into feeling, feeling changing the perception, perception gives some urgency for you to get involved and you understand in-breath, out-breath, me and not me. This is, whole thing is happening. The beginner, the Buddha explained, do with the materiality and let all the other facets to take place. Everything is nothing but cause and effect relationship. So therefore, only if you wish unhindered or incessant improvement, only thing is don't do anything, let everything happen, but observe it with full vigilance, full diligence, and full awareness. Then you find the whole world is full of innocence. No defilements. Everything happens, But whenever you manipulate, whenever you fork your finger, then things become otherwise. So, can't help. When we are living in the day-to-day -day life, some decisions we have to take, things we have to do, responsibilities, do it. But do it for utility value. Don't exaggerate them. Don't proliferate them. Don't uh, multiply them. That is your utter foolishness. That is the idiotness. That is the ignorance. So, so far we have done. In future, do things according to the necessity. Whenever not available, observe yourself in your posture. Whatever happening is become Buddha. Whatever happening, becoming Dhamma. Whatever happening, becoming Sangha. Whatever happening, becoming your precepts. So let them happen and full vigilant. Full of, and ultimately you will find each and every moment of this vigilance, the whole panorama of the world, the whole aesthetic part of your life will manifest. Soon you try to do something, things will come otherwise. So do away as much as possible conscious things for proliferations, fabrication, storytelling. Let it happen, never mind, but don't take the responsibility. Don't get committed into Just see what is happening. Then sitting is not compulsory. Whatever the posture and whatever the time of the day, be aware about what is happening, the phenomena. So that the art, the basic thing is not to get committed with volitional involvements, willful involvements and uh, manipulations. If it is necessary, do it only for the utility value and come back to the position to be a neutral observer, mindfulness and diligence. Okay? So we have taken 40 minutes extra. ස්වාමීන් වහන්සේ දැන් දැන් කියපු විස්තරයට අනුව දැන් ඕනම දෙයක් දිහා බලාන ඉන්න කියලා කිව්ව just to observe කියලා ඊට කලින් ප්‍රශ්න කළේ අර කියපු එකේදී කිව්වේ නැවත නැවත ඒකට ඒ සිද්ධි වලට සිද්ධ වෙන්න අවස්ථාව සලසලා දෙන්න කියලා. දෙකම එකයි. අපි ඒක තේරුම් ගන්න කොහොමද? දෙකම එකයි. වෙන කිසිම දෙයකට ඔබ්ජෙක්ෂන් දාන්න එපා. වෙන්නේ එකම දේ. ජනනසේ කියලා දෙන එකම මේ චිත්ත නියාමයක් වැඩ කරන්න. ඒ නිසා කොයි එක දිහා බලන්න හිටියත් අරමුණු මාරු කරත් ඔය එකම දේ තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ අපි වෙනුවෙන් DVD එක හදලා තියෙනවා. ඔක එඩිට් කරන්න බෑ. ඔක දෙයා බලන්න. නැත්නම් නාටකම යද්දි ස්ටේජ් එකට ගොඩ වෙන්න එපා. එතකොට නාටකම අප්සෙට් යනවා. දැන් මගේ හෝල් එක වෙන්න පුළුවන්. මං කුලියට දීලා තියෙන වෙන්න පුළුවන්. මං දැන් බලනවා නම් ස්ටේජ් එකට යන්න එපා. ඒ නාටකමට යන්න. නේද? ශෝකාන්තය, දුක්ඛාන්තයක් කරන්න, සුඛාන්තයක් කරන්න යන්න එපා. ඒක නළුවන් ඊගාට කියන දේව තමයි මතක නැතිනවනේ. දැන් අපි මේක අපි කියන්න ගන්න මේ ශෝකාන්ත බෑ මගේ මගේ ස්ටේජ් එක පෙන්වන්න පුළුවන් නේ. දුක්ඛාන්ත විතරයි කියන නැත්නම් දුක්ඛාන්ත ශෝකා අපිට තියෙන නියුට්‍රල් ඔබ්සර්වර්. ඕනේ නම් අප්පුඩියක් ගැවල ගමන්න විසිල්ලයක් අරින්න. අපි වෙලා තියෙන්නේ අපි ස්ටේජ් එකට පොඩ වෙන්න හදනවා. ඒ කියන්නේ ශෝකාන්ත ඇලෙන්නේ නැතුව බලන්නේ කියන්නේ. ගැටෙන්නත් එපා. ඔය නාඩගම එඩිට් කරලා තියෙන්නේ අපිට මොකුත් කරන්න ඕනේ අපිට තියෙන බලන් ඉන්න එක විතරයි. දැන් සාමාන්‍යයෙන් අර ඉස්සලා ප්‍රශ්නය කිව්වේ අර ඒ ඒ නැවත නැවත වෙන්න දෙන්න ඒක. වෙන්නේ එකමයි. ඒක මම කරන එකක් නෙවෙයි. මේ ලෝකේ රිපීට් වෙන්නේ කල්පක් ආවට්ට කල්ප විවට්ට කල්ප අන්තර් කල්ප සිය එකම පැටර්න් එක. ඒකට කියන්නේ හෙලෝ මේ මේ කවෝස්ටීරියේ තියෙනවා. හැම තැනම දුවන්නේ එක මොඩල් එකකට. එකක් දන්නවනම් ඔක්කොම දැනගත්තා. හෙලෝග්‍රැෆික් දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාම holographic whole system represent one unit one unit represent the everything. දිගටම තියෙන අනිත්‍ය. ඒක වෙනස් කරන්න ඔය ඔය අපි මොන જાති කිරුවත් හරියන්නේ වෙනස් වීම දුක. හැබැයි මේකෙන් ගහලල්ලා කියනකොට අනත්තා. ඒකින්දි උනාට මට මොකද උණ ගන්න ඕනේ නැහැ මට කරප්පන් වෙන්න ඕනේ නැහැ ඒක යන්න දෙන්න යන්න දෙන්න නැත කරන්න යන්නත් බෑ. ඒකට අලිස් කචල්ලයක් යනවා. එහෙනම් අඩගමට යන්න දෙන්න අපිට තියෙන්නේ බලානින් එක විතරයි. ස්ටේජ් එකට කොට වෙන්නේ නැතුව බලාහින්න පුළුවන් නම් සුපර්. ඒ දෙක ඔය ඔය අහන ප්‍රශ්නේ ගැටුමක් නෑ. වෙන දෙයකට වෙන්න දෙන්න කියන එකයි තියෙන්නේ. මේ අහකන්නයි පොඩක් වේදා ගන්න එපා. වෙන දෙයකට වෙන්න දෙන්න. ඒක කරන්න බැරි මේ මම ඉන්නකන් තමයි. තව විනාඩි දෙකක් ගියා. <laughs> එතකොට අපිට තව ඉතුරුලා තියෙනවා පැයකුත් විනාඩි 20යි. 20ක් නෑ. 15ක් විතර වගේ. ඒ නිසා අපි මේක මේ 3:45 කියලා ගමුකෝ. එතකොට 4:20 විතර වෙනකන් අපි සක්මන් කරනවා. 4:20 ඉඳලා 5 වෙනකන් පරියන්ගයට යනවා. සම්බන්ධ වෙච්ච හිලු දිනාටම තෙරුවන් සරණයි.